අපට හිතෙන විදිහට අපි සසඳන්න, කල්පනා කරන්න, ගලපන්න යන්න හොඳ නැහැ. එහෙම ගියොත් අපට නිවන් මාර්ගය ඉස්මතු වෙන්නේ නැහැ. ලෝකයේ තියෙන විග්‍රහයක් බුදුරණවහන්සේ පෙන්නපු තැනදී ලෝකයේ තුල ජීවත් වෙන අපට ලෝකේ පැවැත්මක් හම්බෙච්ච අපට ඒ කාරණාව අපේ කෝණයෙන් හරියටම ගැලපෙනවා. ඒක හරියි. මොකද අපි සියලු දෙනාත් ලෝකේ ජීවත් වෙන ලෝක පැවැත්මට යටත් පිරිසක්. බුදුරන් වහන්සේ ලෝකයෙන් ඈතරවන මඟක් ඉස්මතු කරපු තැනදී ඈතරවන මඟ ඈතර වීමත් එක්ක හම්බ වෙන එකක්, ඈතරවන ප්‍රතිපදාව හම්බ වීමත් එක්ක හම්බ වෙන එකක්, ලෝක ප්‍රඥාප්තියෙන්, ලෝක පැනවීමෙන් ලෝකයට අනුව සැසඳීමට යන්න ගියොත් අපි තුල අහිමි වෙන දෙයක් තමයි ඒ ඈතරවන මාර්ගය තමා තුළින් අහිමි වෙනවා. එතරවන මාර්ගයේ තමා තුළ උත්පාදේ වීම පිණිස ලෝකය හා සැසඳෙන්නේ නැති ලෝකය හා ගැලපෙන්නේ නැති ඊතර වීමට අවශ්‍ය කල්පනාව වන විචක්ෂණය වන යෝනිසෝ මනසිකාරයේ ඉපදිය යුතුයි. එතකොටයි ඊතරවන මාර්ගය හම්බ වෙන්නේ. එහෙනම් මේ ඊතරවන මාර්ගය හම්බ වෙන විග්‍රහයක් තථාගතයන් වහන්සේ පෙන්වනවා නම් එය කිසිම ආකාරයෙන් කිසිම විදිහකින් ලෝකයේ පැවැත්මත් එක්ක සැසඳෙන්නේ නැහැ. අපි යම්කිසි විග්‍රහයකින් යමක් තේරුම් ගන්න තියෙනවා නම් ලෝක විග්‍රහයෙන් අපි ගැලපෙන කෝණයට අපි ඒකින් කරුණක් තේරුම් ගන්න ඕන. ඒ තමයි බුදුරන් වහන්සේ ලෝකයෙන් ඈතරවන ප්‍රතිපදාව සහ ලෝකයෙන් ඈතරවීම පිළිබඳ යම් විග්‍රහයක් කළාද ඒක අපට හරියට හම්බ වුණා නම් අපේ කෝණයට ගැලපෙන්න විදියක් නැහැ. ගැළපුණේ නම් ඇත්ත දේ නෙවෙයි වැරදි දෙයක්. ඔබ අහලා තියෙනව නේද බුදුරණවහන්සේගේ දේශනා ඉගෙන ගනිද්දී අත්තං ගන්නාති අනත්තං රිංජති කියලා වචනය. වනන්දකුවා සූත්‍රයේම සමහර දේශනාවල් පැහැදිලි කරනවා අර්ථය ගන්න අනර්ථය අතහරින්න. එතන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අනර්ථයක් තියෙනවද? ඉතින් බුදුරණවහන්සේ දේශනා කරනවා නේ වුණාට. අර්ථය ගන්න අනර්ථය අතහරින්න. ඇයි බුදුරයන් වහන්සේට එනම් අර්ථය විතරක් දෙන්න තිබ්බනේ අනර්ථය නොදීනේ. මොකද ඒ කියන්නේ? බුදුරයන් වහන්සේ යම්කිසි විග්‍රහයක් මේ ධර්මයේ දුන්නා. ඒ විග්‍රහය හම්බෙන්නේ කොතනදද? මේ නිවන් දකින්න මඟ පැහැදිලි කරනකොට ඒ විග්‍රහය හම්බෙන්නේ කොතනදද? මාර්ගයේ ඉපදීමත් එක්ක. ඒ විග්‍රහය හම්බ නොවි අපට ඒ පෙන්නපු දහම්පරයය වැටහෙනවා නම් මොකද සිදුවන්නේ? අර්ථය හම්බුණාද අනර්ථය හම්බුණාද? අනර්ථය හම්බ වුණේ. අර්ථය නෙමෙයි. බුදුරන් වහන්සේ ලෝකෝත්තර මඟ පෙන්වන විග්‍රහය කරන කර පැහැදිලි කරන යම් අර්ථයක් ඉස්මතු කරලා අපට ඒ කාරණාව මාර්ගයේ ඉස්මතු නොවි මේ ලෝක පැවැත්ම තුළදීම වැටහුණා ගැළපුණා තේරුණා ඒක අර්ථයේද අනර්ථයේද අනර්ථයේද බුදුරණවහන්සේ අනර්ථය බැහැර කරන්න කියන්නේ. අන්නේ අනර්ථය. අර්ථය මොකද්ද? බුදුරයන් වහන්සේ වෙන්නපු දේ. අපි කරන්නේ අර්ථය බැහැර කරලා අනර්ථය අල්ලගන්නවා. අපි අර්ථය බැහැර කරනවා අල්ලගන්න මොකද්ද? අනර්ථය. මොකද්ද අනර්ථය? අපේ කෝණයට සැසඳෙන දේ. මම පුංචි උදාහරණකින් ඔක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්නම්. මම මේක ඔබ දෙවෙනි දවස්වල දේශනා හවනා ඒක හොඳට තියෙනවා විග්‍රහ කරලා. පාත්‍රයක් පුංචි සුදු ජාතික දරුවෙකුට පේන්න ලැබෙනවා. දැන් අපි පාත්‍රය කියන කාරණාව දකිනකොට අපට පාත්‍රය කියන්නේ මොකද්ද? වටිනා ගරු කටයුතු විනය රීති තියෙන උතුම් වස්තුවක් නේ. අපි දකිනකොට පාත්‍රය කියන්නේ. එතකොට ඒක නිෂ්පාදනය වෙන්නේ අපි තුන් තායිලන්තේ පාත්‍ර නිෂ්පාදනය කරන තැනක නිෂ්පාදනය වෙන්නේ පාත්‍රයම්මනේ. සුදු ජාතික දරුවෙකුට පුංචි දරුවෙකුට ඔක පේන්න ලැබෙනකොට එයාට මොකද්ද හම්බ වෙන්නේ? පාත්‍රයක් නෙවෙයි. මොකද හම්බෙන්නේ වලදක්. මුට්ටියක්. හැබැයි එයාට කෝණේ එක හරිද වැරදිද? හරි. ඒ මුට්ටිය හම්බුනහම මේ මුට්ටියෙන් එයාට පුළුවන් උයන්න. ප්‍රත්‍යක්ෂයෙන් උයන්න පුළුවන්. කුයාගෙන කණ්ඩත් පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන්. එතකොට එයාට හම්බෙච්ච මුට්ටිය තුලින් ඇත්තටම ඒ කෘත්‍ය වුණාද නැද්ද? ඇත්තටම වුණා. අපි මේ පැත්තේ ඉඳලා හුදු ජාතික දරුවෙක් හිතන්නකෝ මගේ පාත්‍රයේ අරගෙන ගිහිල්ලා උයාගෙන කනවා කියලා ඔබට පේනවා කියලා ඔබට මොකද්ද හිතෙන්නේ? මහා අනර්ථයක් නේ කරන්නේ. නේ? මහා අනත්තයක්නේ. ඇයි ගරු කටයුතු ගරු කරන වටිනා විනය රේජි තියෙන මේ උතුම් පාත්‍රයේ ලිප උඩක් තියාගෙන උයාගෙන කනවා. විශාල වර්ථයක්නේ. හැබැයි පුංචි දරුවට අර්ථයක් වුණාද නැද්ද? එයාට අර්ථයක් වුණා. අපි මේ පැත්තෙන් බලනකොට ඒක අනර්ථයක්ද නැද්ද? අනර්ථයක්. හැබැයි ඒ ඒ තායිරන්ත නිෂ්පාදනය කර පාත්‍රයේ ඇත්තම සිදුවීම මොකද්ද? මුත්‍ති ඇත පාත්‍රයක්ද? පාත්‍රයන්නේ මුට්ටියක් ඇදුවේ නෑනේ. එතකොට එහෙනම් ඒ හදපු නිෂ්පාදනය කරපු දේ අර්ථය මොකද්ද? පාත්‍රයනේ අනර්ථය අර මුට්ටියකින් වෙලා කෑවනේ. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වුණාද නැද්ද යාට? ඇත්තට මේකෙන් අත්විඳිනේ නැද්ද? අන්න ඒ වගේ තමයි පින්වතුනි අපේ ධර්මයේ ඇහෙනකොට අපට යමක් අත්විඳිනවා තේරෙනවා වැටහෙනවා කුමක්ද ගත්තේ අර්ථයේද අනර්ථයේද අනර්ථය ගත්තේ අන්න බුදුරණවහන්සේ දුන්න අර්ථය ගත්තේ නැහැ. පාත්‍රයේ නිස්පාදනය වීමේ කෘත්‍ය උනේ නෑ වගේ බුදුරණවහන්සේ දීමේ අර්ථය උන්නේ අපි ගත්තේ අනර්ථය. බුදුරණවහන්සේ උක අයින් කරන්න කියන්නේ. අනත්තං රින්චේති අනර්ථය අයින් කරන්න. අර්ථය ගන්න. නමුත් අපි පින්වතුනි අර්ථය නෙමෙයි ගන්නෙ අනර්ථයයි අනර්ථය ගන්නෙ. එච්චරට අපි කැමති නේද අපේ කෝණයෙන් මේක තේරිලා ලස්සනට ගැලපිලා සිද්ධ වෙනවනම්? එච්චරට කැමතිනේ. අනර්ථය තුලම ජීවත් වෙනවා. එහෙනම් ධර්මයේ කරා යන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න අර්ථය කරා යමු වෙන තැනදී බුදුරන් වහන්සේ පෙන්නපු දේ කරා යමු වෙන තැනදී අපි දකින්න සියලු කෝණ සියලු පැනවීම් වර්ධින්නට ඕන නේද? සියලු ප්‍රඥාති වර්ධින්නට ඕන. ඔන්නෝක හම්බෙන්නට ඕන. එහෙනම් අපට සේකයාගේ ලක් සේකයා දකින ලක්ෂණය වූ සංකත ලක්ෂණය දකින්නේ කවුද? සේක කෙනා. සේක කෙනා දකින කෝණ අපි මේ පැත්තට තේරුම් ගත්තාම ඒක අපි හරියට තේරුම් ගන්නද නැද්ද? නෑ. ඒක අර්ථයක්ද අනර්ථයක්ද? අනර්ථයක්. අපි හරියට තේරුම් ගත්තේ නැහැ ඒක. ඒක හම් වෙන්නේ අර්ථය හම් වෙන්නේ සීකයාගේ දර්ශනය. කියන අපට අර්ථය කරා යෑම පිණිස මොකක්ද සිදු විය යුත්තේ? ඒක සසඳන එකද යෝනිසෝ මනසිකාරය උපදින එකද? යෝනිසෝ මනසිකාරය උපදින එක. අපිට ගැළපෙනවා සසඳෙනවා යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැති වුණොත් අපි අනර්ථය තුල එකතු වෙලා ඉන්න අර්ථය අපි කරා ඉන්නේ නැහැ. ඔය සීකයාගේ දර්ශනය අරහත් ඵලයේ නිවීම සේකයට විතරයි නිවීම කියන එක හම්බෙන්නේ. එතකොට නිවීම පිළිබඳව අපි යම් කිසි විග්‍රහයක් මෙතන තියාගෙන ඉන්නවා නම් අපි අර්ථය තුලද ඉන්න අනර්ථය තුලද? අනර්ථය තුල. අපට හම්බවිය යුතුයි මෙතන ඉඳලා ඉක්මෙන්න නම් කුමක්ද? යෝනිසෝ මානසිකාරය අන්න අර්ථය කරා යමු වෙනවා. ඔන්න ඔකයි හම්බෙන්න තියෙන අර්ථය කරා යන්නේ. දැන් නිරෝධ සාපත්‍ය පිළිබඳව නිරෝධ සාපත්‍ය පුසජ්ජනේ සම්වදිනවද? නෑ. සීකේ. එහෙනම් පුතත්ජන භාවයේ ඉඳන් නිරෝධ සම්පත්‍ය අර්ථ විග්‍රහය තේරුම් ගන්න පුළුවන්ද? අපි තේරුම් ගත්ත අර්ථ විග්‍රහය එහෙනම් අනර්ථයේද අර්ථයේද? අනර්ථය. ඒ තේරුම් ගැනීම පිණිස අපිට උත්පාද විය යුතු මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අපට ඒකේ ගැළවීමක් හැසදීමක් නිර්වචනයක් ආවා නම් ඒ ආවේ අනර්ථය. එහෙනම් මේ ලෝකයෙන් ඈතර වෙන මගේ විග්‍රහ කරපු හැම දෙයකම හිතලා බලන්න අපි මෙතනදී කල්පනා කරන්න ගියොත් යෝනිසෝ මනසිකාර උත්පාදයකින් තොරව අපට හම්බෙන්නේ අනර්ථය. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට කුමද්ද උත්පාදේ විය යුත්තේ? යෝනිසෝ මනසිකාරය. සැසඳීම නෙමෙයි යෝනිසෝ මනසිකාරය. අපි ඒක වටහාගෙන අංගුත්තර නිකායේ චූල වර්ගයේ තියෙන සූත්‍ර ටික ටික නිපාතය අපි සාකච්ඡා කරමු. එතකොට මේ බුදුරන් වහන්සේගේ ධර්මයත් අපි නිතර පොන පොනා පැහැදිලි කරනවා මේ පරියායයෙන් බලන්න කියලා. ඒ පරියායයෙන් බලනකොට තමයි මේ අර්ථය අපට ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ලෝක ප්‍රඥප්තියෙන් අපට ලෝක ගැලපෙන දේවල් තියෙනවා. තින්නම් වික්කවේ සම්මුඛී භාවා සද්ධා කුල පුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. කතමේ සංතින්නම් සද්ධාය වික්කවේ සම්මුඛී භාවා සද්ධා කුල පුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. දෙය්‍ය ධම්මස්ස වික්කවේ සම්මුඛී භාවා සද්ධා කුල පුත්තු බහුම් පුඤ්ඤං පසවති. දක්ඛිනේ යම් වික්කවේ සම්මුඛී භාවා සද්ධා කුල පුත්තු බහුම් පුඤ්ඤං පසවති. බුදුරන් වහන්සේ පෙන්නනවා මහණෙනි සද්ධාවන්ත කෙනාට කරුණ තුනක් මුණ ගැසීම නිසා ඔහු ගොඩාක් පින් රැස් කර ගන්නවා. ඒ කරුණ තුන මොකද්ද? පළවෙනි එක තමයි සද්ධාවන්ත කෙනා සද්ධායි වික්කවේ සම්මුඛී භාවා සද්ධා කුල පුත්තු බහුම් පුඤ්ඤං පසවති. ශ්‍රද්ධාව ඉපදවීම පිණිස යමක් උපදිනවද? ශ්‍රද්ධාවන්ත කෙනාට හට ගන්නවා ශ්‍රද්ධා මුණ ගැසීම පිණිස යම් කිසි කියන්නේ ශ්‍රද්ධාව ඉස්මතු වීම පිණිස යමක් හම්බ වෙනවද? මෙන්න මේක ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයාට පුන පින රැස් කරගන්න ඒකෙන් යා බොහෝ පින් රැස් කරගන්නවා. ඊළඟට දෙවි ධම්මස්ස බික්කවේ දෙන්න දෙයක් හම්බුනහම දෙන්න දෙයක් හම්බුනම යා මොකද්ද කරන්නේ? දෙනවා. අන්න පින රැස් වෙනවා. දක්ෂිනේ යානම් භික්කවේ සම්මිකා බුද්ධා. දක්ෂිනාවක් දෙන්න කෙනෙක් හම්බුනහම එතකොට මොකද කරන්නේ? අන්න පින රැස් කරගන්නවා. එහෙනම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් බොහෝ පින රැස් කරගන්න කාරණා තමයි ශ්‍රද්ධාව හමු වුණාම ඒ කියන්නේ ශ්‍රද්ධාව ඉස්මතු වෙන විදිහ යම් කිසි දෙයක් හම්බුනහම අන්න ඒ තුලින් එයා මොකද කරන්නේ? බොහෝ පින් රැස් කරනවා. ඒ ශ්‍රද්ධාව පිනක්ද නැද්ද? ශ්‍රද්ධාව කියන්නේ පිනක්. එහෙනම් ශ්‍රද්ධාව හම්බ වීම බොහෝ පින් රැස් කරගන්න හේතු. ඊළඟට දෙන්න දෙයක් හම්බුනහම අනිත් කාරණාව දෙන්න කෙනෙක් හම්බුනහම. ඒක පළවෙනි සූත්‍රය. තීහි වික්කවේ තානෙහිදා සද්දෝ පසන්නෝ වේදිතබ්බෝ කතමේති සීලවන්තාන දසනකාමෝ හෝති සද්ධම්මස්ස සෝතුකාමෝ හෝති විගතමල මච්චරේන චේතසාගාරා අජ්ජාවසති මුත්තා වාගෝ පයතපානී වස්සග්ගරතා අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි කර්ණ තුනක් කර්ණ තුනකින් පැහැදිච්ච ශ්‍රද්ධාවන්ත කෙනාට මෙන්න මේ කාරණා දැනගන්නට ඕන. කියන්නේ කර්ණ තුනක් ඔස්සේ පැහැදුනහම. කර්ණ තුන මොනවද? පළවෙනි එක තමයි කතමේ හිතේහි සීලවන්ත දසන කාමෝ සීලවන්තයන් දැකීමට තියෙන කැමැත්ත සිල්වත් කෙනා දකින්නට තියෙන කැමැත්ත අන්න ශ්‍රද්ධාවන්ත කෙනා තුල ඉපදී යුතු කරුණු ශ්‍රද්ධාවන්ත කෙනා තුල ඒ ශ්‍රද්ධාවත් එක්ක තමා තුල ඉපදී යුතු කරුණු පළවෙනි එක සීලවන්තයෝ දකින්නට තියෙන කැමැත්ත ඊළඟට සද්ධර්මං සෝතු සද්ධර්මයේ අහන්න තියෙන කැමැත්ත ඒක තමයි දෙවෙනි එක ශ්‍රද්ධාවේ යුක්ත කෙනාට අනිත් එක තමයි අන්න දානීය දෙන්න නැත්නම් මසුරු මල අතහැරලා දන් දීම පිණිස යම් කිසි දෙයක් පරිත්‍යාගයට යොමු වෙන කැමැත්ත ඊළඟින කෙනාට දිය යුතු කෙනාට මෙන්න මේ දීමේ කැමැත්ත මෙන්න මේක කියනවා කාගේ ලක්ෂණයද සද්ධාවෙන් ප්‍රසන්න වෙච්ච කෙනා තුල තිබිය යුතු ලක්ෂණ තුනක් පළවෙනි කාරණාව තමයි සිල්වන්තය දකින්න කැමැත්ත සද්ධර්මය අහන්න කැමැත්ත ත්‍යාගය අතහරින්න අදාළ අවස්ථාවේ දෙන්න කැමැත්ත. ගාතාවක් තියෙනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනය්‍ය මච්චරේ මලං සචේ සද්ධෝති උච්චති. ඔන්න කවුද ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ. සිල්වත් අය දකින්න කැමති සද්ධර්මය අහන්න කැමති මසුරු මල අතහැරන්න කැමති කෙනාට කියනවා කුමක් කියලාද? සද්ධාවන්තයා කියලා කියනවා. ඔන්න ඔය ගතිය නම් කාතුල තියෙන්නේ ශ්‍රද්ධාවන්තයා තුල තියෙනව නේද? අපි හිතුවත් එහෙම නෑ නෑ නෑ ශ්‍රද්ධාවන්තයාට බුදු ගුණ හිත හිතා හිටියන නෑ මේ බුදු ගුණ තමයි හම්බෙන්නේ. නමුත් එයාගේ පැවැත්මක් තියෙනවනේ. සිල්වන්තයෝ දකින්න කැමැත්ත, සද්ධර්මය අහන්න කැමැත්ත, අතහරින්න කැමැත්ත. ඕක සද්ධාවන්තයාගේ ලක්ෂණය. ඕක අමතක වෙනවා. ඊළඟ කාරණාව තුන්වෙනි සූත්‍රය. තයෝ මේ භික්කවේ අත්තවසේ සම්පස්සමානේ නලමේව පරේසන් ධම්මං දේසේතු කතමේ තයෝ මහණෙනි කරුණු තුනක් හේතු කරගෙන අනිත් අයට කරුණු තුනක් අර්ථයක් දැනගෙන කරුණු තුනක අර්ථයක් දැනගෙන අනිත් අයට ධර්මය දේශනා කරන්නට සුදුසුයි කරුණු තුනක අර්ථයක් දැනගෙන මොකද්ද යෝ ධම්මං දේශේති සෝ අත්තපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච පළවෙනි එක. යෝ ධම්මං සුනාති සෝ අත්තපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච දෙවෙනි එක. යෝ චේව ධම්මං දේශේති යෝ ච ධම්මං සුනන්ති උභෝ අත්තපටිසංවේදිනෝ ච හොಂತಿ ධම්මපටිසංවේදිනෝ ච හොಂತಿ. ඔන්න ධර්මයක් දේශනා කරනකොට සිදුවිය යුතු අර්ථය. ඔක පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. පළවෙනි කාරණාව තමයි යෝ ධම්මං ධර්මයේ දේශනා කරන කෙනාට අර්ථය වැටහෙනවා ධර්මය වැටහෙනවා. පළවෙනි කාරණාව ධර්මයේ දේශනා කරද්දී දෙවෙනි කාරණාව අහන කෙනාට අර්ථය වැටහෙනවා ධර්මයේ වැටහෙනවා. තුන්වෙනි කාරණාව දෙන්නටම අර්ථය වැටහෙනවා ධර්මයේ වැටහෙනවා. කරුණ තුනක්. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ධර්ම දේශනා කරනවා. ඉස්සරහට තේරෙන්න තියෙන බුල නමුත් Tamanට අර්ථේ වැටහෙනවා. තව කෙනෙක් ඉන්නවා දේශනා කරනවා. Tamanට තේරෙන්න දෙන්න පුළුවන්. අහගෙන ඉන්න කෙනාට අර්ථය වැටහෙනවා. තුන්වෙනි එක දෙකවලටම වැටහෙනවා. ඔන්න ඔය කාරණාව තුන දැකලා. එතකොට මේ දැන් අපි පොඩ්ඩක් මේකේ බලන්න ඕනේ මොකද්ද කියලා. ධර්මය දේශනා කරන්නේ දැනගෙන නෙමෙයිද? දැන් මම හිතුව මම මේ සූත්‍රය බලන්නේ නැතුව මට පුළුවන් දයිලා කියන්නේ. එතකොට මොකද්ද මේ අර්ථය වැටෙනවා කියන්නේ? නේද? දැන් මම මේක දැනගත්ත නැත්නම් දැන් පොතක් කියවනවා වගේ කියවන්න බෑනේ මේක. නේද? ඇවිදලා මම මොනවා හරි දැනගෙන මේ කතා කරන්නේ මේ සූත්‍රයේ තියෙන කාරණාවක් බලලා දැනගෙන තමයි මේක යම්කිසි දැන් මට මේක යම්කිසි මේ මුලැමැදාග පිරිසුදු භාවයකින් පිළිවෙලකට ගැලපුණ නැත්නම් ඔබ ඉදිරිය ඇවිදලා මේ සිංහෙක් වගේම කතා කරන්න පුළුවන්ද? දැන් ඔය පිරිසක් ඉන්නවා මං හිතන්නේ මට වඩා කොච්චර උගත් හැම පැත්තෙම ඉහළ කට්ටියක් ඉන්නවා මං ඇවිදලා මෙතන පුපුරක් විදිහට කතා කරන්න පුළුවන්ද? මොනවා හරි මේක ගැළපීම තියෙන්නට ඕනේ නේ නිසා. ඒතකොට එහෙම කියද්දීලු වර්ධය වැටෙන්නේ. ඒතකොට ඊට කලින් මොකද සිදු වුනේ? දැන් මම ඔබට මෙහෙම කිව්වොත් දැන් මම පොත කියවගෙන යනකොට ඔබට නිකන් කතන්දරයක් නිරසයි නේද? ඒක රසයක් නෑනේ. දැන් මේකේ ලස්සනට ගැළපීමක් එක විග්‍රහ කරොත් මේක ලස්සන බවක් තියෙන්නේ. එතකොට එතන මම අර්ථයක් තේරුම් ගන්න නෙමෙයිද කියන්නේ. එතන මේ ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? බුදුරජාන් වහන්සේ වචන ටිකකින් යම් කිසි දෙයක් පෙන්නවා. ඔන්න ඕක අපි අමතක කරන වැඩක්. අපි ඒක කලින් කතා කර අර මේ විවිධ කාරණා ඔස්සේ බුදුරණවහන්සේ දුන්නා යම්කිසි මේ මේ වචන කියන්නේ බුදුරු මතු කරපු වචනද නැත්නම් සමාජ තිබිච්ච වචනද? සමාජ තිබිච්ච වචනනේ. ඒ සමාජ වචන. එතකොට ඒ වචනේනේ දැන් අපි මේ තේරුම් ගත්තේ මේ. එච්චරයි. මේ විග්‍රහ කරපු වචනේ ටික තමයි අන්න ඒක හරියට තේරුම් අරන් කතා කරන එක තමයි මේ ධර්ම දේශනා කරන්නේ. දැන් අපිට වෙන දෙයක් කියන්න බෑනේ. ඒ සමාජයේ තිබ්බන යම්කිසි වචන ටිකක් එක බුදුරන් වහන්සේ යම් කාරණාවක් විස්තර කරානේ. ඒක තමයි අපි මේ කතා කරන්නේ. ඒ වචනේ අර්ථය තේරුම් අරගෙන ඒ වචනේ ගැළපෙන ටික අපි මේ කතා කරනවා. ඒ විදිහට වචන රාමු වචන වල ටිකක් විවිධ විග්‍රහවස්සේ බුදුරන් වහන්සේ පෙන්වුවේ කොහොමද පෙන්වන්නද? අර්ථයක් මතු කරලා දෙන්න. අර්ථයක් මතු කරලා දෙන්න. දැන් බලන්න අර පාත්‍රයේ උදාහරණය අරන්. දැන් අර පාත්‍රයේ තායිලන්තයෙන් නිෂ්පාදනය කර කරේ කුමක් මතු කරලා දෙන්නද? දන්වලදන දෙයක් මත ඒකනේ ඒකනේ ඒකේ කාරණා. හැබැයි ඒකෙන් ලෝකයේ ජීවත් වෙන අයට විවිධ දේවල් ගන්න බැයිද? අර පුංචි දරුවට මුට්ටියක් නෙමෙයිද? අපිටම සර්පෙක් වගේ කෙනෙකුට ඒක ගෘහාවක් හැටියට හම්බෙන්නේ නැද්ද? එතකොට ඒක ලෝකෙන් හම්බෙන්නේ. එතකොට ලෝක විවහාරයෙන් විවිධ දේවල් හම්බෙනවා. ඔක්කොට මේක හම්බෙනවා. එතකොට මේ වචන ටිකත් ඔක හම්බෙනවා. බුදුරණාහිමේ දුන්න වචන ටිකෙන් අර පාත්‍රේ දැක්කම එක එකකට එක එක දේ හම්බෙනවා වගේ යමක් හම්බ වෙනවා. හැබැයි බුදුරණවහන්සේ ඒ වචන ටික දුන්න යම් අර්ථයක්ම තු කරන්නේ. අර පාත්‍රය අර නිෂ්පාදනය කරේ තායිලන්තයෙන් මුට්ටියක් නෙමෙයි. ගිහිල්ලා අහන බලන්න තායිලන්තයේ පාත්‍ර නිෂ්පාදනය කරන තැනක ඔබ මුට්ටි හදනවද කියලා නෑ නෑ පාත්‍ර හදන්නේ. මුට්ටි හදන්නේ නෑ. එතකොට මොකද්ද නිෂ්පාදනය කරේ? අන්න නිෂ්පාදනය කිරීම අර්ථ පාත්‍රය. බුදුරණවහන්සේ මේ ධර්මයේ දුන්නේ කුමක් මතු කරලා දෙන්නද? අර්ථයක් මතු කරලා දෙන්න. හැබැයි වචන ටිකින් අපිට යම් කිසි දෙයක් ගැලපෙනවා. ඒක අපේ කෝණයට හම්බෙන දෙයක්. ඒක අර්ථය නෙමෙයි අනර්ථය. අනර්ථයේ බැහැර වෙලා අන්න අනත්තං රිංචති අත්තං ගන්නාතිනේ. අනර්ථයේ බැහැර වෙලා අර්ථය මතු වෙනවා. එතකොට එතන මොකද්ද කතා කරන්නේ? Tamange කෝණයෙන් හම්බ වෙච්ච මේ අනර්ථය. ඒ කියන්නේ අර පාත්‍රයේ දකිනකොට සුදු ජාතික දරුවාට වලදක් කියලා හම්බ වෙන අනර්ථය අතහැරිලා දකිනකොට පාත්‍රය හම්බ වෙනවා වගේ. හරියටම. බුදුරන් වහන්සේගේ මේ වචන විවහාරයකින් විග්‍රහ කර පරියාය තුලින් විවිධ දේවල් ගන්න පුළුවන්. නමුත් ඒ තුල කුළු ගැන්නුවද අර්ථයක්. අන්න ඒක හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ කාටද? හරියට ඕහිත සෝතෝ ධම්මං සුනාති කන් යොමාගෙන දහම අහපු අනික් කෙනාට හම්බෙන්නේ නැහැ. මොකද ඒ කෙනාට ප්‍රත්‍යක්ෂ වින්දනයක් තියෙනවානේ. සුදු ජාතික දරුවාට අරගේ පාත්‍රය කියන එකේ වළඳක් කටියට අත්දැකීමක් තියෙනවනේ. එහෙනම් මේ කරුණ මේ විදිහටම ගැලපෙනවා. ධර්මයේ තියෙන එක ඒ විදිහටම ගැලපෙන ප්‍රත්‍යක්ෂකුත් තියෙනවා. හැබැයි අනර්ථය. තව පැත්තක් බලනකොට තමයි ඒක වැරදි කියලා තේරෙන්නේ. ඒකට තව එහාට යන්නට ඕනේ. එතකන් ඒකේ අත්දැකීම හරිද වැරදිද? අත්දැකීම හරි අනර්ථය තුල අත්දැකීම හරි කියලා ගත්තා. හැබැයි අර්ථය හම්බ වුණේ නැහැ. එහෙනම් පැවිදි වෙලා සිවුර දාගෙන මම මෙතන ඇවිදලා මේ කිව්වත් අර්ථය මතුවෙන්න ඕනේ නේද? අර්ථය මතුවෙන්න ඕනේ. ඒ වචන ටික තුල තියෙන විග්‍රහය විතරක් ඒක තුලින් පෙන්නපු කාරණා එක එක්කෙනාට තම තමන්ගේ කෝණ වලින් දේවල් ගන්න පුළුවන්. අර්ථය මත වෙන්නේ කාටද? මට දැන් මේක කියන්න තිබෙන බුදුන් වහන්සේට. මටම වෙන්නන්න පුළුවන් ඔබට අර්ථය. ඇයි මෙතන අහන කෙනාටත් මේ මත වෙනවා කියන්නේ? දැන් මම කියන දේ තුලින් එහෙනම් ඒ අර්ථය කියන එක මටම බැයිද මේකයි අර්ථය මේකයි අර්ථය කියලා කියන්නද? ඒ මන මටම පුළුවන් ඉන්න මේක. දැන් මම පෙන්වන්න දන්නේ මොකද්ද? බුදුරන් වහන්සේ වචන ටිකකින් කොටු කරලා යම් කිසි විග්‍රහයක් දුන්නනේ ඒකයි මම පෙන්වන්න දන්නේ. අර්ථය ගන්න තියෙන කාට? තමන්ට. අර්ථය පිටට පෙන්වන්න බෑ. බුදුරන් වහන්සේ ලෝකේ ඉඳලා ලෝකේ ඉන්න අය තුල සිටිද්දී ඒකේ විවහාරයක් පාදක කරගෙන ඒ තුලින් අර්ථයක් ඉස්මතු කිරීමකුයි පෙන්වන්නේ. ඒ අර්ථය හම්බෙන්නේ එක්ක කියන මට මමත් මේ පොතේ තියෙන ටික බලාගෙන කල්පනා කරගෙන මේක කියනකොට වචනයකින් වෙන වචනයකින් දෙන්න බෑ දෙන්න පුළුවන් වචන දෙක දුන්නානේ මේ අර්ථය හම්බ වෙන්න බුදුරණ හායි. ඔන්න මට අර්ථය හම්බ වෙනවා. මං කියව මම දේශනා කරද්දී මට හම්බ වෙන්න ඕන නැති අර්ථය. ඔබ අහද්දී ඔබට හම්බ වෙනව නැති අර්ථය. හරියට අර අර උදාහරණේ හොඳට හිතන්න. පාත්‍රයේ පේනකොට සුදු ජාතික කෙනාටත් හම්බ වෙනවා දරුවට මුට්ටියක් විල කන්න පුළුවන්. ඇත්තරම් ප්‍රත්‍යක්ෂයක්. අන්න ඒ වගේ ධර්මය ඇහෙනකොට ඔබේ කෝණයට ලස්සන සැසඳෙනවා කරන භාවනාවට නාම රූප විඥාන ගැලපෙනවා පටිසමුපාදේ ගැලපෙනවා ඔන්න ධ්‍යාන වැඩෙනවා උපාද වයට මේවා ටික හම්බ වෙනවා විදර්ශනා වෙනවා ලස්සනට ගැලපුණා අයියෝ නියමෙට මට මේ ධර්ම මාර්ගයේ තේරෙනවානේ කියලා මොකද වෙන්නේ තමන්ගේ කෝණයට හම්බ වෙනවා එතකොට මොකද්ද එතන තමන්ගේ කෝණයට අනර්ථයක් හම්බ වුණේ හැබැයි ලෝකේ මට්ටමින් නම් වටිනවනේ ලෝකේ මට්ටමින් වටිනවා. නිවන් මාර්ගත් එක්ක ගන්නකොට නිවන් මාර්ග නෙමෙයි. තමන්ගේ කෝණයට ලස්සනට සැසඳුවා. යෝනිසමනසිකාරයක් ඉපදුනාද? දැන් පින්වතුනි දැන් මේකේ අර්ථය මතුවෙනවා කියලා කරන විග්‍රහයේදී ඇහෙනකොට දැන් ඔබට ඇහෙනකොට දැන් මම කියනකොට ඒකම නම් අර්ථය ඇහෙන වචනෙම නම් අර්ථය ඇහෙද්දිම තේරෙනවනේ ගැළපෙනවනේ එතකොට මේ අර්ථය එන්නේ මොකෙන්ද එහෙනම් යෝනිසමනසිකාරය එන්නේ එහෙනම් ලෝකෙට සැසඳෙන්නේ නැති එකත් එක්කනේ. එහෙනම් මේක ඇහිදි මොකක්ද දෙන්නව නැත්තේ? මේක මම මම මේක දේශනා කරද්දී මොකක්ද දෙන්නව නැත්තේ? මා තුළ යෝනිස මනසිකාරය. ඇහිදි ඔබ තුළ යෝනිස මනසිකාරය. ඒකෙන්නේ අර්ථය වැටහෙන්නේ. ඔබ අහලා තියෙනව නේද කීටාගර සූත්‍රය? ඕචසෝත ධම්මං සුණාති කන්‍යමාගන ධර්මය අහන සුත්තව ධම්මං දහරේති. අහප ධර්මේ දරා ගන්නවා. ඊළඟට දතානං ධම්මානං අත්තං උපපරික්කති. අන්න ධාරණය කරපු ධර්මයේ අර්ථය දැන් කල්පනා කරන. ඒක ඒක ඒක ඒක මේ කියපු ටිකේ තිබ්බද? නෑ නෑ නෑ. එක්ක ඔය තිබ්බේ තමවත්වල. බුදුවරුන්ට පින්වතුනි මේ ලෝකේ නුවණින් යුක්ත මිනිස්සු නැත්තම් බුදුවරුන්ගේ ධර්මයේ කොහොමත් නෑ. ඒ කවුද මේක තේරුම් ගන්නෙ? බුදුවරුන්ට තනියම සාධනයක් ඇති කරන්න බෑ. බුදුවරු වෙන්නපු ධර්මයේ කොච්චර කිව්වත් සමාජයේ නුවණැති මිනිස්සු නැත්තම් ධර්මයේ බැබලීමක් නෑ. ඒකයි බුදුරු කාලයක් බලනෝනේ. ඒ ඉන්න මිනිස්සු බලනවා. අන්න බුදුවරුන්ගේ ධර්මයේ බබලන්නේ ඒ කට්ටිය ඉන්නකොට. නිකම් බුදුවරුන්ට ඒක කියලා දෙන්න බෑ. එතකොට නම් අර්ථය මතුවෙන්නේ තමා තුල අත්තං උපපරික්කති ඔන්න අර්ථය හොයන්න පටන් ගන්නවා. ඇහිච්ච බම්මට මේක වෙන්නේ නෑ. ඊළඟට අත්තං අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී. අර්ථයක් වෙන්න ඕනේ. එතකොට මේ අර්ථය ඔන්න යෝනිස මනසිකාරයත් එක්ක මේ අර්ථය හම්බ වෙනවා. එතකොට මේ අර්ථය හම්බ වෙනකොට දැන් තමන්ගේ කෝණයට මේ වචන ටිකේ රාමුවට සැසඳෙන්නේ නැති එකත් එක්ක මේ අර්ථය හම්බ වෙන්න පටන් ගන්න ටික ටික. දැන් මොකද වෙන්නේ? ඇතුළත යමක් උපදිනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් කාදියා බලන්නද තියෙන්නේ? තමාදිහානේ ඕපනායික. එතකොට මෙහෙට එනකොට මෙහි මොකද්ද දැන් මේ හම්බ වෙන්නේ යන්නේ? සංයෝජන දුර වෙන එක. ප්‍රතිපද. ඒ ප්‍රතිපදාව ඊතරවන ප්‍රතිපදාව හම්බ වෙන්නේ මේ ලෝකයේ වචන ටිකක විවහාරයකින් තමා තුලින් ඊතර වෙන බව හම්බෙනවාද? තමා තුලින් නේ. අර පෙන්නපු අර්ථය දහම් පරයයන් අපි තේරුම් ගත්ත අර්ථය එක්ක මොකද හම්බුනේ? දහම් ස්වභාවයක් තමා තුල ඔන්න උපදිනවා. මොකද උපදින්නේ? සක්කාය දිට්ඨිය දුරවන වැඩපිළිවෙලා, සංයෝජනේ දුරවන වැඩපිළිවෙලා. අරෂ්ඨාංගික අරෂ්ඨාංග වල කියන්නේ පොතේ තියෙන වචනේ නෙමෙයිනේ. අන්න උපදිනවා. බුදුරුන්ට උපදින්න බෑ. බුදුරු කියලා දෙනවා ඉපදීම පිණිස. උපදගන්නේ කවුද? තමන් අන්න ධර්මයේ ඒ ධර්මයේ වැටේ ධර්මයේ උපදිනවා. ඒක වෙන විවහාරකින් දෙන්න බෑ. අන්න තමා තුල ධර්මයේ උපදිනවා. අත්පටිසංවේදීච්ච ධම්මපටිසංවේදීච්ච අර්ථයත් වැටහෙනවා ධර්මයත් වැටහෙනවා. ඒක බාහිරින් ඇහිීමේ කෘත්‍ය තුල විතරක් සිදු වෙන්නේ ඇහිීම තුලින් ආපු දෙයක්. ඇහිීම තුලින් ආපු දෙයක් තමයි අර්ථයත් ධර්මයත්. මම දේශනා කිරීම තුලින් මා තුළ ඇති වෙන එකක් තමයි අර්ථයත් ධර්මයක් කියන එක. ඊළඟට දෙපැත්තට මේක එනවනම් ඔන්න කරුණ තුනයි. අර්ථය වැටහීමත් ධර්මයේ වැටහීමත් මේක මේ නිකන් මේ අපි ආ දැන් මට අර්ථය වැටෙනවා කියලා ආය අර්ථය අපිට විග්‍රහ කරන්න පුළුවන් මේක ධර්ම ශ්‍රවණයෙන්මනේ ඇහෙන එකක් නේ දැන් අපටත් අර්ථය විග්‍රහ වෙනවා නම් හරියටම තම තමන්ට මට වචනෙන් කතා කරන්න දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි දැන් මෑත කරන්නේ අපි අපි හිතනවා මේක තමයි කියලා විතර විභාග බෙදලා විභේදනය කරලා කරලා කරලා හොඳට පෙන්නනවා අපි හිතනවා අර්ථය වැටුණා කියලා මේ අර්ථය තමයි මේ විග්‍රහ කරන්නේ අර්ථය තමයි තුරෙන්න තියෙන්නේ අපි මේක පිටින් අල්ල ගන්නවා. තියෙන දේ බෙදනවා. ඇතුළත වැඩෙන්න දෙන්නේ නැහැ. පිටින් බෙදලා ඇතුළත වැඩෙන්න දෙන්නේ නැතුව අපි බුදුරණවහන්සේ අරහං කියලා හිතුවට අරහං නැති බවම ප්‍රත්‍යක්ෂ කරගෙන විග්‍රහය යොමු වෙනවා. ඔන්න එතකොට අත්පටිසංවේදී ධම්මපටිසංවේදී අර්ථයයි ධර්මයයි වැටහෙනවා ඒ ඒක තමයි දේශනා කිරීමේ ධර්ම දේශනාවේ කෘත්‍ය. ධර්ම දේශනාවේ කෘත්‍ය එතකොට දැන් මේකෙදි ගැළපෙන එකක්ද වැඩෙන එකක්ද මොකද්ද කෘත්‍ය විය යුත්තේ? දෙපැත්තටම විකෘත්‍ය අර්ථයේ වැටහීමක් ධර්ම ඔය දෙක වෙන්නේ නැත්නම් ධර්ම දේශනාවේ හරවත් බව හම්බෙලාද? ඒතකොට මේ දෙක වෙන්න එහෙනම් උපදින්නවනේ මොකද විචක්ෂණයනේ කල්පනාවනේ තමන්ගේ රාමර නොගැලපීමනේ එහෙනම් ධර්මස්වණේදී හම්බ විය යුත් ඒකනේ අනේ ශෝක් බණ ටික කියලා ගැලපුණාට හරියනවද දැන් අපිට නම් ශෝක් බණ ටික කියලා සාමාන්‍ය ගැලපෙනකොට අපි හිතනවා හරි ලස්සන ධර්ම දේශනාව මොකද්ද ඒ අර්ථය වැටහිලත් නැහැ ධර්ම වැටහිලත් නැහැ අනර්ථය තුල බැසගත්තා තමන්ගේ කෝණියෙන් බැසගත්තා බුදුරන් වහන්සේ දුන්න අර්ථය හම්බෙලා නැහැ ඔන්න ඔය කරුණ ටික තිබිය යුතුයි ධර්ම දේශනා කරනකොට. ඔබ නැත්තම් ඒ දේශනාව බුදුවරු පෙන්නපු දහමක් නිකන් බුදුවරුන්ටම ආවේනික දහමක් නෙමෙයි. මොකද බුදුවරු පෙන්නපු දහම තියෙනවා තව ලෝකේ වැටෙන දේවල්. නමුත් බුදුවරුන්ටම ආවේනික නිවන් මඟ නම් නෙවෙයි. ඊළඟ සූත්‍රය තීවික්‍රේ තානෙහි පවත්තිතේහි කතමේහි තීහි සෝ ධම්මං දේසේති සෝ වත්ත පටිසංවේදිච හෝති ධම්ම පටිසංවේදිච යෝ ධම්මං සුනන්ති සෝ වත්ත පටිසංවේදිච හෝති ධම්ම පටිසංවේදිච යෝච්ච ධම්මං දේසේති යෝච ධම්මං සුනන්ති උබෝ අත්ත පටිසංවේදිනෝච හොන්ති ධම්ම පටිසංවේදිනෝච ඉමෙහි කෝ භික්ඛවේ තීහි තානේ කතං කතා පවත්තන්ති හෝති මේ ඊළඟකෙදි පැහැදිලි කරනවා මහණෙනි කාරණා තුනකින් යුක්තවයි ධර්ම කතාව. දැන් කලින් කිව්ව මොකද්ද ධර්ම දේශනාව. දැන් මේ කියන්නේ ධර්ම කතාව. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාව. එතකොට සාකච්ඡාවේදී කොහොමද විය යුත්තේ? දැන් අපි එකිනෙක කෙනා සාකච්ඡා කරන එකනේ. එතකොට අපි තුමු සාකච්ඡා කරනකොට එක්කෙනින් ඉස්සලාම කියන්නේ නේ. ඒ කෙනා කියනකොට ඒක මොකද්ද විය යුත්තේ? කියන කෙනාටත් අර්ථයේ ධර්මයට එන්නට ඕනේ. අහන කෙනාට අර්මී ධර්ම අර්ථය ධර්මයට එන්නට ඕනේ. දෙපැත්තටම දෙකම වෙන්නට ඕනේ. මෙන්න මේක තමයි ධර්ම සාකච්ඡාවේ අර්ථය. එතකොට ධර්ම සාකච්ඡාවේ අපි හිතමු ඇත්තටම අපි මේ බුදුරන් වහන්සේ ළඟ මේ නිවන් දැකපුවයි නෙමෙයිනේ. මගපල්ලා බලා නිවන් දැකලා ඉන්නයි නෙමෙයිනේ. එහෙනම් අපි මෙතන ඉන්නකොට අපි ධර්ම සාකච්ඡා කරන අපිට මොකක් සිදු වෙන්න ඕන නැත්තේ? කියන කෙනාටත් ආහන කෙනාටත් කාටත් සිද විය යුතු කාරණාව අර්ථය ධර්මයේ වැටහීමට නම් විචක්ෂණය කිරීමට යමක් සාකච්ඡාවේදී සිදු විය යුතුනේ. ඔබ වෙන්නේ නැත්නම් සාකච්ඡාවේදී. අන්න අර්ථයක් නෑ. ගැළපීමක් සැසඳීමක් නම් වෙන්නේ. තමන් දන්න දේ හරි වුණා නම්, තමන්ට ගැළපෙච්ච දේ හරි වුණා නම් ධර්ම සාකච්ඡාවට දෙයක් වෙනවද? නෑ. ධර්ම සාකච්ඡාව තුළ අර්ථයක් වෙන්නට නම් ධර්ම සාකච්ඡා පවත්වන්නට නම් කරුණු තුනක් ඇති වෙන්නට ඕනේ. ඒ තමයි සාකච්ඡාව තුළින් Tamanට ධර්මයේ අර්ථය අර්ථයක් ධර්මයක් හම්බෙන්නට ඕනේ. අන් අයටත් තියෙන්නට ඕනේ. දෙපාර්ශ වේතම තියෙන්න ඕනේ. ගැළපීම එහෙම නෙමෙයි. මොකද දැන් මේ විවහාර ඔක්කොම මොකද ලෝක විවහාර නෙමෙයිද? දැන් අහනවා කියන්නේ ලෝක විවහාර නෙමෙයි ධර්ම ශ්‍රවණේ. කතා කරන සාකච්ඡාව දැන් සාකච්ඡාවට භාජනය වෙන්නේ ලෝකේ හඳුනාගත්තු දෙයක් ඔස්සේ නෙමෙයි විවහාර කරන්නේ සංඥා විපාකය කියන මොකද්ද? විවහාරය. එතකොට විවහාර කරන්නේ ලෝකයෙන් ගිහිලාද අයින් වෙලාද? නෑ ලෝක විවහාරයක්. එතකොට ඇහෙන්නේ ඔබට ධර්ම ශ්‍රවණය කරද්දී ලෝක විවහාර ප්‍රඥප්තියන්නේ. සාකච්ඡා කරද්දී ඇහෙන්නේ ලෝක විවහාර ප්‍රඥප්තියන්නේ. ඒක ලෝකෝත්තර නෑනේ. එහෙනම් ලෝකෝත්තර උපදින්නේ කාතුලද? මේ වචනින් නෙමෙයි උපදින්නේ තමා තුල. තමා තුල උපදින්න නම් මොකද හම්බෙන්න ඕන නැත්තේ? ඒ ලෝක විවහාරي හම්බෙච්ච දේක සැසදෙන එකද? ඊතර වෙන විග්‍රහයනේ. එහෙනම් සිදු වෙන්න ඕනේ මොකද්ද? ශ්‍රවණයේදී සාකච්ඡාවේදී යෝනිසෝ මානසිකාරය උපදීමේ වැඩක් හම්බෙන්නට. ඕක හම්බෙන්නේ නැත්තම් ඔච්චර ගැළපුණොත් ඒක අනන්තයම්මයි. ඒ කියන්නේ නිවන් මාර්ග උපාදනය කරනකොට ඕක හම්බෙන්නම ඕනේ අනිවාර්යයෙන්. මොකද පිටින් ඇහෙනකොට පරතෝච ගෝහසය අජ්ජත්තෙන් යෝනිසෝ මනසිකාර වෙන එකක් නෑ. ඔන්න ඒ සූත්‍රය. තීනමානි වික්කවේ පණ්ඩිත පඤ්ඤත්තානි සත්පුරුෂ පඤ්ඤත්තානි කතමේනි තීනි කර්ම තුනකින් පණ්ඩිතයා කියලා පැනවෙනවා සත්පුරුෂයා කියලා පැනවෙනවා ඒ තමයි පබ්බජ්ජා වික්කවේ පණ්ඩිත පඤ්ඤත්තා සත්පුරුෂ පඤ්ඤත්තා පැවිද්ද පඬිතයන් විසින් පනවන දේ. ඒ කියන්නේ පඬිතයන් පනවන දේවල්. පැවිද්ද කියන්නේ පඬිතයන් විසින් සත්පුරුෂයන් විසින් පනවන දෙයක්. පැවිදි භාව කියන එක. මාතා පිතු මාතා පිතු නම් උප ဋ ාණ. අම්මා තාත්තාට උපස්ථාන කිරීම පඬිතයන් සත්පුරුෂයන් පනවන එක. දානම් වික්කේ පඬිත පඤ්ඤත සත්පුරුෂ පඤ්ඤ. පළවෙනි එක තියෙන දානේ. දානේ කියන්නේ පඬිතයන් සත්පුරුෂයන් පනවන එක. කියමෙක් දාණයට නිගා කරනවා නම් එයා පණ්ඩිතෙක් සත්පුරුෂයෙක්ද මෝඩෙක් අසත්පුරුෂයෙක්ද? මෝඩේ අසත්පුරුෂයෙක්. දැන් අද නම් අපි අහනවා නේද පින් කරාම සසර යනවා කියලා? දන් දන් දෙන්න එපා කියලා. එතකොට ඒ මොකද්ද? අසත්පුරුෂ මෝඩ ප්‍රඥාප්තිය කියන්නේ සත්පුරුෂ පණ්ඩිත ප්‍රඥාප්තිය දානියමයි. ඒ අපි අර උඩින් පල්ලෙන් අනර්ථය අල්ලගත්ත නිසා නේ කතා කරන්නේ. ගාතාවක් කියනවා. සබ්බි දානං උපඤ්ඤතං අහිංසා සංයමෝ දමෝ මාතා පිතෝ ප ဋ ාණං සන්තානං බ්‍රහ්මචාරිණං සතං ඒතානි ඨානානි යානේ සාවේත සේවේත පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකේ බජේත සිවಂತಿ බුදුරණාහි එතන ලස්සනට පැහැදිලි කරනවා සාන්ත බ්‍රහ්මචාරය කියන්නේ ශ්‍රේෂ්ඨ බ්‍රහ්මචර්යාව ශ්‍රේෂ්ඨ භ්‍රමචර්යාව, ඒ වගේම දානය, ඒ වගේම සංයමය, අවිහිංසාව, සංයමයේ දමනය, අම්මා තාත්තා දෙමාපියන්ට උපස්ථාන කිරීම මෙන්න මේ දේවල් පඬිතයන් පනවපු ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ දේවල්. සත්පුරුෂයන් පනවපු ශ්‍රේෂ්ඨ දේවල්. ඒ වගේම තමයි පඬිත කෙනා පණ්ඩිතයා සත්පුරුෂයන් පිළිබඳව ඒ කියන්නේ සතං ඒතානි තහනානි යානි සේවේත පණ්ඩිතෝ නොනැති කෙනා මේ සත්පුරුෂයව සේවනය කරන්නට ඕනේ. අන්න එතකොට ඒ සත්පුරුෂයා සේවනය කරන ආර්ය දර්ශන සම්පන්න අන්න ආර්ය දර්ශනයට යොමු වෙන්න පුළුවන් ස ලෝකං බජතේ සිවಂತಿ. මෙන්න මේ ලෝකය ඒ කියන්නේ සුන්දර වූ ඒ කියන්නේ වටිනා වූ දේ භාජනය කරමින් ආර්ය දර්ශනයට යොමු වෙන්න පුළුවන්. පඬිතයන් එතකොට දැන් ලෝකයේ වටිනා දෙයක් නිභාජනය කරන සේවනය කරන්නේ කවුද? පඬිතයෝ. මේ අර සත්පුරුෂත්වයේ විග්‍රහ කරන මොන සත්පුරුෂත්වයේද? පැවිද්ද, දානය, මාතා පිතා උපට්ඨානෙ මෙන්න මේ වගේ සත්පුරුෂත්වයේ විග්‍රහ කරන පඬිතයන්ව ඇසුරු කරනකොට ලෝකයේ ඒ දේ සේවනය කරනකොට කුමක් කරා යමු වෙනවද? ආර්ය දර්ශනීයට යොමු වෙන්න එක හේතු වෙනවා. ඊළඟ දේශනාව යම් භික්කවේ සීලවන්තෝ පබ්බජිතා ගාමාවා නිගමාවා උපනිස්සාය විහෙරති තත්ත මනුසා චීහිතානෙහි බහොම් පුඤ්ඤං පසවಂತಿ කතමේති කායන වාචාය මනසාය යම් භික්ඛවේ සීලවන්තෝ පබ්බජිතා ගාමං නිගමං උපනිසාය විරති තත්ත මනුසා ඉමේති නිතානෙහි බහොම් පුඤ්ඤං පසවති යම් කිසි ගමක් හරි නගරයක් හරි ඇසුරු කරගෙන සිල්වන්ත කෙනෙක් වාසය කරනවා නම් ඒ මිනිස්සු බොහෝ පින් සිද්ධ කරගන්නවා කරුණ තුනකින් සිතින් කයෙන් වචනයෙන් ඔන්න සිල්වන්ත කෙනෙක් ගමකෝණියන් ගමක නගරයක වාසය කරනවා නම් බොහෝ පින් සිතින් කයෙන් වචනයෙන් රැස් කරගන්නවා ඊළඟ කාරණාව තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්කනානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති දස්සඤ්ඤ තච්ඡම් පඤ්ඤායති ඊමානිකෝ වික්කවේ තීනි සංකතානි සංකත ලක්කනානි සංකතේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. සංකතයේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. එතකොට සංකතයක් කියන එකේ ලක්ෂණ තුනක් තියෙනවා. උපාදය පැන වෙනවා, වය පැන වෙනවා, තිතියේ තිතස්ස කියන එක තිතස්ස කියන රයිතිත්වයක් නැත්නම් පැවැත්මක් කතා කරනවා, අඤ්‍යතත්ත වෙනස් වීමක් පැන වෙනවා. එතකොට හට ගැනීම මේ සංකත බව දකින්නේ. දැන් අපි මෙහෙදලා අරක සංකතයි කියනවා. අනික් කෙනා අපි මෙහි ඉඳලා අපට සංකත බව හම් වෙනවා. අපි හිතනවා මේ පුතත්ජන නොදක්ක සංකතයි කියලා. සංකත බව දැක්නම කාගෙද තියෙන්නේ? සංකත බව දකින්න යන ආනන්ද සූත්‍රය පැහැදිලි කරනවා සීකය. සීකයටයි සංකත බව හම් වෙන්නේ. අනික් කියන සාසත බව හම් වෙන්නේ. සීකයට හම් වෙන්නේ සංකත බව. උපාද පඤ්ඤායති, වය පඤ්ඤායති, ත්‍රිතස්ස අනිතත්. ඒ කියන්නේ සීකය දකින්න කෝණේ වෙනස. ලෝකයේ දකින්න කොහොනිස ඒ කියන්නේ සංකත බව. අපට සාසත බව. ලෝකයේ ඉන්න කෙනාට සාසත බව. බුදුරණන් වහන්සේගේ ධර්මයේ හැම වෙලෙම තියෙන්නේ තමා එක බලන්නනේ. දැන් අපි බලනවා හා දැන් මම ඔන්න සංකත බව දැක්ක හැටි මම සේකත්වේ. අනිත් කෙනා නොදැක්කට යාටත් තියෙන ওই ස්වභාවයමයි. ඒ මොකද්ද? අනුන්ගේ ඉන්නේ මේ බලන්න ගියේ. දැන් අපි අපි සේකයි කියලා. ඔන්න අපි සේකයි මම සංකත බව දකිනවා. අනිත් කෙනාගේ තියෙන්නේ එයා සංකත බව දැක්ක නැතුනාට සංකත බවමයි. අපිස්සේක නෑ. අපි බැලුවේ කොහෙන්ද? අනුන්ගෙන් බැලුවා අනුන්ට නසතුයි බුදුරණවහන්සේ ධර්මයේ කාටද සසතන් තියෙන්නේ? තමාට. දැන් මම සංකත බව දැක්කනම් මට අනිත් පැත්තේ මිනිස්සෙක් ඉන්නවා කියන පැනවීම දාගෙන ඒ මිනිස්සයා සංකත බව නොදැක්කට ඒ මිනිස්සයාගේ සංකතයක් තියලා කතා කරන්න දෙයක් තියෙනවද? ඒ පැත්තේ මිනිස්සයා ඉන්නේ මම මේ පැත්තේ ඉන්නව නිසානේ. දැන් මම හැබැයි සංකතේ දැක්කලු. අනිත් කෙනා සංකතේ නොදැකයි සාසතය කියලා පවත්වනවලු. ඉතින් මම දැකලා නම් මට අනික් කෙනා කොහෙද හම්බෙන්නේ? එතකොට අපි මේ අපි දැක්කයි කියලා හිතුවට දකින්නේ දැකලා නෑ ඇත්තටම. ඒ අනික් කෙනා ඉන්නේ මම මේ පැත්තේ ඉන්න නිසානේ. අනික් කෙනේ පනවගෙන අනුන්ගෙන් බලන්න යනවා ධර්මයේ. මේක කොහෙන් ගියත් තියෙන්නේ කොහෙන්ද? මේ පැත්ත බලනකොට ඉතින් අර පැත්ත කතා කරන දේ තියෙනවද? සේකත් ඊට ආවට පස්සේ අනුන් ගැන මොකද්ද කතාව? අදාළ නෑ. මේ තමා තුලුම් බලන්න තියෙන එක. ඊළඟ තමයි දැන් අපි බලනකොට අපි දැන් වචනෙන් කතා කරන සමහර දේවල් අපි හරියටම ඔන්න අපි දැන් හේතුඵලයෙන් හොයනවා හටගත්තා කියලා. මොකෙන්ද හටගත්තේ? හේතුවෙන්. නැති වෙන්නේ හේතු නැතිවීමෙන්. ඒ හේතුවත් අවිද්‍යාවයි කියලා අපි හිතනවා. අපිට දැන් නැතිවීම කතා කරනකොට හේතුවෙන් නැති වෙන්නේ හටගත්ත දේ නේද? හොඳට හිතන්න. හටගත්ත දේ නැති වෙන්නේ හේතුවෙන් හටගත්ත දේ. එතකොට හේතුවෙන් හටගත්ත දේ නැති වෙන්නේ හේතු නැතිවීමෙන් තමයි. ඒ විග්‍රහයක් දාන අවිද්‍යාවක් තමයි. එතකොට ඒක නැතිවීමක් නේද? හේතුවෙන් තිබ්බා ඊළඟට නැති වුණා. අපිට හැම වෙලෙම දැන් හොඳට හිතන්න Nirodha කියන එක සාක්ෂාත්‍රිය යුක්තද්ද දැක්මක්ද? සාක්ෂාත්‍රිය යුක්තක්නේ Nirodha කියන එක දැන් ප්‍රඥාවෙන් දකින්නේ නිරෝධාරි සත්‍ය කුමක් ඇටියටද? සාක්ෂාත් විය යුත්තක් කියන එකනේ. ඒක ආයි දැක්මක් කියන්නේ. ඒ ඒක අර මේ හට ගන්නව දකින්නවා වගේ නැති වෙනව දැකීමක් නෙමෙයි සාක්ෂාත් වෙන දෙයක් හැටියට. සමුදය නම් හට ගැනීමක් ප්‍රහාණයක් තියෙන්නේ. නිරෝධය සාක්ෂාත් වීමන්නේ කොයි වෙලේකවත් නිරෝධය බුදුරජාණන් කතා කරනවද? ඒතරින් එහා දෙයක්. නෑ නිරෝධය සාක්ෂාත් වීම. එතකොට නිරෝධයේ සාක්ෂාත් වීමක් විග්‍රහ කරලා පෙන්නන්නේ දැන් අපට අපි කතා කරනවා හේතුවෙන් හටගත්තා හේතු නැත්නම් නැහැ නැති උනේ මොකද්ද අර හටගත්ත දේ හේතුව මොකද්ද අවිද්‍යාව බව ප්‍රත්‍යක්ෂ වුණොත් නැති වෙනවා කියන එක හටගත්ත දේ නැති උනේ ඒ කියෙදෙන්නේ නේ හොඳට ඉතින් අවිද්‍යාව බව ප්‍රත්‍යක්ෂ වුණොත් ඔන්න සාක්ෂාත්වීම කියන්නේ ඒකයි අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ වුණොත් හට ගැනීම ප්‍රත්‍යක්ෂ වුණොත් විද්‍යාවනේ අර හටගත් දේ නැති වෙනවා කතා කරන දාලයිද දැන් අපි කියනවා හේතු නැති මේක නැති වෙනවා කියලා නාම රූපය මනින්නේ නැහැ කියලා මොකද්ද මේ අපි පණෝගත දෙමි නැති වෙන්නේ කතා කරන්නේ හැබැයි හේතු නැතිවීමෙන් තමයි හැබැයි පණෝගතදී ප්‍රත්‍යක්ෂයෙන් අඥානකමින් බව දැක්කනම් ඥානීන් හට නොගැනීම සාක්ෂාත් වීමක් නේද තියෙන්නේ හට නොගැනීම සාක්ෂාත් වීම මිසක කරන්නේ හටගත්ත දේ ඊළඟට නැති වෙනවා කියලා කතා කරන්නේ නැහැ. අර හේතු නැති වුණා. ඒ අර අර හටගත්ත දේනේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු මේ සංකත ලක්ෂණය එකයි පටලවගෙන සංකත ලක්ෂණේ කැල්ලෙන් මැදලක් දාගන්න වෙන්නේ. ඇයි හටගත්තා වැළතුණා නැති වුණා කියලා දාගන්න වෙයි. ඇයි මොහොතක් හරි තියෙනවනේ. හැබැයි ඒක ලෝකයේ ඇත්ත. ලෝකයේ ඇත්ත. ලෝකයේ තියෙන විග්‍රහය ඒක. දැන් අපට හම්බෙන්න දැන් ඔබට බලන්න අනුරස්යාමඳුර පේන්න ඉන්නවා. ඒ මනස ගන්න දරපස නැති වෙනවනේ. දැන් එතකොට හටගත්තා පැවතුන නැති වුණා. නැත්නම් හටගත්ත දේ ඊළඟට නැති වුණා. ඒක ලෝකයේ ඇත්ත. බුදුරණවහන්සේ පෙන්වන්නේ හට ගැනීම නැතිවීම නැතිවීම කතා කරන්නේ මොකද්ද? ඉමස්මින් අසතේ ඉදන්න හොතේ. මේ නැති කල්ලි මේ නොවේයි. ඉදන්න හොති මේ නොවේ මේ එන්නේ නැහැ. අඥානකම ප්‍රත්‍යක්ෂ වෙච්ච තැන යන සාක්ෂාත් වෙන වැඩපිළිවෙල ඔස්සේ යනකොට මේ Nirodhe කියන කාරණා අපි කොච්චර හිතුවත් කොච්චර කල්පනා කරත් අපිට හිතෙන්නේ තියෙන දේ නැති වෙනවා කියලාමයි. තව කාරණා මම කියන්නේ. දැන් අපි සියලු දෙනාම හසර යන අයද නැද්ද? අපි දැන් හසරට බයයිද නැද්ද? ඒ නිසා අපට සෝතාපන්න ඕන නැද නැද්ද? ඕනනේ. අපි හසර යන අය අපි ඔක්කොම හසර නිදහස් වෙන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම සෝතාපන්න වෙන්න කැමති. සෝතාපන්න වුණාම මොකද වෙන්නේ? ආත්මwidetildeකින් ගමන කෙලවරයිද නැද්ද? කෙලවරයි. නිවන් දැක්කහම නෑ. ඒ මොකද්ද? දැන් හසර යනව නැති වුණානේ. අපි හිතනවා නෑ නෑ මං ඒක නෙවෙයි හිතන්නේ මේ. කල්පනා කරන්නේ ඒක නෙවෙයි කියනවා නම් ප්‍රත්‍යක්ෂේ මොකද්ද? ඒකමයි. ඒකමයි ප්‍රත්‍යක්ෂේ. ඉන්නව මම සෝතාපන්නත්වයේදී අරහත්ත්වයේදී නැති වෙනවා. අපි හිතන්නේ නෑ හැබැයි. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. නිරෝධය කියන්නේ එහෙම එකක් නෙමෙයි. හැබැයි ප්‍රත්‍යක්ෂේ මොකද්ද? දැන් මම ඉන්නවා මම රහත් වුණාම ආයෙ උපදින්නේ නෑ. වචනෙන් කිව්වේ නෑ හිතින් හිතුවේ නෑ ප්‍රත්‍යක්ෂේ ඒක. නැද්ද? ඒක වත්‍යයක් නෙයි. අපි අපිට අවංක වෙන්න ඕනේ. අවංකුනොත් තමයි මාර්ගය තියෙන්නේ. නැත්තම් නම් මාර්ගය නෑ. අපි කොච්චර හිතුවත් අපර තියෙන්නේ මොකද්ද නිවන කියන්නේ උච්ඡේදයක්. සත්‍යයගේ විනාශයකුයි නිවනක් කියන්නේ. හිතන්නේ නෑ හැබැයි. වචන ටික දාලා ලස්සනට ලිස්සලා යනවා නෑ නෑ එහෙම එකක් නෙමෙයි කියලා අර Tamanට වංක වෙන නිසා ලස්සනට ලිස්සලා යනවා. හිතන්නේ නෑ ඒක. හැබැයි බලනකොට මොකද්ද තියෙන්නේ? ප්‍රත්‍යක්ෂයේ තියෙන්නේ උච්ඡේදයම තමයි. මම නැති වෙනවා නිවන් දකිනකොට. නේ? නැත්තම් මොකද්ද උච්චර කලබලෙන්නේ? සත්‍ය හොයන්න සත්‍ය ගවේෂණය කරනවා කියන්නේ එකක් අර මොකද්ද ඔක ගන්න දගලන්නේ ඇයි? දැන් අපි හිතනවා නෑ නෑ එහෙම එකක් නෑ. මැරෙන්න කලින් කරගන්න බෑ කොහොම හරි. කාටද මේ කරගන්න ඕන නැත්තේ? මටනේ. එතකොට මැරුණට පස්සේ මැරෙන්න කලින් කරගත්ත පස්සේ මම මොකද වෙන්නේ? නිවන් දකින්නවා. ඒ කියන්නේ උපදින්නේ නෑ. නේ? ඒකට නෙවෙයි දගලන්නේ. අපි ප්‍රත්‍යක්ෂේ මොකද්ද? සංකත බවද? නෑ. සාස්වතයෙන් උච්ඡේදයට. එහෙනම් බලන්න බුදුවරු වෙන්නපු ධර්මයේ අපි බලන්න ඕනේ අර්ථය ගන්න අපේ කෝණයට ගලපලා තරුමලමලා අනර්ථය තුල ඉන්න නෙමෙයි කොහෙන් හරි අර්ථය දෙන්න ඕනේ නේ. එහෙනම් හොඳට Taman Tamanට වාමංක වෙලා කල්පනා කරලා බලන්න කොහෙද අපි කොහොමද අපි යන්න ඕනේ නැත්තේ මොකද්ද අපි තුල මේ තියෙන්නේ කියන කාරණාව. ඔන්න සංගත ලක්ෂණ තුනේ එතකොට ඒක හම්බෙන්නේ කාටද? සීකයා දකින්න කෝණි. තවත් පුංචි කාරණාවක් තේරුම් ගන්න කියන්නම්. ඒ තමයි එතුම් කවුරු සෝතාපන්නා කියලා. සෝතාපන්න වෙච්ච කෙනා මැරෙන කම්ම සෝතාපන්නද නැද්ද? නිවන් දකින කම්ම සෝතාපන්නද නැද්ද? සෝතාපන්න වුණා නම් කෙනෙක් නිවන් දකින මග නිවන් දකින කියන්නේ මග යනකම සේකේක්නේ අපි දැන් සෝතාපන්න භාවයේ මේ සේක සකදාගාමී වෙනකම් සෝතාපන්න කෙනෙක්. එයා සෝතාපන්නද නැද්ද? එතකොට සෝතාපන්න භාවය හැමම තියෙනවනේ. එතකොට වෙනස් වුණා නම් ඉතින් ආයේ මේ මොකද්ද ඒකනේ? සෝතාපන්න කෙනෙක් දැන් අපි හිතමු කාමයේ සේවනය කරනවා තරහෙන් කටයුතු කරනවා. තරහෙන් කටයුතු කරනකොට සෝතාපන්න කෙනෙක් එතකොට ඒ කෙනාට හම්බෙලාද අනාත්මයි කියලා. ඉතින් ඒක නේතං තානං විජ්ජති කියන බුදුරණවහන්සේ. සෝතාපන්න කෙනෙක් ආත්ම සංඥාව ගැනීම නේතං තානං විජ්ජති කවදාවත් වෙන්නේ සෝතාපන්න කෙනෙක් ආත්මයි කියලා ගන්න එක. එතකොට එක වෙලාවකද හැම වෙලෙමද? හැම වෙලෙම. රාගයෙන් සේවනය කරනකොට, ද්වේෂයෙන් කටයුතු කරනකොට මොකද්ද යාට තියෙන්නේ? ආත්මයිද අනාත්මයිද? මට රාගය ඇති කරගන්න මට ආස්වාදයක් භුක්ති විඳින්න. දේශයෙන් යුක්ත ආත්මයි ධනාත්මයි. ඒත් අනාත්මම තමයි අපට හම්බ වෙන්නේ. අපේ කෝණයෙන් ආත්මය හම්බෙන්නේ නේ. ඒකයි මේ සෝතාපන්නනවා කියන්නේ දැක්ම වෙනසක්. මොකක් කොහොමද ආශ්‍රව ප්‍රමාණයෙන් සෝතාපන්නනකොට? දර්ශනයෙන්නේ. දැක්ම වෙනසක් සෝතාපන්න කියන්නේ. අපි අනාත්මයි කියලා ගන්නෙ මොකද්ද? මම දාගන්නේ නැහැ කියන්නේ. නෑ නෑ මම දාගැනීම වැරදි අනාත්මයි කියන්නේ. අනාත්මය කියන්නේ මම දාගන්න නැති එක නෙමෙයි. රූපම් වික්කේ අනිච්චං අනිච්චං අනිච්චං බන්ති යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්ති යම්පන අනිච්චං දුක්ඛං විපරණාම ධම්මං කල්ලානුත්තං සමන්පස්සතින් ඒතම් මම ඒසොමස් මේසෝ මියත්තාති නොහෙතම් බන්ති අනිත්‍යං දුකං විපරණාන මම කර දැමීම සුදුසුද නැහැ සුදුසු නැහැ දාන්න නැද්ද දානවා සුදුසු නැහැ කියන එකයි අනාත්ම විග්‍රහය අපි හිතන්නේ දාගන්න නැති එකටයි අනාත්ම විග්‍රහය කියලා දා ගැනීම වැරදි කියන එකට අනාත්ම විග්‍රහය කියන්නේ. දාගන්න නැති වෙන එකට නෙමෙයි. දැන් අපි දාගන්න නැතුව අපි හිතනවනේ නේ දාගන්න එක වැරදි කියලා. ඒ කවුද හිතන්නේ? ඉතින් මමවනේ හිතන්නේ අතන දැක්ම වෙනසක්. මෙතන කල්පනාව. දැන් අපි මේ කල්පනාද නෙමෙයි අනාත්ම කියලා අපි කල්පනා නෙමෙයිද කරන්නේ? ඒ කල්පනාව. අතන බුදුන් වහන්සේ පෙන්වන්නේ දැක්ම. දැක්ම වෙනස අනාත්ම බව දා ගැනීම වැරද්ද. කල්පනා වෙනස නෙමෙයි. දැක්ම වෙනස. අන්නේ දැක්ම මොකද්ද සේකයාගේ? සංකත බව. සංකත බව දැක්කා. හටගත් පැනවීම නැතිවීම පැනවීම ත්‍රිතසඤ්ඤ දත්ත පැනවීම කියන්නේ ඔන්න ඔය බව සේකයා දැක්කා. ඒකට කියනවා සංකත බව කියලා. අනිත් කෙනාට ඒක අදාළ නැහැ. දැන් අපිට කොච්චර බැලුවත් අපිට පේන්නේ දැන් අපිට මේ දැන් මම හිතමු අපි හිතමු කවුරුහරි හොතාපන්න කෙනෙක් ඉන්නවා කියලා. එයා ඇවිල්ලා පොළේ ගහනවා තරහින්. දැන් පිටට පේන්නේ මොකද්ද? මේ තරහත් යනවා මේ අනාත්මයි කියලා අරක. පිළිට පෙන්නේ එක නෙමෙයිද? එයාට කෙලෙස් දුර වෙලා නැහැ බාහිරින්. වැරද්දක් බව දැකලා තියෙන. ඒ කියන්නේ මාමඤ්ඤී කියලානේ හික්මෙන්නේ මා එපා විදානියක්. විදානයකින් දකිනවා සංකත බව. අපට පේන්නේ සාස්වත බව. අපි කොච්චර කිය බලන්න හොඳට ඉතල ඔබට කොච්චර වුණත් ඔබට පේන්නේ අනුලසියාම දැන් ඔබට බණ කියනවද නැද්ද? පේන්නේ බණ කියනවනේ. හිතන්නේ ආ ඇහැ රූපය විඥාන එකතුල අනමදස්සිය හැමදුරු සකස් වෙනවා දැන් ඔන්න සංකතය එහෙම හිතන්නේනේ පේන්නේ අනමදස්සිය හැමදුරු බණ කියන්නයි ඉදලා ඉන්නවා හිතන්නේ ඇහැයි රූපය විඥාන එකතු වීමෙන් තමයි මේ අපට අනමදස්සිය හැමදුරු ගෝචරයි බුදුරණවහන්සේ පෙන්වන්නේ දර්ශනය කියන්නේ පේන විදිය හිතන විදිය නෙමෙයි පේන විදිය අපට සංගතය කියලා අපි හිතන්නේ හිතන විදිය. බුදුරණවහන්සේ පෙන්වන්නේ පේන විදිය. අන්නේ පේන විදිය සෝතාපන්න කෙනාගේ සංකත බව. ඒ පේන විදිය. අපට පේන්නේ ඉන්න බවනේ සාසත බවනේ සෝතාපන්න කෙනාට පේන්නේ සංකත බව. අර අපි වගේ කල්පනා කරන දෙයක් නැහැ. ඒ අපි කල්පනා වෙන්නේ කරන්නේ. ඔන්න ඕක තමයි සංකතය කියන්නේ. ඒක ගොඩක් තේරුම් ගන්න ඕන. දැන් තේරුම් ගන්න ඕන නැද්ද හම්බුනේ අපට තේරෙනවා සංකත බව. තේරුම් ගන්න ඕනේ නේ. අන්න අර්ථය වැටහෙන්න ඕනේ. ඔක තමයි සංකතයේ ලක්ෂණ. තීනමාන වික්‍රේ අසංකතස අසංකත ලක්ෂණානි. කතමානි තීනි. න උත්පාදෝ පඤ්ඤායත න වාය පඤ්ඤායත න තිතස අනිතත්තම් පඤ්ඤායත. න පැනවීම නැහැ කියනවා අසංකතේ. දැන් අපිට මේ සරලව ගත්තම ටිකක් තේරෙනව නැත්තේ නේ. පැනවීම නැහැ. දැන් පැනවීම නැහැ කියනකොට අපිට බලන්න හොඳට කල්පනා කරන්න නැති බවක් එක්ක නිමේද යන්නේ කියන්නේ. ඒ කියන්නේ අපිට දැන් තියෙන දේ. දැන් අපිට ඔන්න ඔබට පේනකොට අනුම්දසියාමඳුරෝ පේනවා ඉන්නවනේ කල්පනා කරනවා කල්පනා කරලා ගන්නවා මොකද්ද ආ සංකතයක් කියලා කල්පනාව මොකද්ද සකස් නේද කල්පනාව සකස් වීමන්නේ මනජ මනෝවිඥාන එකතු වෙලා හිතනකොට අනුම්දසියාමඳුරෝ නෑ මේක සකස් වෙච්ච කියලා ඊළඟට රහතන් වහන්සේට ආහිම දකිනකොට රහතන් වහන්සේට ඒක නෑ එහෙම සකස් වීම රහතන් වහන්සේ ඒක නේද රහතන් වහන්සේ ගැන අපිට ප්‍රශ්න මතුවෙන්න හේතු වෙන්නේ. එහෙම නැති වෙන්න විදියක් නැහැ රහතන් වහන්සේට පේනවනේ රහතන් වහන්සේ නැති කාරණාව. පේන්නේ නැද්ද? ඕක නේද අපිට ප්‍රශ්න මතුවෙන්න හේතුව? අපි මෙතන ඉඳලා සංකත බව තේරුම් අරගෙන ඊළඟට එතන ඉඳලා අසංකත බව තේරුම් ගන්න යනකොට අපට නිවන පිළිබඳව උච්ඡේදයක් එහෙනම් එහෙම ිටබු රහතන් වහන්සේ ජීවත් වෙනවා කියන එක කොහොමද කතා කරන්නේ? ඔන්න ප්‍රශ්නේ. සංකත බව දැකපු කෙනාටයි අසංකත බව හම්බෙන්නේ. මූලපරයය සූත්‍රයේ නිබ්බාණං මාමඤ්ඤී නිබ්බාණං මඤ්ඤී කාටද? තුතඥයාට. නිබ්බාණං මාමඤ්ඤී සේකයාට. එහෙනම් සේකයා සංකත බව දැකපු නිසා නේද සේකයා අසංකත බව දකින්නේ. එතකන් හම්බෙන්නේ දෘෂ්ටියක්ද නැද්ද? එතකන් හම්බෙන්නේ දෘෂ්ටියක් නැති බව. අර හටගත්තු දේවල් නැහැ නේද? ඒක උඩගෙන තියෙන නිසා නැහැ. එතනම අපිට හිස් බවක් හම්බෙලා තියෙනවා. අපට හම්බෙන්නේ හිස් බවක් හිස් බව මට ආරම්මණයක් හම්බලා තියෙන්නේ. අපි හිතුවට හේතු බල දහමක් හම්බුණා කියලා හිස් බව මට ආරම්මණයක්. ආකින්චඤ්ඤායතනෙට යන්නේ තේවත් එක්කනේ. තව වචන ටිකුත් දාගන්න අනාත්මයි කියලා. මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයිද නැහැ කියලා නැත්තම් මේක මේ අපි මනසින් කල්පනා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අනාත්ම බවකුත් එක්ක නොචස්සං නොචමේසියා කියන මේ මම කියලා දෙයක් නැහැ කියලා ආත්මයේ ඉඳලා අනාත්මය හඳුනගෙන තවත් නිවනයි කියලා තහවුරු කර ගැනීමකට යොමු වෙනවා. දැන් මේකත් මටම හම්බෙච්ච දෙයක් කියලා හිතෙන්නේ නැති කියන ප්‍රශ්නේ තියෙනවා. ඔන්න බුදුරුන්ගේ ධර්මයේ මටම දැන් අපට හිතෙන්නේ මේක මටම හම්බුනේ කියලා. අපි හිතන්න කැමති නෑ ඒක. අපි කල්පනා කරන්න කැමති මේක මට හම්බුනේ කියලා. මම පැනවීම නොයෙදෙන බව නොයෙදෙන බව වැරදි බව කියනකොට ඒ කියන්නේ නොයෙදීම නොයෙදුනාට පස්සේ ඒක වැරදි නම් ඒ ප්‍රඥාත්‍ය අධ්‍යක්ීම විවහාරයේ පුළුවන්ද? නොයදීමේ අත්දැකීම. ඔන්න බලන්න ඉන කොහොමනම් බුදුරජාණන් වහන්සේට හිතෙන්නේ නැද්ද මේ මන්දුස්සහයි වෙන එක සාධාරණ නැද්ද? මේ නිවීම පිළිබඳ කියලා දෙන්නේ. එච්චරටම තියෙන අපි කොහෙන් ගියත් මොකකින් හරි අල්ලා ගැනීමක් තියෙනවා. ඔන්න අසංකතයේ ලක්ෂණ තුන. ඉතින් අසංකතය ගැන තේරුම් ගන්න ඕන. ඊළඟ දේශනාව හිමවන්තම් භික්කේ පබ්බතරාදා නිස්සාය මහා ශාලා තීනි වද්දේහි වසන්ති කතමාන තීනි. මේ හිමවන්ත ඒ කියන්නේ හිමාලය ඇසුරු කරගෙන මහා වෘක්ෂය කර්ණු තුනකින් වැඩෙනවා. මොනවද ඒ කර්ණු තුන? ඒ කියන්නේ මේ කන්ද ඇසුරු කරගෙන කර්ණු තුනකින් ගස් වැඩෙනවා. අතු අතු කොළ ඊළඟට මේ කොළ අතු යවිදilla කොළ හැදෙනවා. ඕක එක කාරණාව. ඊළඟට ආය වැඩෙනවා පොත්තෙන්. හොඳට පොත්ත සාරවත් වෙනවා. ඊළඟට එලෙයයි අරටුවයි වැඩෙනවා. මෙන්න මේ විදිහට වෘක්ෂ වැඩෙන වැඩෙනවා අතු අතුපතර සහ කොළත් පොත්තත් එලෙය සහ අරටුවත් ඒ හිමාල පර්වතය ඇසුරු කරගෙන. එය මෙයකෝ බික්වේ සද්දං කුලපති නිසාය අනොජ්ජනෝ තීහි වඩ්ඩිහි වඩ්ඩති කතමෙහි තීනි. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් භික්ෂුවක් කෙනෙක් යම්කිසි කෙනෙක් පවුලකට අධිපති ශ්‍රද්ධාවන්ත කෙනා. ඒ කියන්නේ පවුලේ ඉන්නවා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව. කුලපති කුලේ ඉන්නවා, ගෙදර ඉන්නවා හොඳ ශ්‍රද්ධාවෙන් ධර්මයෙන් යුක්තව හොඳ කෙනෙක් ඉන්නවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා අනිත් කට්ටියන්ට කර්ම තුනකින් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. සද්ධා වඩ්ඩති. හැබැයි අධිපති කෙනා. ඒක නා ඉන්නකොට අනිත් අය ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, ප්‍රඥාවෙන් වැඩෙනවා. ඒකට හේතුව ශ්‍රද්ධාවෙන් අධිපති කෙනෙක් කුලේ ඉන්නවා. කුලේ ඒ කියන්නේ කුලපති ශ්‍රද්ධාවෙන් අධිපති වෙලා. එහෙනම් එයා නිශ්චය කරන අයට මොකද වෙන්නේ? දැන් අපි කතාවට අහලා තියෙන හත් වර්ග නිවන් දකින්න කියලා වැයදුනොත් නේ. ඇයි මේ කතාවට හරි කියන්නේ? දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් ඒ කියන්නේ වැවිදුනොත් කියන්නේ නිවන් දකින්න වැවිදුනොත් ඈ ජොබ් එකක් කරන්න නෙමෙයි එතකොට ඒ පැවිදුනොත් එහෙනම් මොකද වෙන්නේ? එයා අසුරු කරනකොට හම්බෙන්නේ මොකද්ද? ගුණවත් බවනේ. අන්න එයාල එකකින් වැඩෙනවා. යතාවි පබ්බතෝ සේලෝ අරඤ්ඤස්මින් මහවණේ තං රුක්ඛං උපනිස්සාය වඩ්ඩනිතේ වනපත මේ ආරණ්‍යේ වනාන්තරයේ තුල මේ පර්වත ඇසුරු කරගෙන වෘක්ෂ වැඩෙනවා. තතේව සීල සම්පන්නෝ සද්දං කුලපති ඉද උපනිස්සාය වඩ්ඩන්ති පුත්තදාහරංච බන්දවා අමච්චෝ ඥාති සංඝා ඒච අන්න එතන පැහැදිලි කරනවා අන්න වගේ කියනවා සීල් සම්පන්න වූ කෙනෙක් කුලපති හැටියට ඉන්නවා පවුලක අඹ දරුවන් නෑයන් යාළුවන් ඥාතීන් ආදී මේ සීල දිනාම ಗುಣධර්ම වලින් වැඩෙනවා ත්‍යාස්ස සීලවතෝ සීලං ඡාගං සුචරිතානිච පස්ස මානු කුබ්බන්ති යේ බවන්ති විචක්කනා ඉද ධම්මං වා චරිත්වාන මග්ගං සුගත ගාමිනින් නන්දිනෝ දේව ලෝකස්මින් මෝදන්ති කාම කාමිනෝ අන්න ඒකන මොකද වෙන්නේ එහෙම එනකොට විචක්ෂණ නැත්නම් යාට විචක්ෂණ නුවණ ඒක ඒ ධර්මය එක්කනේ යන්නේ ඊළඟට විචක්ෂණ නුවණින් යුක්ත එයා විචක්ෂණ නුවණින් යුක්ත වෙනවා ඊළඟට සිල්වත් බවටපත් වෙනවා ත්‍යාගයේ සුචරිත පැවැත්ම ආදී මෙන්න මේ දේවල් එයා හුරු කරනවා මෙන්න මේ විදිහට යම් කෙනෙක් මෙවැනි දෙයක් ඉද ධම්මං චරිත්වාන මෙහිම හැසිරුණොත් ඒක සුගතිගාමිනී මොකක් බවටත්පත් වෙනවා දේව එයා දිවි ලෝකෙ හිල්ලා ඉපදිනවා කාමයන් මේ යුක්තව කියලා බුදුරණවහන්සේ ඒක එහෙම ඉවර කරනවා ඊළඟ දේශනාව තී වික්කවේ තානේ ආතප්පං කරණීයං කතමේ තීනි අනුප්පන්නානම් පාපකාන අකුසලානම් ධම්මානම් අනුපාදාය ආතප්පං කරණීයං මහණෙනි මෙන්න මේ විදිහට වීරිය කළ යුතු කරුණු තුනක් පැහැදිලි කරනවා බුදුරණවහන්සේ. පළවෙනි එක තමයි අනුප්පන්නානම් පාපකාන කුසලාන ද අනුප්පාද වූ නූපන් වූ පාපක අකුසල ධර්මයන් නූපදීමට කරන වීරිය. අනුප්පන්නානම් කුසලානන් ධම්මානං උපාදාය අනූපන් කුසල ධර්මයන් ඉපදීමට කරන වීරිය uppannānaṁ sāririkānaṁ vēdanānaṁ dukkānaṁ තිබ්බානං කරානං කටුගානං අසාදානං අමනාපානං පානහරාණං අදිවාසනාණං ආතප්පං කරණීය. තීව්‍ර දුක්ඛ වේදනාවන් ඉවසීම ඉමේ හිතිහි භික්කවේ තානි ආතප්ප. මෙන්න මේ කාරණා තුන වීරියෙන් වීරිය කළ යුතු කාරණා තුනක්. සතෝකෝ භික්කවේ භික්ඛු යම්කිසි භික්ෂුවක් නූපන් අකුසලයන් නූපදීමටත් උපන් නූපන් කුසලයන් උපදීම පිණිසටත් ඒ වගේම මෙන්න මේ විදිහට ශාරීරික වේදනාවල් ඉවසීමටත් මෙහෙම වීර්ය කරනවා නම් අයං උච්චති භික්ඛවේ භික්ඛු නිපකෝ සතෝ සම්මා දුක්ඛස්ස අන්තකිරිය. අන්නේ භික්ෂුවට කියනවා නිපකයි නුවණින් යුක්තයි ආතාපි වීරෙන් යුක්තයි සිහියෙන් යුක්තයි දුක් කලවර කිරීමේ මගින් යුක්තයි. දැන් එතකොට මෙතන පැහැදිලි කරන කරුණු කීපයක් දෙන අපට දැන් ওই වචනය අහනකොට අපි හුරු වචනෙත් එක්කනේ දාගන්නේ. නූපන් අකුසලයන් නූපදීම. හරි ඉතින් ඒක කොහොමද සිදුවෙන්න ඕනන්නේ? එතකොට උපන් නූපන් කුසලයන් ඉපදීම. නූපන් කුසලයන් ඉපදීමනේ. ඒක ගොඩාක් තියෙනවනේ නේ. නූපන් කුසල් ගොඩාක් තියෙනවනේ. එහෙනම් ඒවා උපද්වා ගන්න වීරිය කරනවා නම් නිවන් මාර්ගට යන්නේ නැද්ද? සති සම්බොජ්ජංගේ විරිය ධම්මවිචේ පීති ආදී දේවල් කුසල් නේද? නූපන් කුසල්. ඉතින් ඒවා උපද්වා ගන්න මහන්සි ගන්න ඕනනේ. අපිට මතක් වෙන්නේ මේ අන්න දැන් ප්‍රාණඝාතයත් හැරි දැන් අපට ආයි සමාධිය වඩන්න තියෙනවා ඊළඟට අපට ආයි ඊළඟට පැවිදි වෙන්න ඕනේ ඊළඟට අපට ආයි ආයි උපසම්බදා සීල අපිට දැන් ওই කොය ටිකත් එක්ක ඉතින් මතක් එන්නේ නමු නෝපන් කුසල් තමයි බෝධිපාක්ෂික ධර්ම ඒවා උපදවා ගන්න මහන්සි ගන්නවා ඊළඟ සූත්‍රය තේ භික්කවේ අංගෙහි සමන්නාගතෝ මහා චෝරා මේක අහලා මට එක එකයි ප්‍රශ්න දායි දන්නේ නැහැ මේක මේකයි බුදුරණ වහන්සේගේ ධර්මය. මම දේශපාලනෙ මුකුත් කියන්නේ. තිහි වික්කේ අංගෙහි සමන්නාගතව මහා චෝරා මහා සොරු ඉන්නවා. ඒ සොරු මොකද කරන්නේ? ගම් සිඳිනවා. ඊළඟට ගෙවල් පැහැර ගන්නවා, හොරකම් කරනවා. විවිධ ආකාරයේ හොරකම් කරනවා. මෙන්න මේ විදිහට සොරු බලවත් සොරු ඉන්නවා. මේ සොරුන්ගේ සොරත්වය බලවත් වෙන්න ඔන්න බුදුරජාණන් වහන්සේ ලස්සන විග්‍රහයක් අපට ප්‍රත්‍යুৎপন্ন සිද්ධි මතක් වෙයි එතකොට. බුදුන් වහන්සේ ධර්මයත් එක්ක. කරුණු තුනක් තියෙනවා ඒ සොරුන් බලවත් වෙන්න. මොකද ඉද වික්කවේ මහා චෝරා නදී අන්න ඒ සොරු ඇසුරු කරන් ඉන්නවා කියනවා දැන් ඒ කාලේ සොරු ගොඩක් ඒකත් එක්කනේ කතා කරන්නේ. දුර ඒ කියන්නේ දුර ගන්නට එන්න බැරි තැන්. ඒ කියන්නේ විසම නදී ප්‍රපාත කට්ටි දෙන්න අමාරුවෙන් ඕක ඇසුරු කරන් ඉන්නවා. ඊළඟට මහා වන මහා වනාන්තර ඇසුරු කරන් ඉන්නවා. මහා වනාන්තර මොකද මහා වනාන්තර වල බයයි ඉන්න කට්ටිය. අතන අමාරුයි. මෙතන මහා වනය කියනකොට බයයි. ඊළඟට ආයේ තමයි බලවන්ත අය ඇසුරු කරගෙන ඉන්නවා. ප්‍රබල අය. ඔය කරුණු තුන සොරෙක් සොරත්වයේ ඇති වෙන්නේ කුමක් එක්කද? සොරෙක් ප්‍රබල වෙන්නේ ඔන්න ඔය කාරණා තුන නිසා. ඒ තමයි අමාරු තැන් ඇසුරු කරගෙන ඉන්න කට්ටියන්ට එන්න අමාරු තැන්. අනිත් එක එන්න බය තැන්. වනාන්තරයෙන්. අනිත් එක බලවත් අය ඇසුරු කරන් ඉන්නවා. මෙන්න මේකට කියනවා සොරු. කොහොමද අහනවා මේ මේ අර ප්‍රපාත ආදී කියන්නේ භයානක එන්න අමාරු දැන් අසුරු කරන් ඉන්නවා. ඒ කියන්නේ විසම මේ කඳු නගින්න අමාරු කඳු ඒ වගේම වලවල් තියෙන ඒවා ඔන්න ඔය ඇසුරු කිරීම කියනවා මොකද්ද විසම පරිසර ඇසුරු කිරීම කතංජලිකේ මහාචෝර ගහන නිසිතං ගහන නිසිතං කියන්නේ අර වනාන්තර ඇසුරු කිරීම ඉද වික්‍රේ මහාචෝර තින්න ගහන නිසින්න හෝති රුක්ක ගහන අන්න මේ මහා වනාන්තර ඇතුළු කරනවා එන්නේ නැහැ ඒක කියනවා දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණා කතංජලිකේ මහාචෝරා බලවන්තය ඇසුරු කරන් එතකොට මේ කර්ණ ඔක්කොම තියෙන්නට ඕනේ. කොහොමද බලවන්ත ඇසුරු කරන්නේ? ඉද වික්කේ මහා චෝරා මහා හොරු ඇසුරු කරන් ඉන්නවා. රජවරු, ඇමතිවරු ඇසුරු කරන් ඉන්නවා. තස්ස එවන් හොවති. එතකොට මෙහෙමයි වෙන්නේ. සචේ මේ සචේ මං කෝච් කිංචන් ඔන්න යමක් වැරද්දක් වුණාම හොලකමක් අහු වුණාම හොරාගේ. මොකද වෙන්නේ? රජතුමා ඇමතිවරු බේරෙනවා. රජතුමා ඇමතිවරු අර වගේ වැරද්දක් වුණාම බේරනවා. ඇසුරු කරන් ඉන්නකොට. කවුරු හරි මොන හරි වැරද්දක් කියාගෙන ආවොත් තාමීම හොලගන්න. ඒකත් බේරෙනවා. ඇයි රජවරු ඇමතිවරු ඇසුරු කරන්නේ? ඔවුන් මාව ආරක්ෂා කරනවා. ඔවුන් මට රැකවරණය දෙනවා. කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒකත් ඇසුරු කර මේ රැකවරණ දෙනවා. මොකද ඒකට හේතුව යාළගේ ප්‍රයෝජනත් ඒකෙන් ගන්නවා. මෙන්න මේ විදිහට ඉන්නකොට ඒ හොරු මොකද කරන්නේ? ඔහොම මහා බලවත් අය අසුරු කරගෙන ඉන්නකොට මංකොල්ල කනවා, ගෙවල් හොරකම් කරනවා හැම වැඩක්ම කරනවා. එතකොට එහෙනම් ඒක කරන්න ප්‍රධාන හේතුවක් කියලා තියෙනවා ඒකනේ. මොකද ඒකෙන්නේ ප්‍රශ්නේ ඉන්නේ. එවම ඒකෝ භික්කවේ තී ධම්මේ සම්මන්නාමද පාපක භික්ඛු අන්‍ය වගේ කියන පාපක භික්ෂුව කතං උපගතං අත්තානං පරිහරಂತಿ ඔහු මේ ආ තමා පරිහරණය කරනවා නම් වැරදි පැවැත්මක්. ඒ කියන්නේ ඇත්තටම පැවිද්දක් කියන්න බෑ. නුවණැති අය මේ නිඳා කරන, ගරහාවටපත් කරන, බොහෝ අකුසල් රැස් කර ගන්න විදිහට ජීවත් කරනවා. එයත් ඔය කරුණු තුන ඇසුරු කරනවා කියන්නේ. ඒ කියන්නේ අමාරුතෙන්, වැරදිතෙන් ඊළඟට කට්ටිය බය හිතෙන තැන් අනිත් එක තමයි බලවත් අය ඇසුරු කරනවා. මොකද්ද මේ විසම බව කියලා කියන්නේ? විසම බව. ඒ තමයි ඒ භික්ෂුව කාය විසමයි, කාය කර්මයේ විසමයි, වචී කර්මයේ විසමයි, මනෝ කර්මයේ විසමයි. විසම වෙලා තියෙන්නේ. හැම වෙලේම තියෙන්නේ කයින් ක්‍රියාව, द्वේෂය, වචන කතා, द्वේෂය, රාගය, හිතන ඒවා මේ ඔක්කොම විසමයි. අන්න විසම පරිසරයකුයි මේ භික්ෂුව ඇසුරු කරන්නේ. ඊළඟට ඒ භික්ෂුව කොහොමද ගහනව ඇසුරු කරන් ඉන්නවා කියන්නේ? ඉද වික්කේ පාප වික්කු මිච්ඡාදිත්‍තිකෝ හොවොත්. ඔන්න මිච්ඡාදිත්‍ය ඇසුරු කරන්නේ. ඒයි මිච්ඡාදිත්‍යන්නේ තියෙන්නේ අඩුම පිනපව විශ්වාස නැහැනේ. ඒකනේ එහෙම වෙන්නේ. අන්න එතකොට භික්ෂුවක් වෙන්න බෑනේ නේද? මිච්ඡාදිත්‍ය ඇසුරු කරන් ඉන්නවා. මේකට කියනවා මිච්ඡාදිත්‍ය ඊළඟට මිච්ඡාදිත්‍ය ග්‍රහණය වෙලා. ඒ කියන්නේ එච්චරටම ප්‍රබල මිච්ඡාදිත්‍ය කියනවා. ඊළඟ එක කියනවා තුන්වෙනි එක. ඒ පාපී භික්ෂුවත් ඇසුරු කරනවලු රජවරු, ඇමතිවරු, මැති ඇමතිවරු මොකද වෙන්නේ? එහෙම මැති ඇමතිවරු ඇසුරු කරනකොට යම් කිසි කෙනෙක් කිව්වොත් මේ භික්ෂුවට මොනවා හරි අර රජතුමා නැත්නම් අර මැති ඇමතිවරු එයාව බේර ගන්න අවශ්‍ය විදියට කටයුතු කරනවා ආරක්ෂාව දෙනවා කවුද ඒ රජ ඇමති ඇමතිවරු මෙන්න මේ විදියට ඒ පාපී වික්ෂුව ඒ විදිහට කටයුතු කරනවා එයා විනාශ වෙච්ච කෙනෙක් එතකොට එහෙනම් මේ ලෝකේ සොරු බලවත් වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා මොකද්ද? රජවරු උදව් කිරීම. පරිපාලනයේ ඒක නැත්තම් නෑ. වෙන්න බෑනේ. එයාලා බලවත් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ නිසා. ඒතකොට මේ වගේ ඉවරයි ඈ. අපි තව ඊළඟ වගේ jig නිසා තව සූත්‍ර දෙකක් විතර ඒක කතා කරමු. ඒක පුංචි සරල කරුණු ටිකක් තියෙනවා. බ්‍රාහ්මණ වර්ගය අදකෝ දේවේ බ්‍රාහ්මණෝ ඔන්න බ්‍රාහ්මණයෙක් ඉන්නවා 120ක් වයස ඇති වයෝ වෘද්ධ බ්‍රාහ්මණයෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla යේන භගවා තේන ප්‍රසංග උපසංගමිත්ව භාග්‍යතුන් වහන්සේට ඇවිදilla පිරිස් කතාවේදීලා මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට කියනවා. මොකද්ද කියන්නේ? මයම් සුබ්බෝ ගෝතම බ්‍රාහ්මනෝ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතා වයෝ අනුප්පන්නෝ ස්වාමීනි මම වයසයි හොද්දටම දිරලා තියෙන්නේ වයස අවුරුදු 120ක් වෙනවා. ඉතින් ස්වාමීනි තේ චම්හා අකත්‍ය කල්යාණං අකත් අකත කුසලං අකත හිරි ඔත්තපන ඕදන්තු ස්වාමීනි මට අවවාද කරන්න කියන මෙන්න මේ වගේ දිරපු වයසට ගිහිල්ලා ඉන්න මට අවවාද කරන්න කියනවා මට මේ කුසල් ධර්මයන් හරියට කරගන්න බැරි වුණා බිය රහිත දේවල් කරගන්න බැරි වුණා ඒ නිසා මට අවවාදයක් දෙන්න ওই විදියට ඉන්න මට මේ රැකවරණය පිණිස මට අවවාදයක් දෙන්න කියලා කියනවා දැන් අපට නම් වම කිව්වහම අපි නම් කියන්නේ ඕක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඔය බලන්න කය දිරන හැටි ඕක හොඳට තේරුම් ගන්න බුදුරු පහළ වෙන්නේ ඔන්න ඔය දේ කියලා දෙන්න. ඒ නිසා අපි ඕකේ ඔකනේ අපි කියන්නේ. ඔහොම කියනකොට බුදුරන් වහන්සේ නම් කියන්නේ මොකක්ද දන්නවද? වචනය සංවර ඔය ඇති වෙනවනම් මනසින් කයෙන් වචනයෙන් සංවර ඇති කරගන්න අන්න එතකොට ඔබට මෙලවත් පරලවත් සැප ලැබෙනවා. එච්චරයි. ඒ ඉතින් වයෝ වෘද්ධයි 120යි මුකුත් කරගන්න බෑ. මේ අනිත්‍යයක් ගැන සිහි කරවන්න කියම තරහාද යන්නේ නැද්ද? අර කරපු පින් ටිකක් සිහි කළා දුන්නාට පස්සේ හිත සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙනවා. ඒකයි ඉවෙලේ කරන්න තියෙන්නේ. වෙන දෙයක් කරලා හරියන්නේ අපි මේ නිවන් දක්කන්න හදනවා. බුදුරණාහි මූලක මොකද්ද? මහා මාළුන් කිසානාසර කියන්නේ නේ? වයසයි මොකද්ද කෙටියෙන් කියන්නේ කොහොම තරුණයට මොකද්ද කියන්නේ කියලා. එහෙම අයත් ඉන්නවා හැබැයි. කලාතුරකින්. ඒක බුදුරණවහන්සේට නම් තේරෙනවා. අපිට මේක තේරෙන්නේ නැහැ අපි අපේ පඬිතුමෝට ආ හරි මෙයාව දැන් සුගතිය ඇති කියලා අපි ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියලා අපි සතුට වෙනවා. හැබැයි අර මුල ඉඳලා මේ මේ කෙනා කවුද මුකුත් නොකරපු කෙනේ නේද? මුල ඉඳලා කරගෙන ගිය කෙනාට අපි වෙන අවුරුදු 120යි ආවෙස. දැන් ඔන්න එයා ධර්මයේ දන්නවා, නෝන තියනවා, තේරුම් අරන් තියනවා, ඉගෙන අරන් තියනවා. ඒ කෙනාට සිය කරන්න බැයිද? ඒ කෙනාට පුළුවන්. ඇයි දන්නද යන්නේ? නොදන්න කෙනාට මේ නොකරපු කෙනෙක් ගැන මේ අහන්නේ. කිසි දෙයක් නොකරපු කෙනා. එයාට බෑ. හැබැයි මුල ඉඳලා ක්‍රමානුකූලව ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ තේරුම් අරගෙන වැඩපිළිවෙලක් ගුරු කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්නේ කෙනාට සිහි කරවන්න පුළුවන්. අන්න බුදුරණවහන්සේ මොකද කියන්නේ? මේකද කියනවා මේ මේ යාට දැන් සතුටුනි කරන්නේ. මේක කියනවා ඔබගේ සරණ, ඔබගේ දීපය, ඔබගේ පිළිසරණ මොකද්ද? සිත කය වචනේ සංවර. ඒතර මේ නිවනට බුදුරන් වහන්සේ යම් කිසි අර්ථ කතන දෙනවා. ඒ ටිකම අර්ථ කතන දීලා තියෙනවා යාට. ඇයි යාට ඒක වටින දෙයක් කියලා පෙන්වන්න ඕනේ? මොකද යාට ඒක තේරුම් ගැනීමට ඒකේ වටිනාකම තේරුම් අරන් කය වචනේ සංවර කරගෙන වදස සංවර කරගෙන සුගති යෑම පිණිස. ඒතර බුදුරන් වහන්සේ එකයි මේ පුජ්‍යලයාගේ අනුරූපව ධර්මය කියන්නේ. අපි වගේ පඬිතුකමට කියන්නේ නැහැ ඔක්කොම ටික. උපනියතේ ජී ඔන ගාතාවක් කියනවා. උපනියතේ ජීවිත ජීවිත ප්‍රමායුම් ජරූප නීතස්ස නසන්තිතාන ඒතං බයං මරණ පික්කමානෝ පුඤ්ඤානි කෛරාදි සුඛවහානේ ඔන්න මෙතන කියනවා ඔන්න බලන්න අපි මේ මේ ධර්මයේ ඒ දැනට ඉදිරිය අධ්‍යයනය නොකරුවොත් එහෙම අපි අවුලෙන් අවුලටපත් වෙන අපි ඇත්තටම මේ සමහරවල්ලාට බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැති වෙන්න පුළුවන් මේ කියන බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ මරණය කරා යොමු වෙනවා ආයුෂ තියෙන ඊටාම ස්වල්පයයි ජරාවෙන් තමයි මේ ඇදගෙන යන්නේ මේ මරණේ මරණය කරා මේ කාරණාව දකින කෙනා තමන්ගේ ජීවිතයේට යහපත සලසවා ගන්න පිනමයි කරන්න ඕනේ දෙවි කෙනෙක් ඇවිදලා දේවතා සංගීත ඔය ප්‍රශ්නේ ওই විදිහටම කරවාසේ බුදුන් වහන්සේ කියනවා නෑ නෑ ඕක නෙමේ කා ලෝකාමිසිදුරු කරන්න ඕනේ කිව්වනේ දැන් පරස්පරයි නේ දෙවි දේවතා සංයුත්තේ දෙවියන් ගිහිල්ලා මේ කාරණා මෙහෙමම කියනවා. මොකද්ද කියන්නේ මේ මරණීය ජීවිතේ ජීවිතේ මරණය කරා යමු වෙනවා. ඒතකොට මේකේ බය දකින්න කෙනා වෙනමයි රැස් කරන්න ඕනේ කියලා දෙවියා බුදුරණවහන්සේකට පස්සේ බුදුරණවහන්සේ නෑ නෑ කියලා විග්‍රහ කරන මොකද්ද? ඒ කෙනා ලෝකාමිති දුරු කියන්න ඕනේ කියලා. දැන් මෙතන කියලා බුදුරණවහන්සේ ඒ පින රැස් කරන්න ඕනේ කියලා. ඒතර පේනව නේද මේ මේ අවස්ථාවට කියපු එක? අපි අච්චාරුවක් කරගත්ත තරහින් කැලලයි මිහින් කැලලයි මිහින් කැලලයි අරගෙන ධර්මයේ තේරුම් ගන්නවා තිය ශ්‍රද්ධාවත් අහිමි කරන තනතර වෙනවා. ඒ ඉතින් නොකලබෙන පැත්තකුත් හම්බෙන්නේ ඊට පස්සේ. ඒ අවස්ථානුකූලව ඒ කෙනාට කියපු එක. ඒතර මෙතන බුදුරණවහන්සේ පැහැදිලි කරාද නැද්ද මේ පින පිළිබඳව? පිනමයි රැස් කරන්න ඕනේ කියනවා. ඒ කෙනාගේ කෝණියත් එක්ක කතා කරනවා. යෝධ කායන සංයම වාචාය දුචිතසා තන්තස්ස පේතස් ප්‍රේතස සුඛාති හෝති යං ජීවිතං පරෝත් අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙලවදී යම් කිසි කාය සංවරයක් වචනේ සංවරය සිතින් සංවරයක් මේ විදිහට ජීවත් වෙනවා නම් එයා පරලොව සැප ලැබෙනවා ඒ පින හේතු කරගෙන ඊළඟ දේශනාව අපි තව විනාඩි 10ක් කරමු 10 10 ඉඳලා 10 කාලේ පුංචි විවේකයක් විතරයි තියෙන්නේ ඊළඟට වයසක බ්‍රාහ්මණ කෙනෙක් එන්නේ අතකොද්වේ බ්‍රාහ්මණ ජින්නෝ ඒ කියන්නේ වයසට ගිය අවුරුදු 120ක් වෙච්ච ගේ වයස කියන වයසක මහල්ලෙක් බහන කෙනෙක් බ්‍රාහ්මණෙක් බුදුරණවහන්සේ ළඟට ඇවිදලා මෙන්න මේ වගේ කාරණාවක් කියනවා ස්වාමීනි මම හරිම වයසයි මට මේ දැන් දිරලා තියෙන්නේ ඉතින් මම ස්වාමීනි මේ මට කරගන්න බැරි වුණා හරියට කුසල් ධර්මයක් ඉතින් ඒ නිසා මට අවවාදයක් කරන්න කියලා බ්‍රාහ්මණයා කියනවා. ඒ වෙලාවේදී ඒ කියන්නේ දීර්ඝව මට හිත පිණිස පවතින අවවාදයක් කරන්න කියලා බුදුරණවහන්සේ ඒ බ්‍රාහ්මණයා බුදුරණවහන්සේ ඉල්ලනවා. එතකොට බුදුරණවහන්සේ අර විග්‍රහයම කියනවා දේශනා කරනවා. ඒ තමයි පින රැස්කරනද ඒ කියන්නේ ජීවිතේ මරණය කරා යමු වෙනවා. ඊළඟට කය දිර්ලා යනවා. ඒ නිසා සිත කය වචනය සංවර කරගන්න සංවර කරගන්න ඒක තමයි තමන්ගේ රැකවරණය අන්න පරලෝක සුගතිය යනවා කියලා ඒකම කියලා මේක වෙනස තියෙන්නේ ගාථා විතරයි. ගාථාවල වෙනස පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ. ආදිත්තස්මින් අගාරස්මින් යං නිහරති භෝජන. දැන් මේ එක එක බ්‍රාහ්මණය ඇවිල්ලා කියපුවානේ. එතකොට එකම ප්‍රශ්නයකට පස්සේ ඒ උත්තරේමයි. හැබැයි අර ගාථා සමහරලාවට පුංචි කාරණා වෙනස් කරලා පැහැදිලි කරනවා. ආදිත්තස්මින් අගාරස්මං යං නිහරති භාජනං තන්තස්ස හෝති අත්තායන් නොචයන් තත්ත ඩයිහෙති එවං ආදිපිතෝ ලෝකේ ලෝකෝ ජරාය මරණේන චයනි නීහරත්තේව දානේන දින්නම් හෝති සුනීහිතං යෝධකායේන සංයමෝ වාචාත උදචේතසා යන්තස්ස අන්න එතනත් පැහැදිලි කරනවා ගියක් ගිනි ගන්නකොට ගිනිගත් ගෙයින් ඇතුළට එළියට යමක් විසි කරගත්තද ඒක විතරයි ඒකෙන් ආරක්ෂා වෙන්නේ පිළිසරණ වෙන්නේ අන්නේ ආකාරයට තමයි මේ ජරා මරණයෙන් ලෝකයේ ගිනි ගන්න තනදී යම් කිසි කෙනෙක් දානීය මුල් කරගෙන යමක් කරගත දන්න එක කියනවාද බැහැර කරගත්ත දේ වගේ මෙන්න මේක නිසා මොකද වෙන්නේ එයාට ඒ පින රැස් වෙලා කයින් වචනයෙන් මනසින් සංවලලා පරලොව සැප ලැබෙනවා කියලා බුදුරන් වහන්සේ පෙන්වනවා. එතකොට ඒ බ්‍රාහ්මණයාට ඒක පෙන්වනවා. ඊළඟ දේශනාවෙත් ඒ වගේම බ්‍රාහ්මණයෙක් ඇවිදලා බුදුරන් වහන්සේ ළඟට වන්දනා කරලා අහන ප්‍රශ්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණය ඇවිදිලා කියනවා මට මේ විදිහට ධර්මයක් කියන්න කියන හැබැයි ධර්මයේ කියන්න කියන්නේ කොහොම එකක්ද සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ ධම්මෝ තිබෝ ගෝතම උච්චති කිත්තාවතානකෝ ගෝතමෝ සන්දිට්ඨිකෝ ධම්මෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්ත වේතබ්බෝ විඤ්ඤෝනි එතන අහන්නේ වෙන එකක් දැන් අර වන්දනා කරලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි ධර්මික සන්දිට්ඨිකයි කියන්නේ කොතකින්ද කියන එකට තවත් වචන ටිකක් ඇතුළු කරනවා අකාලිකයි හේපස්සිකයි උපනායකයි පච්චත්තම් වේච්චබ්බා මිඤ්ඤෝනි කියලා. ඒතර සම්දිත්තික අර්ථය අහන්න කියලා අවසානයේදී අනෙක් වචන ටිකත් ඇතුළු කරනවා. දැන් මේ සුවක්ඛාත කියන වචනේ මෙතන දාලා නැහැ. එතකොට දැන් බුදුරණවහන්සේ ධර්මයේ සුවක්ඛාතයි දැන් අහන ප්‍රශ්නේ සම්දිත්තිකයි. එතකොට සම්දිත්තිකයි කියන්නේ මේ ජීවිතය අත්විඳින දින එකක්නේ. එතකොට ඒකත් එක්කයි අකාලිකයි. කාලයකට අදාළ නැති බව ඒයි පස්සිකයි. එතකොට දැන් ඒක එව බලවනේ. දැන් එව බලව කියනවා ධර්මයෙන් අපට කියන්නේ. මම ඔබට නෙමෙයි කියන්නේ ඔබ ධර්ම ඇහෙනකොට. දැන් අපි හිතන්නේ මම ඔබට කියනවා කියලානේ. නෑ නෑ ඔබට ඇහෙනකොට ධර්මයේ විසින් ඔබට කියන්නේ. ධර්මයේ විසින් ඔබට කියන්නේ එව බලව කියලා. මම නෙමෙයි මම කියන්නේ බුදුරණවහන්සේ කියපු ටිකන්නේ. ඒ ධර්මයේ විසින් ඔබට කියනවා එව බලව කියලා. අන්න ඒව බලව කියනකොට ඔබ තුලින් දකින්න තියෙන අරයා සෝතපන්න යාගේ සංකතේ ලක්ෂණ ඒක ගන්න නෙමෙයි ඔබ තුලින් බලන්න. හම්බෙන්නේ කොයි විදියටද? ඔබේ නුවණ මට්ටමට. එතකොට මේ මොකක් හම්බෙන්නේද? සවක්කාත බව හම්බෙන. සවක්කාත සම්දිට්ඨික බව නැති වෙනවා. එතකොට ඒක එහෙනම් සවක්කාත වුණොත් නේද මේ විදිහට වෙන්නේ? ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මේ සවක්කාත කියන කාරණාව. අතෝකෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ පරි අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය රාගෙන් ඇලී ගිහිලා තියෙනකොට රාගෙන් යටපත් කරගෙන ඉන්නකොට රාගයෙන් පෙරළී ගිහිලා තියෙනකොට ඔන්න ඔබට ඒක හිතෙනව නේද මේක Tamanටත් අයහපත පිණිස අන් අයටත් අයහපත පිණිස දෙපැත්තටම අයහපත පිණිසයි පවතින්නේ කියලා. මෙන්න මේ විදිහට හිතුනහම මොකද කරන්නේ? ඔන්නෝක ඔය කාරණා ප්‍රහාණය කරනකොට ඒ කියන්නේ මේක මුල් කරගෙන කායික දුක, මානසික දුක, අන් අයට පීඩාව, Tamanට පීඩාව මෙන්න මේ විදිහට ඇති වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන ඒ කාරණාව ප්‍රහාණය කරාම මොකද වෙන්නේ? Tamanටම දැන් අත්විඳින්න ලැබෙනවා නේද? ප්‍රතිඵලයක් ලැබීමක් හැකියාවක් ලැබෙනවා නේද? රාග නැතිවීමෙන්. මට පීඩාවකුත් නැහැ, අන් අයට පීඩාවකුත් නැහැ. දුකක් දුම්න සම්මානසිකවත් නැහැ. දැන් මේ අත්දැක්කේ නැද්ද සම්දිත්තිකව? තිවින එක ප්‍රහාණය වුණාට පස්සේ අත්දැක්කේ නැද්ද සම්දිත්තිකව? වෙන කාලේ ඒ කියන්නේ එහෙම එකක් නැහැ. අර ಗುಣ ටික ඔක්කොම හම්බ වුණා. රාගය, ඊළඟට ද්වේෂය. ඊළඟට මෝහය. දැන් අපට අර රාගය අත්විඳින්නේ දැන් හරි අපි දැන් සම්දික්ටික ධර්මයේ අත්විඳිනවා කියලා හම්බ වෙනවා. ද්වේෂය අත්විඳිද්දී හරි දැන් සම්දික්ටික ධර්මයේ හම්බ වෙනවනේ කියලා අත්විඳිනවා. මෝහය අපට අර කෑල්ලක් හම්බුනහම පොඩි අර රසයක් තියෙනවා. දැන් පොඩ්ඩක් හිතන්නකෝ ඔබ අපි සීල් දනම කාමයන් එක ගිජු වෙලා ඉඳලා ඉඳලා ඉඳලා සමාධියක් ලැබුණොත් කොහොමද? සැපයක්ද සතුටක්ද? අද ඒකනේ ඔය ඔය කාමෙන් එක්ක ඉඳලා ඔය පුංචි සතුටක් ඔස්සේ ගිහිල්ලා විශාල පිරිසක් එක්ක මේ මාත් එකම කියලා දිනනවා. ඉතින් අපි ඕව කරා කරා කෝ නෑනේ. දැන් මේ ක්‍රමයට මේ අත් වෙනවනේ. ඇත්ත. ඒකයි පුදුම සැපයක්නේ. ඒක අමුණාට පස්සේ නැති වෙනවද? ඒකෙන් අයින් වෙන්න හැම එක ටික කාලයයි. මොකද ඒක සත්‍යයක් නෑනේ. එතකොට අපට මේකේ යම් කිසි දෙයක් අපි අත්විඳිනකොට ආ රාගය නැති බව අත්විඳිනවා. දැන් මේ මොකක් හරි නාම රූප හරි කල්පලා බලන. ආ දැන් මේ සම්දිට්ඨික ධර්මය අත්විඳිනවා කියලා අපිට හැබැයි ඒක සම්දිට්ඨික ගුණයක් තමයි. නැත්නම් නෑ. බලන්න ඕනේ අපි ඒකතර වෙන ධර්මයක් එක්ක විග්‍රහයක් තියෙන්න තෝරන්නේ නේද? එතකොට අපිට මේ රාගයත් බැලුවා. හරි. ද්වේෂයත් බැලුවා. එතකොට ඒක ඒක අපි හොඳට කල්පනා කරලා බලන්න. ඒකේදී උදාරණාංශ පෙන්නනවා රාගය අසුබේනු දුර වෙනවා. වෙන ක්‍රමවලින් දුරු වෙනවා. දේශේ මෛත්‍රියෙන් දුරු වෙනවා. තව ක්‍රමවලින් දුරු වෙනවා. ඒකත් අත්විඳීමක් තමයි. ඒකෙන් නිවීමක්ද හම්බෙන්නේ නැත්නම් කාමරාගය විතරක් ඒ කියන්නේ ලෝකේ දුරු වෙන එකන්නේ. ඇයි අපි මොහේ ගැන අපි අයි කෑල්ලක් කරන් ඉතුරු කෑල්ල හිතන්නේ නැත්තේ? මොහේ ගැන හිතන්නේ නැහැ ඇයි හිතන්නේ නැද්ද ඉතින් අපට හම්බෙන්නේ නැහැ අපි යෝනිස මනසිකාරය කරන්න හරි කම්මැලිකම නිසා ඔන්න අපට නැති ඒවා. වීරිය නැහැ කම්මැලි. නුවණ නැහැ අඥානයි. සිහිය නැහැ ආසිත ආසිත අසති. ඇයි කම්මැලියි? අර අරක හොයන්න කැමති නෑනේ. කම්මැලි, වීරිය නෑ. ඒ ඉතින් හොයන්න නුවණකුත් ඕනනේ ඒකත් නෑ. එතකොට වීරියත් නෑ, නුවණත් නෑ. ඊළඟට ඒකට අවධානය යොමු කරලා ඒක තේරුම් ගන්න සිහියක් නෑ. අත්විඳන යම අනේ මං අත්විඳිනවා දැන් රාගයක් නෑ, දේශයක් නෑ, සමාධියක් එහෙමයි මේකත් තේරෙනවා. අපි ඕකට යන්නේක වෙනවද නැද්ද මං කොහොමද? වෙනවනේ. එතකොට ඒකයි බුදුරු පහළ වීම ලෝකේ දුර්ලභ නේද? ඒ ධර්මය දුර්ලභ. ඒක හම්බෙන්නේ ප්‍රඥාවන්තයෙට. නැත්තම් අපි කෑල්ලක් අරගෙන ඒ කෑල්ලෙන් සතුටු වෙලා අතීතයේ ඒ විදිහටම අහිමි වුණා. අතීතේ ඒ විදිහටම අහිමි වුණා. දැනුත් ඒ විදිහටම අහිමි වෙනවා. අහලා තියෙනව නේද පෙස්ස ගැන? බුදුරන් වහන්සේ ඇස් දෙකෙන් දැක්කා බුදුරන් වහන්සේ කටහඬින් බණ ඇහුවා මහා සංඝයා පිරිවරාගෙන හිටියා ඉස්සරහිනුත් ඉඳගෙන හිටියා ඒ විතරකුත් නෙමෙයි සෝතාපන්න වෙන්න හැකියාවක් තිබුණා තව පොඩ්ඩක් කියන සෝතාපන්න වෙනවා තමන්ගේ හිතට යට වෙච්ච නිසා නැගිටලා ගියා කොහොම අවස්ථාවක්ද ඇස් දෙකෙන් බුදුරන් වහන්සේ දැක්කා බුදුරන් වහන්සේගේ බණ පද කටින් ඇහුවා මහා සංඝය ඇසුරු කරගෙන හිටියා. සෝතාපන්න වීම සඳහා අවශ්‍ය බණපදෙත් ඇහිමින් ඉන්නකොට තමන්ගේ අත්‍යවශ්‍ය කාරණාවකට නැගිටලා ගියා. දැන් නිරේතද සමහරුනේ අපි දන්නේ නැහැ. දිව්‍ය ලෝකේ කොහේ හරි දැන් හතරේ දැන් මගපල් ලැබුවේ නැහැ. එහෙම එහෙම කෙනා බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න හැකියාව තිබිච්ච කෙනා අවබෝධ කරගන්න පුළුවන් කෙනා අපි අද අපේ අත්දැකීම ඒක අපට ලැබෙන දේ එක වසඟ වෙලා අපිත් අහිමි කරගත්තොත් කොහොමද නේ? අපිත් අහිමි කරගත්තොත් ඒ යන්න තියෙන හැකියාව ඔන්න අර මොකක් හෝ අත්දැකීමක් එක අහිමි කරගන්න. ඇයි දැන් Tamanටනේ දැන් අරයාගේ රස්සාව ඒ කියන්නේ එයාගේ කාර්යකාරීක Tamanගේ වැඩගත්කම කොටනේ ගියේ. අරක වැඩගත් නෑ නිච්චර. ඒක වැඩගත් වුණා නම් පෙස්සර බුදුන් වහන්සේගේ ධර්මය ඒක අහගෙන ඉන්නවනේ. අර තමන්ගේ රාජකාරිය වැඩගත් වුණා. අපිට අපි ලබන අත්දැකීම් වැඩගත්. අර ධර්මයේ වැඩගත් නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අත්දැකීම් වැඩගත් නිසා අත්දැකීම් ඔස්සේ යනවා. ධර්මිය ඔස්සේ යන්නේ. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට ප්‍රත්‍යুৎපන්නවම මේක අත්විඳින හැටි. මේ විදිහේ මේ විග්‍රහය දේශනා කරාම මේ බ්‍රාහ්මණයා බුදුරයන් වහන්සේව උපාසකෙක් හැටියට සරණ යන්න කියලා ඉල්ලා සිටිනවා. එයා උපාසකෙක් බවට පත් වෙනවා. හොඳයි එහෙනම් දැන් විවේකයක් විනාඩි 5ක ඊළඟට බුද්ධානුස්සතිය කරනවා. අපේ සූත්‍ර ටික ඉවර කරන්න. හොඳයි තේරුම් අපි ඉතුරු සූත්‍ර ටික සාකච්ඡා කරමු. බ්‍රාහ්මණ වග්ගිත් සූත්‍ර තුනක් කතා කරන්නට යෙදුණා. මේකේ බ්‍රාහ්මණීය මහාන ප්‍රශ්න ටිකක් තමයි ඔක්කොම ටික තියෙන්නේ සූත්‍ර 10ම තියෙන්නේ. ඊළඟ හතරවෙනි සූත්‍රය ඒ වෙලේ බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙන්න මේ විදිහට අහනවා ඒත් අහන්නේ මොකද්ද සම්දිත්තිකෝ ධම්මෝ සම්දිත්තිකෝ ධම්මෝති භෝගෝතම කිත්තාවතානකෝ භෝගෝතම සම්දිත්තිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඊපස්සිකෝ පණයිකෝ පච්චත්තම් වේතබ්බුරින්නෝ මේ සම්දිට්ඨික සම්දිට්ඨික කියන්නේ කෙතකින්ද? අකාලිකේ හේපස්සික උපනායක පච්චත්ත වේතබ්බින්හි කියන්නේ කෙතකින්ද කියලා අහනවා. ඒ අවස්ථාවෙත් බුදුරණවහන්සේ කියනවා රාගයෙන් රත් වෙච්ච කෙනාට රාගයෙන් යුක්ත කෙනාට ඒක Tamanටත් ආබාධය පිණිස අන්නටත් ආබාධය පිණිස දෙපැත්තටම ආබාධය පිණිස කායික මානසික දුක දොම්නස පිණිස පවතිනවා. මේ රාගය ප්‍රහාණය වුණාම දෙපැත්තට මේ තියෙන ප්‍රශ්නේ දුර වෙනවා. අන්න ඒක තමන්වත් විඳිනකොට ඒ අත්විඳීමත් එක්ක අන්න සම්දිත්තික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායක බව, පච්චත්ත වේත විඤ්ඤාණය කියන මෙන්න මේ කාරණාව තමන්ට අත්විඳින්න ලැබෙනවා. රත්තෝ කෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ පරියාදින චිත්තෝ කායේන දුෂ්ට. එතකොට තවත් මේකේ පොඩි විග්‍රහයක් තියෙනවා. ඒක මුල් කරගෙන කයෙන්, වචනයෙන්, මනසින් දුස්චරිත කරනවා රාගය මුල් කරගෙන. නමුත් රාගය ප්‍රහාණය වුණාට පස්සේ කයෙන්, වචනයෙන්, මනසින් දුස්චරිත කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට තමන්ටත් අන් අයටත් යහපත සිදු වෙනවා අත්විඳීමක් ඇති වෙනවා යථාර්ථ වශයෙන්ම Tamante එක තේරුම් ගැනීමක්. ඒ කියන්නේ යතහ භූතං නප්පජානාති නිසා තමයි අර විදිහට කරන්නේ. යතහ භූතං පජානාති වෙනකොට ඒ රාගයේ දුරු වීම සිදු වෙන ආකාරය මේ සියලුම ආකාරයෙන් දැන ගැනීමක් තියෙනවා අන් අයගේ යහපතයි තමන්ගේ යහපතයි මේ සියල්ලක්ම අත්විඳිනවා අන්න සම්දිත්තික කාලික ඊපස්සිකාදී ගුණය ඒ විදිහටම द्वේෂයෙන් විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ द्वේෂය මුල් කරගෙන සිදුවෙන අපහසුතාවයේ දුක අන් අයට තමන්ට සිදුවෙන ප්‍රශ්නය ඒ විදිහට නෙමෙයි ඒ විතරක් නෙමෙයි කයෙන් වචනයෙන් මනසින් ක්‍රියා කරන හැටි දේශය මුල් කරගෙන ඒ තුලින් සිදුවෙන ප්‍රශ්නේ ඒක මුල් කරගෙන ඒ ප්‍රශ්නේ දුරු වුණාට පස්සේ ඒක අත්විඳින හැටි එතකොට රාගයෙන් ද්වේෂයෙන් මෝහෙනුත් ඒක කියනවා මෝහෙනුත් කයෙන් වචනයෙන් මනසින් ක්‍රියා කරනවා ඒ මුල් කරගෙනත් අයහපත සිදු වෙනවා මෙන්න මේ කරුණු සියල්ලක්ම දොල් බලන්න දැන් මෝහය මුල් කරන අයහපත වෙන එකන්නේ. දැන් අපිට හැමෝම දැන් බලන්න සාමාන්‍ය ලෝකපරියයන් අපි ගත්තොත් කායික ක්‍රියාවක් අපි කරනකොට මොනවා හෝ දෙයක් හොඳ දෙයක් කරොත් මෝහයෙන්ද නැද්ද? හොඳ කායික ක්‍රියාවක් කරොත් මෝහයෙන්නේ නේද? ඒක මොකක්ද මේ කියන්නේ? ඒකත් අන්න බලන්න එතකොට ඔන්න මෝහේ තේරුම් ගන්න පුළුවන් නේ. රාග දේශේ නම් හරිනේ තේරෙනවනේ. එතකොට මේ ඊතරන මාර්ගයක් එක්ක මේ කතා කරන්නේ සම්දිත්තිකව හම්බෙන දේ. ඒකත් මෝහෙන් ක්‍රියා කරන ක්‍රියාවක් ඇති තැනදී පැවැත්මක් එක්ක විග්‍රහය තියෙනවනේ. ඊතර වීම නැහැනේ. අන්න ඒකත් ඊතර වීම තමයි ඒ ක්‍රියා සියල්ලක්මත් ඔන්න අරහත්ත්වය. නැත්නම් සම්පූර්ණයෙන් මේ සම්දිත්තික කාලික ඊපස්සික උපනායක ආදී ගුණය තමා තුළින් අත්දකින්න එක මූල්ලෝකෝ බ්‍රාහ්මණ මොහෙන අභිභූතෝ පරියාදන චිත්තෝ කායේන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති පිටියක් කියනවනේ මොහෙනුත් කරනවා කියලා ඊළඟට ඔය විදිහට ඔය විදිහට ඔය කාරණාව විස්තර කරාට පස්සේ එයා කියන උපාසකෙට දරා ගන්න. එතන මේකේ වැඩිපුර විස්තර කරේ මොකද්ද අර කයෙන් වචනයෙන් මනසින් කරන ක්‍රියාව පිළිබඳ. අරකේ එහෙම කතා කරන්නේ මේකේ ඒ කාරණාවත් කතා කරා. ඒ බ්‍රාහ්මණයට ඒක බුදුරන් වහන්සේ ඉදිරිපත් කරද්දී ඊළඟ දේශනාව ඥානසෝනි අතකෝ ඥානසෝනි බ්‍රාහ්මණෝ යේන භගවා තේන බසංකෝ ඥානසෝනි බ්‍රාහ්මණයා බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බක් මේ එකත් පස්ස හිටගෙන බුදුරන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරි ශෝකයකට. ඒ ප්‍රශ්නේ සම්දිට්ඨිකෝ සම්දිට්ඨික නිබ්බාණං සම්දිට්ඨික නිබ්බාණංති ගෝතම උච්චති කිතාවතානකෝ ගෝතම සම්දිට්ඨිකං නිබ්බාණං හෝති අකාලිකං ඒපස්සිකං ඕපනායිකං පච්චත්ත වේතබං විඤ්ඤුණි. සම්දිත්තිකමේ දැන් අත්දකින නිබ්බාණය මොකද්ද? මොකද්ද කියලා අහනවා. ඔන්න ඔය ප්‍රශ්නේ එනකොට අපිට මේ අපි උත්තරේ බලන්න නැතුව අපි පොඩ්ඩක් බලමු. දැන් අපිට පේනව නේද සමහර වෙලාවට මේ මොහොතක නිවන දැන් නේද? අපි නොබැලුවත් නිවනක් තියෙනවා. එහෙම දෘෂ්ටි වෙනවනේ. අපි බැලුවත් නැසත් ඒකත් ඉතින් ඒකත් දෘෂ්ටියක්. නේ? අපිට නිවනක් දකින්න බෑනේ. නිවීම කියන්නේ නිවීමක් නේ. දැන් අපි ඕක පැත්තකින් තියලා දැන් අපි අපි මුලා වෙන නිසා තමයි අපිට මේ නිවන අහු වෙන්නේ නැත්තේ. අපි සිහියෙන් ඉරියොත් අපිට මේ මොහොත නිවන අම්මල මේකත් මේ දැන් නිවනනේ කතා කරන්නේ. ඒක මොකද්ද කියලා මේ බුදුන් වහන්සේ අහන ප්‍රශ්නේ. ඇත්ත. දැන් අත්දකින්න නිවනක් ගැන අහන්නේ. හැබැයි මේ අපි විග්‍රහ කරන අපේ කෝණ එකක් නෙමෙයි. දැන් අපේ කෝණේදී දැන් මම මම හිතන්නේ ඔබට පැහැදිලි කරනවා ස්පර්ශයේදී අපි ෂණික නිවනක් කියන තැනකට ගිහිලා තියෙනවා. වැරදි දෘෂ්ටියක් එතන තියෙනවා. ওই විදිහට මේ අපට අපේ කෝණෙන් අනර්ථය තුලින් තේරුම් ගන්න පුළුවන් නිවන පිළිබඳ විග්‍රහය. බුදුරණවහන්සේ වන අර්ථයෙන් මේ සම්දිට්ඨික නිවන මොකද්ද කියලා විග්‍රහ කරනවා. සත්වකෝ බ්‍රාහ්මණ රාගයෙන් අභිභූත පරියාදන චිත්තෝ රාගයෙන් රත් වුණාට පස්සේ රාගයෙන් යුක්තව ඉන්නකොට තමන්ටත් අයහපත අනුන්ටත් අයහපත දුක දුම්නස උපදින උපදීමක් තියෙනවා මේ රාගයේ ප්‍රහාණය වුණාම මේ ප්‍රශ්නේ නැති වෙලා යනවා දෙපැත්තට මේ ප්‍රශ්නේ නැති වෙලා යනවා ඔන්න නිවුණා ඕකයි නිවුනේ රාගය නිවුණා. දැන් රාගය ගින්නන්නේ රාගයෙන්පත් වුණා. රාගය නිවුණාම නිවුණා. අයි දැන් අපට අලුත් දෙයක් හිතන්න දෙයක් නැහැ. ඒකෙදි මිචනිකව දැන් දැන් එතන අපි කතා කරලා දැන් රාගය ඇතුළෙත් තියෙන අර ශනිකත්වයේ තියෙනවනේ නේද? නෑ එහෙම එකක් නෙමෙයි. රාගය නැතිවීම නිවීමයි. අහලා තියෙනවනේ සල්ලේක සූත්‍රය. කෙලස් දුරු වී ප්‍රාණඝාතයෙන් වෙන් වුණාම ප්‍රාණඝාතය කිරීමෙන් නිවුණා. ඒක ඒ අර එතකොට යමක් දැන් යමක් විවහාර කරනවනේ යම් කිසි දෙයක විවහාර කරන දේ ඉක්මනවා. දැන් රාගය නැති තැනදී රාගේ විවහාරයක් යොදන්න බෑ නේද? රාගකින්න නිවුණා. ද්වේෂකින්න නිවුණා. මෝහකින්න නිවුණා. ඒක අපට අප දැන් අපි ගින්න නිවුණ කතා කරන්නේ ලෝකෙ මට්ටමේන්නේ. ඔය විදිහට අපේ ලෝකෙ මට්ටමෙන් අපට ඔය යම් ප්‍රත්‍යක්ෂයක් එනවා නිවීමක් කියන කාරණා. හැබැයි ඒක අර බොරු දෙයක් නෙමෙයි. දැන් අර අර මේ ෂණිකව දැන් අපිට නොපෙනෙන අපිට නොතේරෙන මේ මේ මොහොතේ නිවනක් ගැන කතා කරනකොට මේ ෂණිකව මේ අපිට නොපෙනෙන අපි සංකල්පයක්නේ. නමුත් රාග නැති බව අපිට ප්‍රත්‍යක්ෂයෙන් නැද්ද? ඒක ලෝකයෙන් අපිට රාග නැති බව නිවීමක් හම්බ වෙනවා. ඒතර බුදුරන් වහන්සේ ලෝකෝත්තර මඟ දක්වා විග්‍රහ කරගෙන යන සියලු විග්‍රහයේදී රාග, ద్వේෂ, මෝහ කියන මේ සියල්ලක්ම ඉක්මවීම, නිවීම දක්වා සැබෑම මාර්ගයේ ඔස්සේ ක්‍රමානුකූලව ප්‍රත්‍යක්ෂයේ ඔස්සේ අරගෙන යනවා. අර සංකල්ප ඔස්සේ හිතන එකක් නෙමෙයි. දැන් අතන තියෙන්නේ සංකල්ප ඔස්සේ හිතන එක. එහෙනම් මෙන්න මේ විදිහට රාගය, දේශය, මෝහය මෙන්න මේක නිවීම තමයි සම්දිට්ඨික නිවීම. රාගය, දේශය, මෝහය ශේවීම. වෙන එකක් නෙමෙයි. ඒක අපි අලුත් විග්‍රහයක් දාගත්තොත් එහෙම ඔන්න අපි වචන ටිකක් දානවානේ පරිසම්පාදේ පංචපාස්කන්ධ මේ මොහොත කතන්දරේ මේවත් දාගන්න තමයි ලකුණු දාගන්නේ. ప్రత్యක්ෂ තියෙන ලකුණ ప్రత్యක්ෂයේ තියෙන එක අතහැරලා ප්‍රත්‍යක්ෂ වේතු ධර්මයේ සංකල්පයකින් දාගන්නවා. ඔය කියන නිසා දුෂ්ටි වලට යනවා. ඒතොර සම්දික්තික නිවන කියලා කියන්නේ රාගයේ දුර්භව අත්විඳින්, ද්වේෂයේ දුර්භව, මෝහයේ දුර වෙච්ච බව. එතකොට අපටත් යම් කිසි විදිහේ දෙයක් රාග නැති වුණාට පස්සේ දැන් ඉවෙරේ. හරි, ඉවෙරේ නිවුණා. නමුත් ඒක ලෝකයේ මට්ටමින් අපට. තව එතනින් එහාට බුදුරණවහන්සේ වෙන විග්‍රහවස යනකොට අන රාග, ද්වේෂ, මෝහ තුන වශයෙන් වීම, නිවීම කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඊළඟ දේශනාව අතකෝ අඤ්‍යතරා මහා බ්‍රාහ්මනෝ මහාසාලෝ ඔන්න මේ මහාසාල කියන බ්‍රාහ්මණයාත් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදිලා වන්දනා එකත් පස්සේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි මම මෙන්න මෙහෙම අහලා තියෙනවා අතීතයේ සුතං මේතම්බෝ ගෞතම පුබ්බ කතම් බ්‍රාහ්මණං බුද්ධානම් මහල්ලකාණං ආචාර්ය පරියාචාන භාසමාන මම අතීතයේ ආචාර්ය પરම්පරා වලින් මෙන්න මේ වගේ කතාවක් ස්වාමීනි අහලා තියෙනවා කියලා පැහැදිලි කරනවා. මොකද්ද ඒ? ස්වාමීනි මේ ඉස්සර හරියට manuss ලෝකේ මිනිස්සු හිටියලු. හරියට මේ අවීචිය වගේ. පුබ්බසූදං අයං ලෝකෝ අවීචි මඤ්ඤං ෆුටෝ. හෝති manussෝති. කියන්නේ එච්චරට මිනිස්සු හිටියලු. උදාහරණයක් දෙනවා හරියට මේ කුකුලෙකුට විශාල ඉහා රාජධානයට යන්න පුළුවන් වහලෙන් විතරයි. ඒ කියන්නේ මොකක්ද කියන්නේ? ගෙවල් ඉදිකට. ඒ කියන්නේ දැන් රාජධානියක් කියන්නේ ලොකු දුරනේ කිලෝමීටර 10 ගානක්. එතකොට ඒ එහා රාජධානි කුකුලට යන්න පුළුවන් නිමඩ බහින්න නැතුව. එච්චරට ගෙවල්. මෙන්න මෙහෙම අතීතයේ තිබ්බා කියලා මම ස්වාමීනි අහලා තියෙනවා. දැන් මේ බ්‍රාහ්මණයා කියන්නේ. හැබැයි ස්වාමීනි දැන් විශාල අඩුවීමක් තියෙනවා. පිරිහීමක් තියෙනවා. කෝනුකෝ හේතු ගෝතම කෝපච්චියෝ යේන අන්නතරෙන් යේන යේනං යේනේතරහි මනුස්සානං කයෝ හෝති. මිනිස්යාගේ ඡේවීමට ප්‍රඥ පැනවුණ්ඩ මෙහිම වෙන්න හේතුව මොකද්ද ස්වාමීනි කියලා ප්‍රශ්නය අහනවා. නොකයිද ප්‍රශ්නය අහන්නේ? ඒ බ්‍රාහ්මණයා බුදුරණවහන්සේගෙන් අහන ප්‍රශ්නේ. අතීතයේ මෙච්චර මිනිස්සු හිටියා මේ වගේ තිබ්බේ කොහොමද දැන් අපිට තාම කොළඹ නගරේවත් කුකුලෙකුට දැන් නේද මේ එහෙම යන්නේ. දැන් අපි දන්නේ කොළඹ නගරේනේ මේ වැඩිපුරම ජනගහනයක් ඉන්නේ. එහෙම යන්න බෑනේ තාම ඕගොල්ලෝකට මේ එහා තැනකට යන්න. ඒ කියන්නේ එච්චරවත් තාම ළඟ ළඟ නෑ නේද? එහෙනම් කොහොම මිනිස්සු ඉන්නේ නැද්ද නේ? ඊළඟට බුදුන් වහන්සේ පෙන්නනවා. ඒතරහි බ්‍රාහ්මණ මනුස්සා අන්න ලස්සන විග්‍රහයක්. අධර්ම රාග රත්තා විසම ලෝභ බුහුතා මිච්ඡා ධම්ම පරේතයෝ පරේතා තේ අධම්ම රාග රත්තා විසම ලෝභි බුහුතා දැන් මේ මේ මේ කොයි කාලෙද මේ කියන්නේ? බුදුරණන් වහන්සේ හිටපු කාලේ. මේ කියන්නේ කොයි කාලෙද? බුදුරණන් වහන්සේ හිටපු කාලේ. ඒ කියන්නේ 2563කට කලින් මේ කියන්නේ. කොයි වගේද මිනිස්සු? ඒතරයි දැන් මිනිස්සු. අධර්ම රාගය කියන්නේ රාගය කියන එක ලෝකේ පැවැත්මට අවශ්‍යයිනේ. ඒ කියන්නේ මිනිස්සෙක් උපදින්න රාගයෙන් යුක්ත පැවැත්මක් තියෙනවා. අධර්ම රාගය කියනවා. කියන්නේ අනවශ්‍ය රාගයක්. ඒ කොයි කාලෙද තිබ්බ කියන්නේ? ඒ කාලේ. දැන් එනම් කතා කරන්න දෙයක් නැහැ නේද? එතකොට අධර්ම රාගයෙන් යුක්තයි මිනිස්සු. කියන්නේ විකෘති රාගී භාගය. විෂම ලෝභය. දැන් විෂම ලෝභයත් ඒ කාලේ ඉඳලා ආපු එකක්. එහෙනම් අපට ඛණ්ඩ ඉඳ හිටින්න යමක් තිබුණා නැතිනේ නේ. ඒ විෂම ලෝභය එනකොට නෑ නෑ. ගොඩ ගහගන්න මොකට හම්බ කරනවද කියලා තේරෙන්නේ නැහැ නේ. දැන් සමහර අය හම්බ කරනවා අනුන්ට දුක් දීලා. මේ විෂම ලෝභය, හොරකම් කරලා, වංචා කරලා. දැන් සමාජෙන් දැන් මේක කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මෙච්චර සල්ලි තියෙන මිනිස්සුන්ට මේ වගේ වැඩක් කරන්නේ ඇයි? ප්‍රශ්නයන්නේ. විසම ලෝභය. ඒක එච්චර මිනිස්සු විකෘති. මිත්‍යා ධම්ම පරේතා. මිත්‍යා වූ ධර්මයකින් යුක්තයි. මිත්‍යා ධර්මයකින් යුක්තයි. තේ අදම්ම රාග රත්තා විසම ලෝභා අධර්ම රාගයෙන් විසම ලෝභයෙන් මිච්ඡා ධර්මයෙන් යුක්ත මෙන්න මේ නිසා තින්නත් සත්තානි ගහෙත්ව අඤ්ඤමඤ්ඤං ජීවිතං ඕරෝපෙන්ති මේ එකිනෙක කෙනා දැන් මොකද කරගන්නේ? ජීවිත විනාශ කරගන්න මරා දැන් නැද්ද? රාගයෙන් රත් වෙච්ච නිසා අධර්ම රාගයෙන් යුක්ත වෙන්න ඕනේ. කියන්නේ රාගය අනවශ්‍ය විදියට යොමු වෙන්න. ද්වේෂය ඊළඟට විසම ලෝභය. විසම ලෝභයෙන් යුක්ත වුණාට පස්සේ මේ අපට අනවශ්‍ය දේ ඇති කර ගැනීමට මිත්‍යා දෘෂ්ටියත් එක්ක මෙන්න මේ කාරණා එක මොකද කරන්නේ? අනිත් අය මරණයක සිදුවෙන්නේ නැද්ද? එතකොට මෙන්න මේ විදිහට එකිනෙක එක්කිනාගේ ජීවිත විනාශ වෙනවා කියලා. තේන බහු මනුස්සා කාලං කරවන්තේ. එතකොට බොහෝ මිනිස්සු මැරෙනවා. ඒ කාලේ වුණාලු එහෙම. දැන් දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඔබ අහලා තියෙනව නේද කතාවට. කතාවට හරි අතීතේ කෝටි ගණන් රහතන් වහන්සේ ලංකාවට ගියා කියලා නේ. දැන් මිනිස්සු කීයද ලංකාවේ? කෝටි දෙකම ආරන්නේ. අදිට කෝටි ගණන් මිනිස්සු කියන්නේ ඒ බුදුරණවහන්සේ හිටපු කාලේනේ නේ. හිටපු කාලේනේ පිරුණම් පාලා පොඩි කාලෙකට පස්සේ. දැන් කොහොම අඩුවේද නේ? ඒතර බලන්න මිනිස්සු එන්නේ දැන් අපිට නම් පේන්නේ වර්ධනයක් වෙනවා වගේ. ඒ අර හැම වෙලේම උපදිනවා වගේ පෙනීමත් දැන් ක්‍රමානුකූලව නමුත් සංහාරයක් විනාශයක් වීගෙන සිද්ධ වෙනවා. උපත් ඒ කියන්නේ උපදින කලින් විනාශ කරගන්න. විනාශ කරනවා. මෙන්න මේ විදිහට ඇයි එහෙම වෙන්නේ? වෙන කිසි හේතුවක් නැහැ. අධර්ම රාගය, විසම ලෝභය, මිච්ඡා ප්‍රතිපදාව. අන්න අනිත් කෙනාගේ ජීවිත විනාශ කරනවා. ඒ නිසා බොහෝ මිනිස්සු කල්ුරේ කරනවා. අයම්පිකෝ බ්‍රාහ්මණ හේතු අයම්පච්චයෝ මෙන්න මේක කියන බ්‍රාහ්මණී හේතුව මේකයි ප්‍රත්‍ය කියනවා. manussානං කයෝ මුත් මිනිස්සු ශ්‍රේ වෙන්නේ. මිනිස්සු පිරිහෙන්න මේ ගම් නියම් ගම් විනාශ වෙලා යන්න මෙන්න මේ ජනපද විනාශල යන්න මෙන්න මේක එක හේතුවක්. මේක තමයි එක හේතුවක්. ඒ තමයි අර අධර්ම රාගී විසම ලෝභය නිසා එකිනෙකිනම මරා ගන්නවා. වෙන කිසි දෙයක් නිසා නේ මරාගන්නේ. ආදරයකට නෙමෙයි. එකිනෙකාට කට කොටාගන්නේ නෑ නෑ තමන්ට තියෙන විසම මේ මේ ලෝභයයි අධර්මනාගේ විසම ලෝභය මිච්ඡා ප්‍රතිපදාවයි. පුණජ වරම් බික් වේතරයි. තවත් මහානින් තව බ්‍රාහ්මණේ තව එකක් මම කියන්නම්. දැන් ඉන්න මිනිස්සුයන්ගේ අධර්ම රාගයෙන් විසම විසම ලෝභය මිච්ඡා ප්‍රතිපදාවක් තියෙන නිසා මිච්ඡා ධර්මයෙන් යුක්ත නිසා දේවෝන සම්මා දහරා අනුපවජ්ජಂತಿ තේන අන්න ඊළඟට බුදුන් වහන්සේ හැදිරි කරනවා මේ විසම ලෝභය නිසා මිනිස්සුන්ගේ මේ අධර්මිෂ්ඨ බව නිසා දෙවිවරු උපකාර කරයිද? දෙවිවරු නෑනේ. දැන් දෙවිවරු කියන්නේ උතුම් පිරිසක්ද අපට වඩා පහත් පිරිසක්ද? උතුම් පිරිසක්. ධාතු 13 එකතු වෙන්නේ. අපි කවුරු හරි ඉන්නවද මැණික් ගලක් කියලා කුණු වැසිකිලි වලකට දාන්න නෑනේ. ධාතු 13 එකතු වෙන්නේ. හැම එකක්ම 13 අනාථ සූත්‍රය තියෙනවා. අදාළ ධාතු අදාළ ධාතුත් එක්ක තියෙනවා. දෙවියෝ කියන්නේ ශ්‍රේෂ්ඨ පිරිසක් නම් අධර්ම රාගයේ විසම ලෝභයේ එන්න තැනදී දෙවිවරු උපකාර කරයිද? ඒ ධාතුවට එකතු වෙයිද? ඒ ධාතුවට. නෑනේ. එතකොට මොකද වෙන්නේ? දෙවිවරු කාලට වේලාවට වැසි වස්සවන්නේ කියනවා. එතකොට දුර්භික්ෂ ඇති වෙනවා. ඛණ්ඩ දෙයක් නැහැ. ගොවිතැන් විනාශ වෙනවා. අනික් අනුන් දෙන එකකින් සලාක වලින් කන්නේ. දැන් අද අපි කැමතිනේ ඔය ලැබෙනවට දෙනවනම් නිකන් හොඳයි. හම්බ කරන් ගන්න ඕනේ නැහැ. දෙනවනම් නිකන් හොඳයි. එතකොට ඒකෙන් යැපෙන්නේ. මෙන්න මේ විදිහට යනකොට මේ මිනිස්සු මොකද වෙන්නේ? කරන්න දෙයක්වත් නැහැ. වැස්සත් නැහැ. කන ආහාරත් විසයි. මිනිස්සු විනාශ වෙලා යනවා. මොකද හේතුව? මේක පොදුයි ඔක්කොටම පාලකයන්ටත් පොදුයි අපටත් පොදුයි. හැමෝටම පොදුයි අධර්ම රාගයේ විසම ලෝභයේ. ඒතකොට මේ එකිනෙක කෙනා තුළ මෙන්න මේ කාරණා නිසා එකිනෙක කෙනා මරා ගන්නවා. මේ ඇතුළේම අපි කට්ටිය මිනිස්සු ලෝකේ. දෙවරුන් කෝප වෙලා කාලෙන් කාලට අදාළ වැසි වාස්සවන්නේ නැහැ. මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම බඩගින්න නැති වුණොත් ඉතින් කණ්ඩ දෙන්න තුති ඉවරයිනේ. ඔක දෙවනි කාරණා. තුන්වෙනි කාරණා. පුණජවරම් බ්‍රාහ්මණේතරයි මනුස්සා. මහානි බ්‍රාහ්මණයේ දැන් මිනිස්සු ධර්ම අධර්ම රාගයේ විසම ලෝභයෙන් මිච්ඡා ප්‍රතිපදාවෙන් යුක්ත නිසා අධර්ම රාගයේ විසම ලෝභයේ මිච්ඡා ප්‍රතිපදාවට අදාළ යක්ඛා ජාලේ මනුස්ස අන්න ඒ යක්කු ඒ අමනුස්සය මොකද කරන්නේ අන්න ලං වෙනවා ඒ කට්ටිය දැන් දෙවියොත් වල අතහරිනවා දැන් ඒ කට්ටිය දැන් ධාතු ටිකට එකතු වෙනව නේද දැන් මෙහි ධාතුව මොකද්ද දැන් මේ බුදුරණවහන්සේ කාලේ මෙහි ධාතුව මොකද්ද විසම ලෝභය අධර්ම රාගය විසම රෝභය මිච්ඡා ප්‍රතිපදා. එතකොට මේ ධාතුවට මොකක්ද ආව එකතු වෙන්නේ? අර බලවත් වූ යක්කු ටික ඇවිල්ලා එකතු වෙනවා. දැන් කොහොමද තියෙන්නේ? විනාශම නේද ඊළඟට. දැන් අර කට්ටියන්ගේ බලවත්දවත් අරගෙන නවත්තන්න පුළුවන්ද මේක? මේක නවත්තන්න බෑ. මෙන්න මේක කියනවා අනිත් හේතුව. ඊළඟට මේ මිනිස්සු මිනිස්සුયો මරනවා. මරන්න අදාළ කටයුතු කරනවා. මෙන්න මේ තවත් එන්න එන්නම වැඩි වෙනවා. 10 12 එකතු වෙනවා. දැන් මේ යන්නේ පිරිහගෙන යන කාලයක්ද නැගීගෙන යන කාලයක්ද? පිරිහගෙන තවත් මේක විනාශ වෙනවා. අපි හිතුවට අනේ ඊළඟ කාලෙදී මේ හොඳ කට්ටිය නෑ නෑ එහෙම වෙන්නේ කවදාවත්. මේක තවත් පිරිහෙන්නමයි යන්නේ. අපිට නිදහසෙන්දයි මේ තියෙන්නේ. අනාගතයේ ආයේ හොඳ කාලයක් එනවා කියන එක නේ. එන්නේ පිරිමි මේ බුදුරණවහන්සේ හිටපු කාලේ ඉඳලා මේ ආපු ටිකනේ මේ කියන්නේ. දැන් එන්නේ කොච්චර පිරිලාද? එන්න එන්නම් පිරිනවා. මෙන්න මේක කියනවා මිනිස්සු අඩු වෙන්න හේතුව. ඉතින් තව කොච්චර අඩු වේද නේ? එක එක ක්‍රමනේ දැන් අර මේ අර විදියට එකිනෙක කෙනා මරා ගන්නවා. දැන් අද සමාජ ඕන තරම් තියෙනවනේ. ගබ්සා කරලා මරනවා. දැන් බෝම්බ ගහලා මරනවා. එක එක ක්‍රම මේ ක්‍රමේනේ සාන්නේ. ඊළඟට වැස්ස නැහැ. මේ අත්දකින්න නැද්ද අපට? වැස්ස නැහැ. ඛණ්ඩ නැහැ දැන්. ඊළඟට අපට සමහර මිනිස්සු මේ විකෘතිව නිමේද මේ හිතන්නේ කියලා හිතනව නේද? ඇයි මේ යක්කු අමනුස්සය වෙවිදිල්ලන්නේ? දැන් අපට සාමාන්‍ය විවහාරේ කතා කරන්නේ අමනුස්සය අවශ්‍ය ඇත්ත බුදුන් වහන්සේ මේ දේශනා කරනවා. මිනිස්සුන්ට අමනුෂ්‍ය ඇහිලා දැන් තියෙන්නේ. ඇයි? දහතු ටික ලඟ වුණානේ. දැන් හරි ලේසි ක්‍රියාකාරීත්වය කරගෙන යන්න. එහෙනම් අපි ධර්මිෂ්ඨ වුණොත් තමයි මේකෙන් ඉතින් අපට හරි ගොඩ යන්න පුළුවන්. නැත්නම් මේක සමාජයක් හදලා නම් ගොඩ යන්න බෑ. ඊළඟ දේශනාව වච්චගොත්ත පරිබ්‍රාජකයා වාග්විතන් වහන්සේ ළඟට ඇවිදලා වාග්විතන් වහන්සේගෙන් මෙන්න මේ වගේ දෙයක් අහනවා. මොකක්ද අහන්නේ? ස්වාමීනි මම මෙන්න මෙහෙම දෙයක් අහලා තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවාලු මටමයි දන් දෙන්න ඕන නැති අන් අයට දෙන්න එපා. මගේ ශ්‍රාවකයන්ටමයි දන් දෙන්න නැති අනිස් ශ්‍රාවකයන්ට දන් දෙන්න එපා. මට දුන්නොත් මයි මහත්ඵල වෙන්නේ අන් අයට හිමි වෙන්නේ නැහැ. ඒ නිසා මගේ ශ්‍රාවකයන්ටම දානීය දෙන්න ඕනේ කියලායි කියලා තියෙන්නේ කියලා මම අහලා තියෙනවා. මේ අහන්නේ මේ බ්‍රාහ්මණයා. මේ වච්චගොත්ත පිරිවැජියා. ඉතින් මම මේ කියන කාරණාව ඇත්තටම බුදුරන් වහන්සේට මේ අභූත චෝදනාවක්ද මේක ඇත්තක්ද කියලා ඒ බ්‍රාහ්මණය බුදුරන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා මේ කියපු කාරණාව මෙන්න මේ විදිහට පැහැදිලි කරපු කාරණාව මම ඔහොම දෙයක් කියලා නැහැ. අහංකෝ මේ බ්‍රාහ්මණය මං ওই වගේ කාරණාවක් නම් කියලා නෑ. ඒ කියන්නේ මටමයි දෙන්න ඕනත්තේ අනිත් අයට දුන්නොත් මහත්ඵල නෑ. අත අනිත් අයට දෙන්න එපා. මෙන්න මේ විදිහේ කියලා එකක් නෑ. මේක අභූත චෝදනාවක් නම මට කරන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරන වච්ච යම් කෙනෙක් මේ අනුන්ට දෙන දාණය වළක්වනවා නම් යම් කෙනෙක් අන් අයට දෙන දාණය වළක්වනවා නම් ශ්‍රාවකයෙකුට දෙන නෙමෙයි කාට හරි ඔහු මෙන්න මේ කරුණෝ ඒ ඒ වළක්වීම නිසා අනතුරක් කරා වෙනවා. කරුණු කීපයකින් අනතුරක් කරන කෙනෙක් වෙනවා. තුන් දෙනෙකුගේ පැහැර ගැනීමක් ලක් වුණා වෙනවා. කර්ණ තුනක අනතුරක් කරා වෙනවා. තුන් දෙනෙකුගේ පැහැර ගැනීමක ලක් වුණා වෙනවා. මොකද්ද මේ කර්ණ තුන? ඒ තමයි දන් දෙන්න යන තැනත්තාගේ පිනට අන්තරායක් අනතුරක් කරා. දන් දෙන්න යන කෙනාගේ පිනට අනතුර. දැන් එයා කාට හරි පිනක් සිද්ධ වෙනවද නැද්ද කාට හරි දුන්නොත්? දැන් එතකොට ඒක වළක්වන්න කිව්වොත් මොකක් සිදු වෙන්නේ? දෙන්න යන කෙනාගේ පිනට අනතුරක් කරා. ඔක පළවෙනි එක. ඊළඟ කාරණාව තමයි ලැබෙන්න තියෙන කෙනාගේ ලාභය වැළැක්වුවා. කාට හරි ලැබෙන්න තියෙන දෙයක් නේ. එයාගේ ලාභය වැළැක්වුවා. ඒකත් අන්තරායක් කියනවා. ඊට කලින්ම සිදු කරගෙන තියෙනවා තමන්ගේ ගුණය නසාගෙන. තුනක් සිදු වෙලා. පළවෙනිම කාරණාව තමයි පින කරන්න යන කෙනාගේ පින වැළැක්වුවා. දෙවෙනි කාරණාව ලැබෙන්න තියෙන කෙනාගේ ලැබීම වැළැක්වුවා. තුන්වෙනි කාරණාව මුලින්ම තමන්ගේ ගුණය විනාශ කරගත්තා. මෙන්න මේ වරසා ගැනීම අනුන්ට දෙන දානීය වැළැක්වීම තුලින් සිද්ධ වෙනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. එතකොට එහෙනම් එහෙම කියන බුදුරජාණන් වහන්සේට අර චෝදනාව යොදන්න බෑනේ. මොකද ওই කරුණු තුනම සිද්ධ වෙනවා ඒ විදිහට කරනවා නම්. ඔන්න ඔය කරුණු තුනම හොරා ගත්තා වෙන. ඒ කියන්නේ පැහැර ගත්තා, විනාශ කරා වෙනවා යම් කෙනෙක් අනුන්ට දෙන දාණය වැළැක්වනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා වච්ච මම නම් මෙන්න මේ විදිහටයි කියලා දෙන්නේ. ඒ තමයි යම් කිසි කියන්නේ හරක්ගේ කුර තියෙන වලක ඒ වලක හරි මේ ඉඳුල් වතුරට එකක් හරි දාලා ප්‍රාණියෙකුට ඒක ආහාරයක් ඒවා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් අන්න ඒකත් පිනක් කියන එකයි මම නම් දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ හරකගේ කුරාට ඉඳුල් වතුර ටිකක් දාලා ඒකෙන් කවුරු හරි යැපෙනවනම් ඒ විදිහට හිතලා ඒකත් පිනක් කියලායි මම නම් දේශනා කරන්නේ. මෙන්න මේ විදිහටයි මම මේ පින කරනවා කියන කාරණාව පැහැදිලි කරන්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට යම් කිසි කෙනෙක් ඒ විදිහට මට චෝදනා කරනවා නම් සම්පූර්ණයෙන් මේක අභූත චෝදනාවක්. මම කවදාවත් එහෙම එකක් කියන්නේ තතෝ නිදාන පහන් පුඤ්ඤ සාගම් වදාමි කෝපනවාද මනුස්ස භූති. ඒ අහනවා නම් මිනිස්සුෙකුට මොන කතාවද? තිරිසනෙකුට දෙනකොට එහෙම කියන මම මම ගැන මම තිරිසනාටත් එහෙමනම් කියන්නේ මේ ඉඳුල් ලතුරු ටික බුද්ධිලා මේ ඒකෙන් හරි ආහාරයක් කැපෙනවා නම් ඒක වටිනවා කියන මට මිනිස්සෙක් ගැන කතා අන්නට දෙන්න එපා කියන එක. එහෙම යොදන එකක් වෙන්නේ නැහැ කියන. අපි චාහං වච්ච සීලවතෝ දින්නම්. හැබැයි වච්ච මේ සීලවන්ත කෙනාට දුන්නාම මහත්වලයි මහානිසංසයි. දුස්සීලයට දුන්නාට මහත්වල මහානිසංස නැහැ. ඒ සිල්වන්ත කෙනා කරුණු පහක් ප්‍රහාණය කළා කරුණු පහක් උපදවාගෙන. අන්න ඒකයි මහත්ඵල. ප්‍රහාණය කරපු කරුණු පහ තමයි කාමච්ඡන්දේ, ව්‍යාපාදයේ, තීන විද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡාව ඔය පහ ප්‍රහාණය කළා. ඒ සීලවන්තයා. එයාට දුන්න මහත්ඵලයි. උපදවාගෙන තියෙන කරුණු පහ තමයි අසේක සීලක්ඛන්දේන, අසේක සමාධික්ඛන්දේන, අසේක පඤ්ඤක්ඛන්දේන, අසේක විමුක්තික්ඛන්දේන, අසේක විමුක්ති ඥාන දර්ශන. එතකොට ඒ ඒ සිල්වත් කෙනාට දුන්නාම මහත්ඵලයි. කවුද? රහතන් වහන්සේ. ගාතාවකින් කියනවා ඉති කන්නාසු සේතේසු රෝහිනේසු හරේසුසු කාම කාමා සංසු සාරු සාරුපාසු ගොහසු පරේවතාසු බුදුරණවහන්සේ පෙන්නන ඔන්න ඔය විදිහට යම්කිසි කෙනෙක් ඉන්න පුළුවන් සත්වයේ හරක් ඉන්න පුළුවන් කළු සුදු එක එක පාට ගොන්නු ඉන්න පුළුවන් ලස්සන සමාල්ලාට ඒ ගොන්නු ලස්සන බෝල් තියෙන හොඳට ලොම් ටික වැඩිච්ච ලස්සන ගොන්නු ඉන්න පුළුවන්. ඔය විදිහට කොච්චර ගොන්නුන් හිටියත් ලස්සන පැහැයෙන් විවිධ ආකාරයට ඒ ගවයන් අතර යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හොඳට බර උලන්න පුළුවන් එකෙක්. කියන්නේ ලස්සන ගොන්නු අතරේ දැන් ගුණ අවශ්‍ය මොකටද? ලස්සනට ඇති කරන්නද බර උලන්නද? බර උලන්න නේ. එතකොට ඒ ගොන්නු අතරේ ඉන්නවනම් ලස්සන ගොන්නු අතරේ හොඳට බර උපදවන්න පුළුවන් කෙනෙක්. බර උහලන්න පුළුවන් කෙනෙක්. අන්න එයාට තමයි මේ බර උහලවන්න දෙන්නේ. එයාට හොඳ ජවයක් තියෙනවා. හොඳ ශක්තියක් තියෙනවා. අන්න යාවනේ යොදාගන්නේ දැන් ගමනක් යනකොට ලස්සනයි කියලා ලස්සන ගුණා යොදාගෙන යනවාද හොඳට බර ශක්තිය උලන්න පුළුවන් කෙනා අරයනවාද? බර ශක්තිය උලන්න වෙන පුළුවන් කෙනා අරගෙන යනවා. අන්නේ විදිහට බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේ විදිහට බර උහුලන්න පුළුවන් ඒ ගුණාව අරන් යනවා වගේ කියන වර්ණය අනුව නෙවෙයි බබලන්නේ ඒ ගුණාව බබලන්නේ එයාගේ බර උහුලන්න පුළුවන් වරෝ අන්නේ වගේ ඇත තමයි කොයි જાතියක මොන වර්ණයක කෝකක ඉපදුනත් මේ මිනිස්යා බබලන හැටි නැත්නම් මේ ශ්‍රාවකයා බබලන හැටි ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර ෂැඩෝල් මොන කුලයක කෝකක ඉපදුනත් යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය দমনය කරලා මනා වෘතයක් ඒ කියන්නේ මුදට සීල රැකගෙන ඉන්නවා නම් ධම්මට්ටෝ සීල සම්පන්නෝ සත්‍යවාදී හිරීම හිරීමන් හිරිමානෝ ಜಾති ජරණ ಜಾති මරණ පහින ಜಾති මරණෝ භ්‍රමචාරියස කේවලු අන්නේ කෙනා මේ සීල් සම්පන්න සත්‍යවාදී සත්‍යවාදී අන්නේ කන බාන හොඳට දේශනා බාන බුදුරණවහන්සේ කෙනෙකුගේ සෝතාපන්න බවක් සෝතාපන්න වාදී කියලා හරි කියන්නේ ඒක අර්ථ ගන්න උපයන්නේ නේද? අර ලැබිච්ච දෙයකට සෝතාපන්න අරහත්ත්වය කියන මිසා එයාගේ මේ ස්වභාවයෙන් අර්ථ ගන්නන්නේ. දැන් මේ සත්‍යවාදී. දැන් අපට නම් සෝතාපන්න වාදී බවක් තියෙන්නේ නේද? සෝතාපන්න වෙන්න ඕනේ නැත්නම් මෙතන සත්‍යවාදී. අර්ථ ගන්නවනේ සත්‍යය. මේ අපි අපි ඔළුවෙන් හිටගෙන ඉගෙන ගන්නනේ සදා ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි මේ සෝතාපන්න වෙන්න හොයනවා. මැරෙන්න කලින් කොහොම හරි. නමුත් ඒක නෙමෙයි බුදුරණවහන්සේ වෙනන්නේ සත්‍යවාදී බව. අපි කියනකොට සමහරලාට සත්‍ය ගන්න පුළුවන්. ඇයි කියන අපිත් දැන් කුමර හොතපන්නේ නැති මිනමුකට දැන් උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් හොතපන්න වෙන්න කාගේ ධර්මද අහනුනේ? බුදුරණවහන්සේ ධර්මනේ. හොතපන්න වෙන්න යන්නේ අහන්නේ බුදුරණවහන්සේ ධර්ම. හරියටම අහනවද ඕනද නැද්ද? හරියටම අහනවා. දැන් හරියට මේක අහනකොට මොකද වෙන්නේ? මම වැරදි කියලා හැම වෙන ප්‍රතිපදාවන්නේ. කවුද සෝතාපන්න කරනවද? මම වැරදි කියලා හැම වෙලේ ප්‍රතිපදාවක් නේද හම්බෙන්නේ. එතකොට දැන් කාව සෝතාපන්න කරනව නැද්ද? මාව සෝතාපන්න කරන එක නොයදෙනව නේද? එතකොට ඇයි ඒක තාම තියෙන්නේ? හරියට සමහර නෑනේ. තාම ඒක තියෙන්නේ ඇයි? බුදුරණවහන්සේ ධර්මය තාම හරියට අහලා නෑ. ඇහුවනම් ඒකෙන් හම්බෙන්නේ මොකද්ද? මං වැරදි කියලා හම්බෙන්නේ. එහෙම හම්බෙන්න තැනදී මම සෝතාපන්න කරන්න අවශ්‍යතාවය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි තුලින් අපි හිතන්න අපට තාම සෝතාපන්න වෙන්න ඕන කියන මේ හැඟීම හිතන්න දෙන්න පුළුවන්. නමුත් ඇතුලින් බලන්න මේ හැඟීමක් තියෙනවද නැද්ද කියලා. ඒකවල තාම ඇහිලා නැහැ මොකද්ද? ආ අර්ථය හම්බෙලා නැහැ. බුදුරණවහන්සේ වෙන්න පුදාර්මේ අර්ථය හම්බෙලා නැහැ. මුලින් එක තියෙන්න ඕන. නැත්තම් එහෙමයි. එන්නේ නැහැ නේ. හැබැයි ඉතින් ප්‍රඥාවන්ත කෙනා නම් ඕවා එහෙම දෙයක් අවශ්‍ය නැහැ. සත්‍ය ගවේෂණය කරන්න තියෙනවා නම් ආයි අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා බුදුරණවහන්සේගේ ධර්මය අහන් දෙනවා. එයා දන්නේ හොතපන් නීම. නිවීමක් ගැන දන්නේ නැහැ. මිලෝදයක් දන්නේ. හැබැයි සත්‍ය ගවේෂි කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට හොතපන් වෙනවා. දැන් උපදේශ බලෙන් බාරේ හොතපන්නේ නිල්ලෝද ඇවිල්ලා. ඈ? නැහැ. බාහිදාරුචි හොතපන්නේ රහත් නිල්ලෝද ඇවිල්ලා. නැහැ. ඇත්ත කියන්න කිව්වේ. ඇත්ත කියන්න කිව්වේ. ඇත්ත කරා ගියේ. දැන් අපි යන්නේ හොතපන්න වෙන්නේ. ඒ කාලේ අයගේ ඇත්ත හොයන්න ප්‍රඥාවන්ත කියන ඇත්ත හොයාගෙන යන්නේ. අපි යනවා සෝතාපන්න වීම හොයාගෙන. ඇත්ත හොයාගෙන කියන ඇත්ත හම්බෙනවා. සෝතාපන්න වීම ලෝකේ නෑනේ. සෝතාපන්න වීමක් ලෝකේ ලෝකේ තියෙනවා කාම ලෝක තියෙනවා, රූප ලෝක තියෙනවා, අරූප ලෝක තියෙනවා, අසඤ්ඤ තියෙනවා. සෝතාපන්න ලෝකයක් තියෙනවද? අනාගාමි ලෝකය, අරහත් ලෝකේ නෑ, ලෝකේ නෑ. ඉතින් හම්බෙන්නේ නේද? කාමයේ වංගන කරන කාමයේ හම්බ වෙනවා. පළවෙනි ධ්‍යානය හොයන කෙනාට ඒකත් හම් වෙනවා. අරූප හොයන කෙනාට ඒකත් හම් වෙනවා. ධ්‍යානය හොයන කෙනාට ඒ ලෝකේ තියෙනවනේ සෝතපන්න එකක්. නේ? එහෙම එකක් කොහේ ලෝකේ විහාරය, ඒ කියන්නේ ලෝකේ කොහේ සෝතපන්න කියන ලෝකයක් මොකක් එහෙම එකක් නැහැනේ. අනාගාමී එහෙම එකක් නැහැ. අනාගාමී සුද්ධාවාසය කියන එකක් තියෙනවා. නමුත් ඒ සුද්ධාවාසයත් ඒක විග්‍රහයක් එකනේ තියෙන්නේ. එතකොට අපි මේ යන්න හදන්නේ මොකක් කරාද ඇතිවිය යුත්තේ කොහොමද? ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. ඒකවල බලන්න මෙතන සත්‍යවාදී කියලා වෙන සෝතාපන්නවාදී කියන්නේ. ඊළඟට විග්‍රහ කරනවා පන්න බහාරෝ විසංයුක්තෝ කතකිච්චෝ අනාසෝ පාරගූ සබ්බ ධම්මාන අනුපාදාය නිබ්බුතෝ බර අයින් කරපු එකතු නොවිච්ච කල යුතු කරපු ආශ්‍රව නැති ඊතර වෙච්ච සියලු ධර්මයන්ගෙන් ඊතර වෙච්ච අනුපාද නිකන් උපාදාන නැති නිවුන ඒ රහතන් වහන්සේ තස්මෙන්ච විරජේ කෙත්තේ විපුලං හෝති දක්ඛිනා අන්නේ කෙතට යම් කිසි දෙයක් ලැබුණොත් නම් මහා දෙයක් ලබා ගන්න පුළුවන් බාලා අවිජානතෝ දුම්මේ බාල බාල කෙනාට නම් පුතඥයාට නම් ওই කුඹුර හඳුනන්නේ නැහැ කියනවා ඒ කෙනාට ওই කුඹුර හඳුනා ගන්න බෑ කියනවා බහිද්දා දද්දා අදන්ති දානං නහි සත්‍යෝ උපාසරෝ යෝච්ච සන්තෝ උපසන්තෝ සපඤ්ඤෝ ධීර සම්මතෝ අන්න බුදුරණවහන්සේ වෙන්නනවා මේ ಗುಣධර්මයෙන් ಗುಣධර්මයන් බැහැර කරගත් උදවියට ඒ කියන්නේ ගුණධර්මයන් බැහැර කරගත්ත ඒ වගේම මේ සාන්ත වෙච්ච නිකරස් වෙච්ච උතුමන් දකිද්දි ඒ කට්ටියන් අතහැරලා එතකොට ඒ කට්ටියට හම්බෙන්නේ නැහනේ අන්නේ අය අතහැරලා මේ ප්‍රඥාව යම් කෙනෙක් ප්‍රඥාවති නුවණති මේ උතුමන්ට සලකන්නේ නැත්නම් ඒ කෙනෙක් ඇත්තරම තේරුම් ගන්නෑ නමුත් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ගුණධර්මයන්ගෙන් යුක්ත ප්‍රඥාවන්තව මෙන්න මේ උත්මයන් හඳුනන අන්න ඒකන ප්‍රඥාවන්තයයි කියලා සලකනවා. එයා නුවණතී කියලා සලකනවා. සද්ධාච තේසං සුගතේ මූලජාත පතිත්‍ිත යම් කිසි කෙනෙක් නම් මූලජාතක ශ්‍රද්ධාවකින් යුක්ත. මුල් හටගත් ශ්‍රද්ධාවක්. ඒකව කවුද? ශ්‍රද්ධාවෙන් හරවත් වෙච්ච මුලක් තියෙනවනේ ආකාරවතී බවට පත් වෙනානේ. මුලක් නැතුව මේ කල්පනාවෙන් නෙමෙයි. මුලකින් යුක්තව මෙන්න මේ විදිහට යම් ශ්‍රද්ධාවක් කෙනෙක් තුල තියෙනවා නම් දේවලෝකංජතේ යන්ති කුලේවා ඉද පර ජරා ජායරේ අනුපුබ්බේන නිබ්බාණං අධිගච්ඡන්ති පණ්ඩුත අන්නේ විදිහ කෙනෙක් ඇසුරු කරන කෙනෙකුට ඒ කියන්නේ මූල ජාත ශ්‍රද්ධාවකින් යුක්ත කෙනෙක් ඇසුරු කරන කෙනෙකුට ඒ කුලයට මේ දිව්‍ය ලෝක ගාමී ප්‍රතිපදාවත් ඒ විතරක් නෙමෙයි එයාට පුළුවන්කම ලැබෙනවා නිවන කරා යමින් ප්‍රතිපදාවක් දැනගන්න. ඇයි? ශ්‍රද්ධාව මුල් මුලයට කරන්නේ. මූල ධාතු ශ්‍රද්ධාවක් තියෙන. එයා නිවන කරාත් යමු වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ දේශනාව එකත් බ්‍රාහ්මණයෙකුට කියන්නේ තික්ක තික තිකන්නෝ බ්‍රාහ්මණය. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla අහනවා මෙන්න මේ විදිහට කියනවා. ත්‍රිවිද්‍යාව. ත්‍රිවිද්‍යාව ත්‍රිවිද්‍යාව කියලා කියනවා. එතන බුදුරණවහන්සේගෙන් අහනවා යථා කතම්පන නෑ බුදුරණහ ඒ බ්‍රාහ්මණය කියනවා මේ ත්‍රිවිද්‍යාව ත්‍රිවිද්‍යාව කියලා කියන. එතකින් කියනවා බමුණෙක් වෙන්නේ. ඊළඟට මොකද්ද බ්‍රාහ්මණය ඔය ත්‍රිවිද්‍යාව කියන්නේ කියලා අහනවා බුදුරණවහන්සේ බ්‍රාහ්මණයාගෙන්. එතකොට බ්‍රාහ්මණයා කියනවා අම්මගෙන් තාත්තගෙන් පිරිසුදුභාවය තියෙන සුජාත උපතක් කියලා නම් ඔන්නෝක කියන එක කරුණක් පිරිසුදුභාවය. ඊළඟ ඒ වගේම එක තමයි හත්මුදු පරම්පරාවක්ම උපන් જાතිය ගැරවු නොලබනවා නම් ඔන්න ඕකත් එක්තරා විද්‍යාවක්. අරක එක එක විද්‍යාවක් තමයි ත්‍රිවිද්‍යාව අම්මා තාත්තාගේ හොඳ බව, ඒ කියන්නේ කුලවත් බව, ඊළඟට පරම්පරා ගණනාවක්ම නිന്ദා නොලබපු බව. ඊළඟ කාරණා තමයි වේදය හොඳට හදාරපු බව. මෙන්න මේ කාරණා කියනවා ත්‍රිවිද්‍යාව අර බ්‍රාහ්මණයා බුදුරණවහන්සේට බුදුරණන් වහන්සේ දේශනා කරන අවස්ථාවේදී අදකෝ අනිතරා දේවිජ්ජම් පඤ්ඤා මෙන්න මේ විදිහට පණවන්න කියලා කියනකොට බුදුරණන් වහන්සේ කියන අපි නම් ඔය ඊට වෙනස් පණවන්නේ. ආර්යවිනී නම් මොහොම විද්‍යාවක් නෙමෙයි තියෙන්නේ. මොකද ආර්යවිනී විද්‍යිත විද්‍යාව කියලා බුදුරණන් වහන්සේගෙන් අහනවා. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරනවා ආර්යවිනී මන් ත්‍රිවිද්‍යාව පණවන්නම් එන හොඳින් අහන්න මානසිකාර කරන්න කියලා ඔන්න බ්‍රාහ්මණයට කියලා බුදුරණවහන්සේ මේ ත්‍රිවිද්‍යාව පැහැදිලි කරනවා. පළවෙනි ධ්‍යානය 2 3 4 මේවා උපදවාගෙන ඊළඟට පිරිසිදු වූ සිතින් යුක්තව පූර්ව නිවාසී පුබ්බේ නිවාසානුස්සතිය අතීතයේ සිහි කරනවා. එතකොට මෙන්න මේක කියනවා එක විද්‍යාවක්. එතකොට ඒකට විද්‍යාවක් කියනම කියන්නේ එතන අවිද්‍යාව දුරු වුණා කියනවා. අවිද්‍යාව විගත අවිද්‍යාව උපන මොන අවිද්‍යාවද? අතීතේ දැකීමේ අවිද්‍යාව. අතීතේ නොදකීම අවිද්‍යාව. දැන් අවිද්‍යාවත් වචනයන්නේ ලෝකේ. දැන් පටිසමුපද අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛය ඥාන, සමුදය ඥාන, නිරෝධය ඥාන, මග්ගය ඥානන්නේ. එතකොට මෙතන අවිද්‍යාව අතීතේ දකින්න බැරි නොහැකියාව. ඒක තමයි අවිද්‍යාව. එතකොට ඒ අවිද්‍යාව දුරු කරා. ඒ විද්‍යාව ඉපදුණා. දැන් අතීතේ පේනවා කියන විද්‍යාව නේ කියන්නේ පෙනීමේ හැකියාව. එතන ඒ විද්‍යාව. ඒක අවිද්‍යාව අපි දන්න පටිසමුපාදයක නෙමෙයි. මොකද වචනේ වචන විග්‍රහයෙන් බුදුරණස් මේක ඉස්මතු කරලා පෙන්නන්නේ. ඔන්න ඒක එක්තරා විද්‍යාවක්. එතකොට මෙන්න මේක පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසය. ඊළඟ විද්‍යාව චතුපපාතය අන්නය චුතවන උපදින ආකාරය දැකීමේ හැකියාව කර්මානුරූපව මෙන්න මේක චතුපපාත ඥානෙ මේකත් විද්‍යාවක් අර අවිද්‍යාව ඒකේ අවිද්‍යාව දුරු කරා. ඊළඟ කාරණාව තමයි කෙලෙස් දැකලා දුක සොක්ක සමුදය නිරෝධයේ මග්ග. එතකොට එතනයි ඒ විද්‍යාව පැහැදිලි කරනවා නේ. අන්න ඒ ඥානය අදාළගෙන එතන විද්‍යාව දුරු කරලා ඔන්න විද්‍යාවේ පුදුනා ඒක කියනවා අනිත් විද්‍යාව. ඔන්න ත්‍රිවිද්‍යාව පුබ්බේ නිවාසයත් පිටුපාතයත් ආසවක්ඛේ ඥානය කියලා ත්‍රිවිද්‍යාව. ඊළඟට බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා ගාථා වලින් ඒ කියන්නේ බ්‍රාහ්මණයාට මේ කාරණා ටික ඉස්මතු කරලා පෙන්නනවා වෙලා අඩු නිසා අපි ඉක්මනට තවසූත්‍ර දෙකයි තියෙන්නේ. මනාවට සීලයේ පිහිටලා ඒ වගේම ධ්‍යාන වඩන නිපක නුවණින් යුක්තව මනාවට සීලයේ පිහිටලා ධ්‍යාන වඩන නුවණින් යුක්තව ඒ වගේම සිත හොඳට වශී භාවයටපත් කරගත්ත ඒ වගේම එකග භාවයෙන් යුක්ත සමාහිත භාවයෙන් යුක්ත මෙන්න මේ කෙනා තමයි අවිද්‍යාව දුරු කරලා මේ විද්‍යාව උපදවා ගන්න නැත්නම් මේ මායя ඉක්මවල පරාදය කරලා මේ විද්‍යාව උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ දෙවි මිනිසුන්ට උපකාර පිණිස පවතින්නේ අන්නේ ත්‍රිවිද්‍යාලාභී බව කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ත්‍රිවිද්‍යාවෙන් යුක්ත කෙනාට මුලා සිහියක් නැහැ. ඒ කියන්නේ ඒති විද්‍යාව විනුක්ත කියන අසම්බුල්ලෝ මුලාවෙන් තොරවයි වාසය කරන්නේ ඒ බුදුරන් වහන්සේ බව විග්‍රහ කරලා පෙන්නනවා ඒ තමයි බුද්ධං අන්තිම ශරීරං තං නමස්සන්ති ගෞතම මෙන්න මේ බුදුරන් වහන්සේ තමයි ඒ දෙවි මිනිසුනුත් ඒ බුදුරන් වහන්සේට নমස්කාර කරනවා ඔබේ නිවාසයත් ඒ වගේම චතුපපාතයේ ස්වර්ගයේ අපාය ආදී දකින්න පුළුවන් ඒ චතුපපාතයත් ආශවක්ඛය නැත්නම් ජාතියේ ශේකරපු මෙන්න මේ කාරණා ටික කියනවා ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ ඔන්නෝදකින් බ්‍රාහ්මණයේ ත්‍රිවිද්‍යාව කියලා පැහැදිලි කරනවා ඔය විදිහට ඔය කතා කරන මේ ඊතන් කතා කරන්නම් වාලි කියන කියන්නේ හිතට එන්නම් වාලි කියන එක නෙවෙයි ත්‍රිවිද්‍යාව කියන්නේ කියනවා. දැන් අර අර්ථයක් නැහැ නේ ඒකේ. හිතට එන්නම් වාලි කියපුවා දැන් අදත් සමහර ධර්ම කතා කරලා හිතට එන්නම් වාලි කතා කරන්නේ. අන්න ඒ ඒවා නිකන් අර අපේ හිතට එනවානේ කතා කරන දේවල්නේ. එතකොට මේ ත්‍රිවිද්‍යා බුදුන් වහන්සේ කියනවා මේ හිතට එන විදිය නිකන් ඔහේ කතා කරගෙන ඉන්න වාචාලකමකට නැත්නම් Tamanට ගැළපෙන ওই විග්‍රහය නෙවෙයි. ඔන්නෝකයි ත්‍රිවිද්‍යාව. ඉතින් මේක විග්‍රහ කරාට පස්සේ මේ බ්‍රාහ්මණයා උපාසකෙක් හැටියට දරා ගන්න කියලා බුදුරන් වහන්සේට දේශනා කරනවා. ඉල්ලා සිටිනවා. ඒක උපාසකෙක් බවට පත් වෙනවා. ඊළඟට ඥානසෝනි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. යසබෝ ගෞතම අපි ස්වාමීන් මේ යාග කරනවා. ඒ වගේම යාග අදාළ කියන්නේ ඊට අදාළව මතකපත් ආදී දේවල් කියන්නේ යාගයට අදාළේ සියලු දේවල් අපි කරනවා. මෙන්න මේ විදිහේ යම්කිසි කට දෙයක් යම්කිසි කෙනෙක් කරනවාද ඒවා මේ ත්‍රිවිද්‍යාලාභී බ්‍රාහ්මණයන්ට තමයි කරන්න ඕන නැත්තේ ඒ යාග හෝම, ඒ දන් දෙන ඒවා, ඒ වගේ කටයුතු ඒ ත්‍රිවිද්‍යාලාභී බ්‍රාහ්මණයන්ටම දෙන්න ඕන නැත්තේ. ඊළඟට බුදුරණවහන්සේ අහන බ්‍රාහ්මණය මොකද්ද ওই ත්‍රිවිද්‍යාව කියන්නේ? ඊළඟට පෙන්වා දෙනවා මේ ත්‍රිවිද්‍යාව කියන්නේ අර කලින් කියපු විදිහටම අම්මගේ තාත්තගේ පිරිසිදු භාවය, හත්මුතු පරම්පරාව ක්‍රම චෝදනාන ලැබුව එක, වේදේ ඉගෙන ගත්ත එක මෙන්න මේකටයි කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා ඕක නෙමෙයි ආර්ය විනයේ ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ ආර්ය විනයේ ත්‍රිවිද්‍යාව කියන්නේ මේකයි කියලා පුබ්බේ නිවාස චතුප්පාතේ ආසවක්ඛේ ඥානීය කියන මෙන්න මේ කාරණා ටික විග්‍රහ කරලා පෙන්නනවා. ඒක පෙන්නලා බුදුරන් වහන්සේ අවස්ථාවේදී ඒ බ්‍රාහ්මණයාටම පැහැදිලි කරනවා අර ගාථා ටිකක් කියලා යම් කිසි කෙනෙක් සීල සම්පන්න සමාධි සම්පන්න ඒ වගේම සිත වසන් කරගෙන ඉන්නවා නම් පුබ්බේ නිවාසයේ ස්වර්ග යන <clears throat> චතුපාදය ආසවක්ඛය මෙන්න මේ කාරණා තියෙනවා නම් මෙන්න මේ අය තමයි ත්‍රිවිද්‍යාලාභීන් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ බ්‍රාහ්මණයත් උපාසකෙක් හැටියට දලා ගන්න කියලා කියනවා. ඒතකොට මේ සූත්‍රයේ වෙනස තියෙන්නේ ඒ කෙනාර යාග හෝම කරන්නේ ඒ බ්‍රාහ්ම ඒ ත්‍රිවිද්‍යාලාභීන්ටයි කියන විග්‍රහය විතරයි. ඒකේ වෙනසකට තියෙන්නේ. ඊළඟට අවසාන සූත්‍රය 10 වෙනි එක. ඒක චුට්ටක් දිගයි හැබැයි. ඒකේ සංඝාරව කියන බ්‍රාහ්මණයා බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා මෙන්න මේ විදිහටම ඉල්ලා මේ විදිහටම ප්‍රකාශ කරනවා. ඒ තමයි එයත් කියනවා මයම් මයම් සුභෝ ගෝතම බ්‍රාහ්මණෝ නාම යඤ්ඤං යාජ යාමි යාජ පේමි తත්‍ර භෝ ගෝතම යෝචේව යජති යෝච යාජ පේති සබ්බේතේ අනේක සාරිකං පුඤ්ඤ පටිවදං පටිපන්නෝ ජජිදං යජිදං යඤ්ඤාදි කරණං යෝ යෝ පනායම් භෝ ගෝතම යස්සවා තස්සවා කුලාවා ආගාරස්මා අනගාරියං ඒක ඒකමන්තානං දමේති ඒකමන්තානං සමේති ඒකමන්තානං පරිනිබ්බේති ඒක මාසාන ඒක ශරීරාණං පුඤ්ඤ පටිපදං පටිපන්නෝ හෝති නිදං පබ්බජ්ජාදි කරණන්ති. එතනදී ලස්සන ලස්සන කාරණාවක් කියන්නේ බුදුරණවහන්සේ මේ ලස්සන කරුණක් ඉස්මතු කරලා පෙන්නනවා. මේකදී මේ බ්‍රාහ්මණයා කියන්නේ යම් කිසි විදිහකට මේ යාග කරනකොට යාග පවත්වනකොට යාග කිරීමේ තමන්ගේ ජීවිතේ එතන කියන තමන්ට පමණ. ඒ කියන්නේ දැන් අපි හිතමු බ්‍රාහ්මණ ඒ බවටපත් වෙලා ඒ බ්‍රාහ්මණයා තමන් කරනකොට තමන්ගේ පිරිසුදුභාවය ඇති වෙනවා. මෙන්න මේ පිරිසුදුභාවයක් ඇති වෙනවා. මේ විදිහට පුණ්‍ය ප්‍රතිලාභයක් තමන්ට ලැබෙනවා. ඒකෙදි දමණය වෙන්නේ එක ආත්ම එක්කෙනයි. අන්න ඒ නෙමෙයි. ඒ කියන්නේ සැබෑවටම යම් කිසි කෙනෙක් මේ නිවනටපත් වෙනවා කියන කාරණාවේදී නැත්තම් දමණය වෙනවා කියන කාරණාවේදී පිරිණිවෙනවා කියන කාරණාවේදී මෙන්න මේ විදිහට එක ආත්මයක තමන් දමණය කිරීමක් තමයි තියෙන්නේ. අන් අය දමණය කිරීමක් කියන එකක් නැහැ. තමන් දමණය වෙනවා. ඒ විදිහ යාග හෝම කරලා ඒ පුණ්‍ය ආදී ප්‍රතිපදා කරගෙන යනකොට ඒ ගිහිගෙන් නික්මෙච්ච පැවිදි කෙනාට Tamanට පිරිණිවීමේ ඒ ප්‍රතිපදාවක් තියෙනවා කියලා ඒ බ්‍රාහ්මණයාගේ පිරිණිවෙන ප්‍රතිපදාව පැහැදිලි කරනවා Tamanට විතරක් අත්විඳින එක. ඒ කියන්නේ ඒක අනික් කෙනෙකුට යන එක දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඊළඟට බුදුරන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය එහෙනම් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ මේකට පිළිතුරු දෙන්න කියලා බුදුරන් වහන්සේ මේන්න මේ විදිහට අහනවා. ඒ තමයි ඔබ මේ මොකද්ද මේ ගැන හිතන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ලෝකේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක්. මෙහෙම මෙහෙම වැඩපිළිවෙලක් කරන්න. මෙහෙම බ්‍රහ්මචාරියාව උපදවා ගන්න. මේ විදිහට උපදවා ගත්තොත් මෙහෙම නිවන් දකින්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට නුවණින් දැකලා දහම් ප්‍රතිපත් මේ නිවන සඳහා ප්‍රතිපදාව බුදුරණවහන්සේ පෙන්නනවා. එහෙන් පෙන්වුවට පස්සේ බොහෝ අය එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් දහස් ගණන් ලක්ෂ ගණන් පිරිසක් මේකින් ප්‍රතිඵල ලබනවා. බුදුරණාහසේ පෙන්නපු කාරණාවත් ධර්මයක් එක්ක. එතකොට බ්‍රාහ්මණය ඔබ මොකද්ද කියන්නේ? ඒකෙදි එක්කෙනෙක්ද ප්‍රතිඵලය ලැබෙයි බොහෝ අයට ලැබුණා. දැන් එයාගේ අදහස තමයි යාගොහම කරලා ඒ වැඩ පිළිලක් කරගෙනකොට එක්කෙනෙකුට තමාට විතරක් ලැබෙන ප්‍රතිඵලය තමයි මේ නිවීම කියන කාරණාවෙන් අනිත් අයට ඒකෙන් උපකාරයක් කරන්න බෑ. ඒකට අර ත්‍රිවිද්‍යාව තියෙන්නට ඕනේ මුලින් ඉඳලාම ඒ දෙයත් එක්ක આવොත් ඒ කියන්නේ දෙමාපියන්ගේ පිරිසිදුභාවය, හත් වුණු පරම්පරාවේ පිරිසිදුභාවය, වේදය ඔන්න ඔය ටික ඇති කරගෙන ගියාට පස්සේ ඒක නත් ආයේ රහත් වෙනවා. ඒ විග්‍රහය තමයි යට තිබුණේ. එතන බුදුරණවහන්සේ අහන දැන් බුදුරණවහන්සේ මේ විදිහට කියලා දීලා බොහෝ පිරිසක් ওই විදිහට ලබනවා. එතකොට ඔබ කියපු කාරණාව ගැලපෙනවද? එක්කෙනෙක් එක්කෙනෙක් විතරක් ලබන එකක්ද මේක බොහෝ අයට අනික් විවිධාකාර අයට මේකෙන් ප්‍රතිඵල ලැබෙනවද කියලා ප්‍රශ්නේ අහනවා. උත්තර දෙන්නේ නැහැ. මොකද දැන් උත්තර දෙන්න බෑනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවනේ උත්තර මගහරිනේවා තියෙන සමහර වෙලාවට. මගහරිනවනේ සමහරවට කරුණු කියනකොට ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව තමන්ට පොඩ්ඩක් ලකුණක් අඩු වෙනකොට මගහරිනේවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අංගාරෝ බ්‍රාහ්මණයාගෙන් පැත්තක දාලා ප්‍රශ්නයක් අහනවා. බ්‍රාහ්මණේ ඔබ කියන්නේ. දැන් මෙතන ප්‍රතිපදා මෙතන විග්‍රහ දෙකක් කිව්වා. ඔය ප්‍රතිපදාවන් දෙකෙන් කවර ප්‍රතිපදාවටද ඔබ කැමති? ප්‍රතිඵල අඩු ප්‍රතිපදාවටද නැත්නම් ඔය මහාන සාන්දර ප්‍රතිපදාව. දැන් ඔබලාගේ ප්‍රතිපදාවේ එක්කෙනාටනේ හම්බෙන්නේ. දැන් මෙතන ගොඩාක් අයන හම්බෙනවා. මොකද්ද දැන් හොඳ? ඔබ කියන්නේ මේ උත්තරේ. කියන්නේ. කියන්නේ දුර බ්‍රාහ්මණයා කියනවා ගෞතමයන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඔබ වහන්සේලාව පිදී යුතුයි මම. ඔබ වහන්සේලා ප්‍රශංසා කළා. එච්චරයි කියන්නේ. දැන් මොකද කියන්න බැරි දැන් අද අපි කියන්නේ. නෑ නෑ ඔබ වහන්සේ වැදගත්. ඔබ වහන්සේ හරි. වහන්සේ කියන දේ වැරදි නෑ. අර කියන කාරණාවට එන්නේ නැහැ. එහෙම දෙනව නේද? මම අපි කරුණ කියනකොට නෑ නෑ අභවන්සේ හරි. අභවන්සේ වැරදි නෑ. අභවන්සේ ඇත්තටම පුදිය යුතුයි. නමුත් කාරණාවට එනවද? එහෙමම තියෙනව නේද? මේ මේ සංඝාරවටත් එහෙම වෙලා කියන ආනන්ද ස්වාමීන් වහන්සේට වහන්සේ බුදුන් වහන්සේත් පිළිදිය යුතුයි. ආනන්දයන් වහන්සේවත් මම වන්දනා කරන්න ඕනේ. ඒ දෙත් කරනවා. අදත් හිමත් කරනෝනේ නේ. නමුත් කියන කාරණාවට තමයි යන්නේ නැත්තේ. ආය ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා දෙවනතාවෙක් කියනවා සංගාරව මං අහන්නේ ඔබ මොකද්ද කියන්නේ? මේ ප්‍රශංසා කළ යුත්තේ මේ බොහෝ දෙනෙක්ට ප්‍රතිඵල ලැබෙන බුදුරණවහන්සේ වෙන්න මේ ප්‍රතිපදාව. දැන් ඔබලා ඔය කරන ප්‍රතිපදාවට මහත්ඵල මොකද උඩ උත්තරයක් දෙන්න? ඊළඟටත් කියනවා කවුද මේ සංගාරව යම් කිසි විදියකින්ද භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනේ. ඒ ඒකෙන් මම ප්‍රශංසා කරන්න ඕනේ. ආනන්දයන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනේ කියලා නැවතත් ඒකම කියනවා. කියන්නෙම නෑ අරකට උත්තරයක්. තුන්වෙනි වතාවෙත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය ඔබ කියන්න මෙතනින් පිළිය යුත්තේ මොකද්ද? ඔබ කියපු ප්‍රතිපදාවද නැත්නම් බුදුරණවහන්සේ කියපු එකද කියලා. ඒ වෙලේ කියනවා ආනන්දයන් වහන්සේ ප්‍රශංසා කර බුදුරණවහන්සේ ප්‍රශංසා කළ යුතුයි. ආනන්දයන් වහන්සේ ප්‍රශංසා කළ යුතුයි කියලා ඒකට එන්නේ නැහැ. අද වගේමයි. ඊළඟට ඔන්න ඒ අවස්ථාවේ බුදුරණවහන්සේට අදහසක් ඇති වුණා මේ දෙන්න අතර මේ සංඝාරවයි ආනන්ද ස්වාමීන් වහන්සේ අතර මේක ප්‍රශ්නේ හිර වෙනවා මිසක් විසඳන එකක් නෙමෙයි වෙන්නේ. මොකද කතා කරන්නේ නැහැ. ඒ අවස්ථාවේ බුදුරයන් වහන්සේ ප්‍රශ්න කරනවා. ආනන්ද ස්වාමීන් මේ සංඝාරවගේ. මෙන්න මේ වගේ අහනවා. බ්‍රාහ්මණය මම ඔබෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. බ්‍රාහ්මණය අද මේ බලන්නතර මේ රජ්ජුරුවන්ගේ සිද්ධිත් දන්නා මුළු මිනිස්සුම. අද නම් දන්නේ නැහැ අම්මති මණ්ඩලම කතා කරා කියලා අපි දන්නේ නැහැ නේ. ඒ කාලෙම මේ රජ සභාව කතා කරපු දේවල් ඔක්කොමලා දන්නවා. අද රජ සභාවේ ශාස්ත්‍රඥ පිරිස අතරේ මොකද්ද කතා වුනේ? දැන් බුදුරණවහන්සේ අහනවා අර බ්‍රාහ්මණයාගෙන්. ඒ කියන්නේ ඔක්කොම දන්නවනේ. කතා වෙච්ච දේවල් ඒ පිටුනුත් ගිහිල්ලා අහගෙන ඉන්නවා. බෝවත් ගෞතමයන් වහන්සේ අද සාධි සභාවේ කතා වුණේ මෙන්න මේ වගේ දේවල්. ඒ තමයි ඉස්සර නම් භික්ෂුන් වහන්සේලා පොඩ්ඩක් හිටියේ. නම පොඩ්ඩක් හිටියට ඒ කට්ටිය මේ උතුරු මිනිස් තා කියන්නේ 이르දි හොඳට පෙන්නවා. ඒ කියන්නේ 이르දි හොඳට ඒ කියන්නේ ඒ කාලේ පිරිසේ පොඩ්ඩනේ කටින් හොඳට 이르දි පාන්නේම පුළුවන්කම තිබුණා. ඒ වගේම උතුරු මිනිස් දහම් වලින් දැන් ඉන්නේ දැන් පිරිස බොහෝ ඉන්නවා. නමුත් මේ 이르දිපාතිහාරය කියන්නේ මෙන්න මේවා නම් පේන්න නැහැ කියලා ඔන්න ඔකයි කතා වුනේ කියලා මේ රාජසභාවේ ඔන්න කතාව සිද්ධිය කියනවා ඊළඟට බුදුරන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය දැන් ওই කාරණා පාදක කරන දැන් ඔන්න කියන්න යනවා අර කාරණාව පැත්තකින් තියලා දැන් උත්තරයක් දෙන්නේ නැහැ නේ ඒක දැන් අපිත් ඔය ප්‍රශ්නයක් කරුවම අපි දැන් ඒකට උත්තර දෙන්න වෙන පැත්තෙන් හරි කියන්න ඕනේ නේද ඒකට උත්තරයක් දෙන්නේ නැහැ ඊළඟට වෙන පැත්තෙන් හරි කියලා ආයේ කරුණ ගන්නට ඕන. බුදුන් වහන්සේ තොන්න ඒක දැන් කරන්න යන්නේ. දැන් ඒක පැත්තකින් තියලා මේ කතාව නතර වෙන්න. හරියට විසඳෙන්නේ නැහනේ. දැන් අද ඉරුදින කතාවනේ. බ්‍රාහමණය මේ ඉර්ධි තුනක් තියෙනවා. ඉර්ධි පාතිහාර තුනක් තියෙනවා. ඒ තමයි කියන්නේ පාතිහාර තුනක් තියෙනවා. පාතිහාර තුන තමයි ඉර්ධි පාතිහාරය, ආදේශනා පාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය කියන මෙන්න මේ ප්‍රාතිහාර තුනක් තියෙනවා. මෙන්න මේ ප්‍රාතිහාරයෙන් මේ ඉර්ධි ප්‍රාතිහාරය කියලා කියන්නේ නොයෙක් විශාල පිරිසක් හිටිට පේන්න පුළුවන්. ඊළඟට බොහෝ දෙනෙක් ඉඳගෙන කෙනෙක් හැටියට පෙන්වන්න පුළුවන්. විත්ති හරහට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම පාර්වත හරහට විනිවිද ගමන් කරන්න පුළුවන්. ඊළඟට පොළවේ කිමිදෙන්න පුළුවන්. ජලය මත පිට ඇවිදින්න පුළුවන්. අහසේ පළවෙනි ඉඳන් වාඩි වාඩිලා ඉන්න පුළුවන්. හිරුසඳ පවා අත ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ බ්‍රාහ්මණේ 이르දි තියෙනවා මේකට කියනවා 이르දි ප්‍රාතිහාරය ඔක එක්තරා ප්‍රාතිහාරයක් ඊළඟට බ්‍රාහ්මණය ආදේශනා ප්‍රාතිහාරය මෙන්න මේ විදිහටයි. ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ එක ක්‍රම තුනකට පැහැදිලි කරනවා. එක ක්‍රමයක් තමයි මේ නිමිති මුල් කරගෙන නිමිති මුල් කරගෙන අන් අය හිතන දේවල් අන් අයගේ ක්‍රියාකාරකම් කියනවා. දැන් අදත් එහෙම සමහර අයට පුළුවන් නේද? يعني නිමිති මුල් කරගෙන එයාගේ ක්‍රියාකාරීත්වය කතා කරන්නේ. මෙහෙමයි මෙහෙමයි කියලා දැන් විග්‍රහ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට නිමිති ඇසුරු කරගෙන ඒ මනස මේ විදිහයි කියලා තේරුම් ගන්න. දැන් මානසික මනෝවිද්‍යාවත් එක්කත් ගොඩක් ඒ පැත්තට යමු වෙනවනේ. එයාගේ චර්යාවත් එක්ක. එතකොට මෙන්න මේක කියනවා එක සිත කියවන ක්‍රමයක්. ඒක එක ආදේශනාවක්. තව එකක් තියෙනවා ඒ තමයි යම් කිසි කෙනෙකුගේ කියන්නේ මිනිස්සෙක් හරි අමනුස්සයෙක් හරි දෙවි කෙනෙක් හරි මෙන්න මේ කෙනෙක් ඇවිදින්න කියනවා මෙයාගේ මනස මේ විදිහයි කියලා. අන්න එතකොට ඇවිදලා කියනවා. එතකොට මෙතන දෙවියෝ විතරක් නෙමෙයි මනුස්ස මනුස්ස ඔක්කොම. දැන් අපි දේවාලයකට ගියාම අපි හිට කියනෝනේ. ඔයා හිතන්නේ ඔයා කවුද ඔය? යක්කු. බුදුරණන් දේශනා කරනවනේ. අද නැන්ද සමහර අය ගිහිල්ලා ඇත්තටම මගේ සිද්ධිය නම් ඒ විදිහටම කිව්වනේ. නැද්ද? කියනවා. කවුද දැන් මේ කියලා තියෙන්නේ ඒක නම්? ආන්න අර අමනුස්සයෝ. යක්කුත් කියනවා බුදුරණන් මේ දේශනා කරනවා. අමනුස්සයෝයි මනුස්ස දෙවියෝයි ඔක්කොම කියනවා. අපි හිතන්නේ ආ එයා දැක්කම මොකකින් හරි කියලා නේ. ඊළඟට ආයේ තව ක්‍රමයක් කියනවා. ඒ තමයි තමහර කට්ටිය ඉන්නවා ඒ මනුස්සයන්ගේ අමනුස්සයන්ගේ නැතුව මේ විතර්ක කරන එක මම දන්නේ කොහොමද කියන එක. ඒ මොකද ඒ කාලේ තියෙනවා අර එක එක විද්‍යා එක එක ක්‍රම වලින් හොයන එක. ඔය මේ මේ මේ විද්‍යාවල් කියන්නේ ඔය 이르දි කාරණා. ඒ කියන්නේ බුදුරණවහන්සේ අර නිගා කරන්නේ මේ ලස්සන උදාහරණයක් දීලා. ඉර්ධිපා පාන්න එපා කියලා අනුශාසන ආදේශනා සාහිත්‍ය ප්‍රතිහාර එතකොට මේ විතරකයෙන් ලැබෙන ශබ්දයක් ඔස්සේ කරුණ කියවනවා කියන්නේ. ඒ කියන්නේ යාගේ ස්වභාවය. ඒත් ඒ කාලේ තිබිච්ච එකක්. ඒ කාලේ ඒ 이르දි ක්‍රම එක එකවත් තිබිලා තියෙනවා මොන හරි ක්‍රමයකට. අන්න එකකින් කරුණ දක්වලා එයාගේ හිත බලනවා කියනවා. තුන්වෙනි ක්‍රමය කියන්නේ ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි ඔය එකක්වත් නැතුව විතක්ක ਵਿਚාර රහිත සමාධියකට යොමු වෙලා අන්න එතකොට අර සංස්කාරයන්ගේ ස්වභාවය පරතිච්ඡ විජානන ඥානිය පාදක කරගෙන දැකලා කියනවා. ඔන්න ඒක අනික් ක්‍රමය. එතකොට අර අර මුලින් කියපු ක්‍රමයේ මේ බුදුරණවහන්සේ අර මේ සමාධියට ගිහිලා පරතිච්ඡ විජානන ඥානිය කියන එකක් එක්කනේ මේ කතා කරන්නේ. මොකද අද සමහර අය ඕක විග්‍රහ කරනවා ඒකට. මොකද හිතේ හටගන්න විතරකේ සොරයකින් ඇවිදලා ඒ විතරකේ ධාතුවට ගිහිල්ලා ලෝක ධාතුවට ගිහිල්ලා ඒකෙන් කියන එකක් ඒක මොකක් හරි එකක් තියෙනවා හැබැයි නැත්තේ නෑ. ඒකනේ විග්‍රහ කරන්නේ බුදුරණවහන්සේ. හැබැයි ඒක ලෝකී විග්‍රහයක් අර පරසිත විඥාන ඥානය කියන අදාළත් වෙන්නේ නෙමෙයි. ඒක වෙනම විග්‍රහ කරන බුදුරණවහන්සේ. අනුසා ආදේශනා ප්‍රතිහාරය. මෙන්න මේ විදිහට අනිත් අයව ගේ ඒ ස්වභාවය දැනගලා මේකට කියනවා ආදේශනා ප්‍රතිහාරය. ඊළඟට අනුශාසනා ප්‍රාතිහාරය කියන්නේ මෙන්න මේක. ඒ තමයි බ්‍රාහ්මණය අනුශාසනා කරනවා කියන්නේ මේ විදිහට කල්පනා කරන්න, මෙහෙම කල්පනා කරන්න එපා, මෙහෙම හිතන්න, මේක යහපත්, මේක අයහපත්, මේ විදිහට කල්පනා කරොත් මෙහෙම වෙනවා කියලා මෙන්න මේ විදිහට එයාටම හිතන්න, එයාටම කල්පනා කරන්න. මෙතන කියලා දෙන්නේ මොකද අනුශාසනාවේදී තමට කරන්න ගන්නේ? පිළිගන්න යදින්න ආයතන එහෙම එකක් නැහැ තමන්ට කරන්න එකක් කියලා දෙන්නේ. ඔන්න ඔය ක්‍රමේ කියලා දෙනවා කියන. ඔන්න ඔකට කියනවා අනුශාසනා ප්‍රාතිහාරය කියලා. ඊළඟට අහන බ්‍රාහ්මණය ඔබ හිතන්නේ ওই තුනෙන් කොහොමද වඩාම වැදගත්? ඊළඟට බ්‍රාහ්මණයා කියනවා බවස්ත්‍රමණ ගෞතමයන් වහන්සේ මේ නොඑක ආකාරي 이르දි වෙන්න එක නම් මට හිතෙන්නේ මොකද මේ රැවැට්ටීමක් කියලා. මායාවක්. මුලා කිරීමක් කියලා. ඊළඟට ඔය අනුන්ගේ හිච්චියවන ඔය විග්‍රහය ඒ විස්තරය කියලා කියනවා මට හිතෙන්නේ ඕකත් නම් මුලා කිරීමක් මායාවක් කියලායි. හැබැයි යම් කිසි කෙනෙක් අනුශාසනා කරනවා නම් මෙහෙම කල්පනා කරන්න මෙහෙම ඉදන්න මෙහෙම දිහා මෙහෙමයි වෙන්නේ කියලා අන්න ඒක තමයි වඩාත්ම ඒ ප්‍රාතිහාරයෙන් උසස් කියලා මට හිතෙන්නේ කියලා ඒ බ්‍රාහ්මණයා කියනවා. මෙන්න මෙහෙම කිව්වට පස්සේ මේ බ්‍රාහ්මණයා කියන ස්වාමීනි හරිම සුන්දරයි. බුදුම මනස්කාන්ත දෙයක් මේ ධර්මය කියලා කියන්නේ කියලා මේ ප්‍රාතිහාරය මේ මේ අනුශාසනා ප්‍රාතිහාරය තමයි වැදගත් කියලා මෙන්න මේ විදිහට එයා ඒ බ්‍රාහ්මණයා සතුට ප්‍රකාශ කරනවා. මේක තමයි වැදගත් කියලා. එතකොට මෙන්න මේ විදිහට කාරණාව පැහැදිලි කරාට පස්සේ ඒ භික්ෂු සංඝයා කියන්නේ ඊට පස්සේ බුදුරණවහන්සේ කියනවා මෙන්න මේ විදිහට මම මේ කරුණු කියලා දීලා අනුශාසනා කරලා දීලා පැහැදිලි කරලා දීලා නිසා තමයි මේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නේ. ওই භික්ෂුන් වහන්සේලාට ওই පාතිහාර තියෙනවා. නැත්නේ නමුත් ඔය පෙන්නන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේ අතරේ මේ වගේ විශාල පිරිසක් ඉන්නවා. ඔය අනුශාසනා ප්‍රාතිහාරයෙන් හික්මවලයි. ඒකවල බලන්න එහෙනම් අර් කී දෙනෙකුට Tamanට විතරක් අර්ධයක් වෙච්ච එකක්ද මේ තියෙන්නේ. ඔය අනුශාසනාවෙන් ඒක වුණේ. දැන් අරයාගේ අදහස අය අහන්න දෙයක් නැහැ නේ. ඒ කියන්නේ Tamanට විතරක්ද අර්ථය වෙන්නේ අන් අයට වෙන්නේ නැද්ද? අන් අයට වැඩක් කියන්නේ බොහෝ පිරිසකට වෙන්නේ නැහැ කියන ඒ අනුශාසනා සහ ප්‍රශ්නේ අහන්න දෙයක් නැහැ. එයාගේ උත්තරය ආවනේ. ඇයි මෙහිම කරන්න, මෙහිම හිතන්න, මෙහිම කල්පනා කරන්න කියන තව කෙනෙක් කරන එක නේ තව කෙනෙක්ගේ උපකාරයෙන්නේ. ඒතකොට එතන කියලා ඉවරයි බොහෝ පිරිසකට මේකෙන් ප්‍රතිඵල දෙන්න පුළුවන් තමන් විතරක් සිදුවෙන එකක් නෙමෙයි කියලා. බලන්න බුදුරුන්ගේ නුවණනේ දැන් අපිට දැන් කල්පනා වෙන පුළුවන් මේකට මොකද්ද කියන්නේ මොකද්ද කියන්නේ කියලා. දැන් බුදුරන් වහන්සේ ඊර්තිපාතිහාර තුන කියලා දීලා ඒකෙන් වැදගත් මොකද්ද කියලා අහලා ඒ වැදගත්කමින් තව කෙනෙක් দমনය වෙනවා කියලා පැහැදිලි කරලා තව කෙනෙක් නිවීම කරා යමු වෙනවා කියලා පැහැදිලි කරලා ප්‍රත්‍යක්ෂවම තමන් ගත්ත දෘෂ්ටිය වැරදි කියලා පෙන්වා දුන්නා. බලන්න බුදුවරුන්ගේ තියෙන ආශ්චර්යය. එච්චර ආශ්චර්යයි බුදුවරු. ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි ස්වාමීනි. මා උපාසකයෙක් හැටියට දරා ගන්නාසේකවා කියලා බුදුරයන් වහන්සේගෙන් ඒ බ්‍රාහ්මණයා ඉල්ලා සිටිනවා. බ්‍රාහ්මණ වර්ගයේ අවසానයි හොඳයි කියලා දැන් ඊයේ කාලයේ ප්‍රශ්න තියෙනවා විවේකයෙන් පස්සේ අපි කතා කරමු. ත්‍රිවන් <coughs> සරණයි. හොඳයි එහෙනම් සීල් දිනාටම ත්‍රිවන් සරණයි. <coughs> අද දවසේ වැඩසටහන් නිමා කරන්නට ප්‍රථම ඇති වී තිබෙන ගැටලු සඳහා අපි පොඩි ධර්ම සාකච්ඡාවක් කරමු. අපි අද දේශනාවේ තුලදී සාකච්ඡා කරන්නට යෙදුණා කතාවේදී ධර්ම කතාවේදී කුමක්ද සිදුවිය යුත්තේ කියන එකනේ. ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරනකොට එක එක්කෙනාගේ මතයක් තහවුරු වෙන්න විදිහක් නැහැ නේද? ඒ නිසා ප්‍රශ්න අහපුවත් එක දැනගන්න ඕන. නේ? අපේ මත තහවුරු වුණා නම් වැඩක් නැහැ නේද? එහෙනම් අපි තුල සිදුවෙන්න ඕනේ මොකද්ද? යෝනිස මනසිකාරය උපදින්න අර්ථයේ ධර්මයේ වැටෙන දෙයක් වෙන්න ඕනේ. හරි දැන් මං අහ ප්‍රශ්නේ මට ලස්සනට ගැලපෙන උත්තරයක් හමුනොත් හම්බෙලාද? නෑ නේ. එහෙනම් ඒ විදිහට අපි කතා කරමු නේ. නැත්නම් හිතේ දෙන්නත් පුළුවන් එකයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනාව තුළ බොහන්සේ විග්‍රහ කරන ලද ආර්ථය සහ අනර්ථය හොඳින් පැහැදිලි වෙන අවස්ථාවක් නේද ආරෝග්‍ය පරමාලාභ යන දහම් පාඨයේ ලෝකයේ විසින් අකිර විදිහේ සත්‍ය සොයන්නාට යෝනිසමනසිකාරය පිණිස යමක් එහි තුල ඇති බව නේද ආරෝග්‍ය මේකෙදී හැබැයි පැති එකක් තියෙනවා ධම්මපදයේ තියෙනවා ඔය ගාතාවක් නිරෝගිකම කියන ගාතාවක් තියෙනවා වෙනම පරියය. ඒතර බුදුරණ වහන්සේ එතන කතා කරේ ඒ කෙනාට මහානිදාන මාගන්දී සූත්‍රයේදී කතා කළේ ඒක ක්‍රමානුකූලව ආව හැටි. ඒතර ලෝක විග්‍රහයේදී බුදුරණ වහන්සේ කියප එකක් තියෙනවා. ධම්පදේ ගාතාවක. හැබැයි අර අර්ථය නෙමෙයි. ඒක ලෝකයේ මිනිස්සුන්ට තේරෙන එක. ඒක හරි එක පැත්තකින්. හැබැයි ඒ ආරෝග්‍ය පරමාලාභ කියන එකත් අපි ගන්න එකක් තියෙනවා. නේද? නිරෝගිකම කියන එක පංච උපාස්කන්ධ නිරෝගකම. දැන් මේකෙ මේ වචන ටිකත් එක්කනේ දැන් අපිට අර වචන ටික පොඩ්ඩක් වෙනස්. පංච උපාස්කන්ධේ තමයි රෝගය. දැන් කෙස්ස හැම සෙම සරව නෙමේ රෝගේ පංච උපාස්කන්ධ. ඔන්න වචන වෙනස් වුණා. වෙනස් වෙලා රෝගේ මොකද්ද පංච උපාස්කන්ධය? අර කැස්ස සෙම ඊළඟට උණ ගණන එක නෙමෙයි. එතකොට ඒක නැති බව ලාභයයි. ආයෙනම් මේ පංච උපාස්කන්ධ දුක නැති බව ලාභයයි. දැන් අපිට ටික ටික හම්බ වෙනවනේ. ඊළඟට සන්තුෂ්ටියට කට ඒක නැති වෙලා ඔන්න නිවීම ගැන ඔන්න හම්බනවා. ඒකත් අපේ කෝණෙන්ද නැද්ද? තවත් අපේ කෝණෙන්මයිනේ. අරකත් අපේ කෝණෙන් තමයි. තවදුරටත් තියෙන්නේ අපේ කෝණෙන්ම තමයි. එතකොට එහෙනම් ඒකෙදි අපට යම්කිසි දෙයක් හම්බ වෙනවා. එතරවන්න අවශ්‍ය දේ. දැන් මේ අර්ථය ගන්න වෙනවා කියන තැනදී සිදුවිය යුතු කෘත්‍ය මොකද්ද? අන්න සිදුවිය යුතු කෘත්‍ය මොකද්ද? ඒක නැතුව අපි දන්න දේ ගැලපුණා නම් අපි අර්ථය අරන්ද නෑනේ. සිදුවිය යුතු කෘත්‍ය යෝනිසෝ මනසිකාරයේ උපදින්න ඕනේ. හැබැයි අපි අනර්ථය නෙමෙයි ගත්තේ හරිම අර්ථය ගත්තේ. තේරෙනව ඒක? උපදිලාද යෝනිසෝ මනසිකාරයෙන් නැද්ද? නෑ. එහෙනම් අර්ථය ඇවිල්ලාද නැද්ද? නෑනේ. තාම යන්න තියෙනවා. තාම යන්න තියෙනවා අපට. එතකොට එහෙනම් බලන්න ඒක බුදුරණවහන්සේ අර්ථය මතු දැන් බුදුරණවහන්සේ අර්ථය මතු කළා දෙන්න තිබ්බනේ අනර්ථයක් දෙද්දි ඒ කියන්නේ මේ ඒ කාරණාව කියන්න ඕනේ නෑනේ බුදුරණවහන්සේ දෙන්න තිබ්බනේ අර්ථය මතු කළා අනික් කාරණාවක් වෙන විග්‍රහ ඒක තමාගෙන් ගන්න එක අන්න එකයි තියෙන්නේ ඒක තමාගේ කෝණෙන් ගන්න එක තමාගේ රාමුවට අදාළ වෙන දෙයක් නිසා මේක බාහිරට විග්‍රහ කරලා දෙන්න බෑ. අර්ථය ගැනීම සහ අනර්ථය කියන කාරණාව බාහිරව පුජ්‍යලයක එක්ක විග්‍රහ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපිටම හොයාගෙන යද්දි හම්බෙන දෙයක්. එතනින් අපි අනර්ථයත් එකතු කරලා තමයි ඉන්නේ. මොකද නිවන් මාර්ග උපදිනව අර්ථය හම්බෙච්ච තැනදී. අත්පටිසංවේදී ධම්මපටිසංවේදී සිද්ධ වෙච්ච තැන මොකද හම්බෙන්නේ? නිවන් ආන්නේ පාටිපුච්චා විනීතා යෝනිසමනසිකාර නිවන් මඟ හම්බ වෙනවා. ඒක හම්බෙන්නේ නැතුව අපට යමක් ගැලපුණා නම් හම්බෙලා නැහැ නේද? එහෙනම් නිවන් මඟ හම්බෙන්නේ නැහැ. ඒතර ඒකත් යම් කිසි විදිහකට හරි. නමුත් තව දේවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ අර්ථය කරා යෑමේදී යෝනිසමනසිකාරය කළ යුතුය යන කීමේදී අපට තේරෙන්නේ යෝනිසමනසිකාරය කරන්නේ අප සම්මුති ලෝකයේ ඇති අදහස් දැකීම වචන හරහායි. එවිට කොහොමද යම් දෙයක ඇති අර්ථයේ සත්‍යවාදී බව තේරුම් ගන්න යන උදාහරණය සමග මේ කාරණාව ඇත්ත එහෙම කරනවා වැරදි. මේ කාරණාව ඇත්ත එහෙම කරනවා වැරදි. දැන් අපි එතකොට එතන ඇත්තටම ඒක යෝනිසෝ මනසිකාරය කියන කෘත්‍ය නෙමෙයි. එතන මොකද්ද කරන්නේ? සංකල්ප විතරක ඔස්සේ අපි දන්න වචන දෙකකින් ගලපනවා. ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝනිසෝ මනසිකාරය ඉපදුනා නම් එයා කොයි වගේ කෙනෙක්ද? සෝතාපන්න මග අනිවාර්යෙන් සෝතාපන්නයි එයා. සෝතාපන්න වෙනවා මයි අපි හිතුවට යෝනිසෝ මනසිකාරය කරනවා කියලා යෝනිසෝ මනසිකාරයට උදාහරණ දෙන්නේ මොකද්ද? සූර්යා උදා වෙන්න කලින් අරුණ හම්බ වුණා නැගුණා වගේ. නං අරුණ නැගුණා නම් සූර්යා උදා වෙනවද නැද්ද? යෝනිසෝ මනසිකාරය පුදුනව නම් මේ සෝතාපන්න වෙනවද නැද්ද? වෙනවා. අපි දැන් අපි යෝනිසමනසිකාරය කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ මේ ටික තමයි. අපි සම්මුති ලෝකයෙන් ඇති අදහස් වල වචන හරහා ඒක හරි. ඒක තමයි හිතන්නේ. ඒක යෝනිසමනසිකාරය නෙවෙයි. අනේකයි. ඒක යෝනිසමනසිකාරය නෙවෙයි. ඒක අපි මේ තාම කල්පනා කිරීම අපේ ලෝකෙට සසඳා ගැනීමකුයි කරන්න යන්නේ. මොකද අපේ වචන ටිකමනේ දාන්නේ. අනේ යෝනිසමනසිකාරයේ දැන් ඒකයි මේ මේක මේ යෝනිසමනසිකාරය ඉපදිය හැකි කෙනාට මේ ධර්මයේ තියෙන්නේ. බුදුරණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ හැමෝටම නෙමෙයිනේ. ඒ හැකි කෙනාට. අන්න ඒක උත්පාදයේ වෙන්න පුළුවන් කෙනාටයි ධර්මයේ තියෙන්නේ. හැමෝටම නෑ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන එක අපට ප්‍රඥාකින් දාන්න පුළුවන්ද? අපේ කෝණේ එතකොට අපි ආයේ ධර්ම ශ්‍රවණයන්නේ. මේ විග්‍රහය මොකද්ද? යෝනිසෝ මනසිකාරය නෙවෙයි. මේ විග්‍රහය විචාරකයක් විතරයි අපි තව කරන්නේ. මේ යෝනිසෝ මනසිකාරය කරනකොට ආයි සසඳන්න දෙයක් නෑනේ. දැන් සැස දෙනවා නම් අපිට ආයි කල්පනා කරන්න ඕනද? සැස දෙනවා නම් කල්පනා කරමින් සසඳන එක නම් කරන්නේ ඒත් ඒකමනේ. කල්පනා කරමින් සසඳ එක සසඳන එක නම් කරන්නේ. දැන් ඔන්න සසඳෙන්නේ නැහැ කියලා තේරුණා. දැන් කල්පනා කරනවා මොකකටද තව දන්නේ සසඳන්නේ. තව අපි දන්න එකක් තියෙනවානේ. ඒකට සසඳන්න කල්පනා. ඉතින් යෝනිසෝ මනසිකාරයද? නෑ ඒත් ලෝකෙම තමයි. වෙනසක් නෑ ඒත් ලෝකෙමයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ තව එකකට සසඳනවා නෙවෙයි. ඉතින් තව එකකට හැසඳනවා නම් ලෝකෙක තාම මේක යෝනිසෝ මනසිකාරය නෙවෙයි. තාම යෝනිසෝ මනසිකාරය පටන් ගත්තේ නෑ. පටන් ගත්තා නම් එයා හොතපන්න වෙනවා. ඒ නිසා මේ කතාව ඇත්ත. හැබැයි මේකට යෝනිසෝ මනසිකාරය කියන්න බෑ. ඉතින් බලන්න යෝනිසෝ මනසිකාරය කියන එක ඒකයි. ඒක පිටින් කියන්න බෑනේ. දැන් බුදුන් වහන්සේ කියලා දෙනව නේද? යෝනිසෝ මනසිකාරය කියන එක. ඒක පිටට කියන්න බෑ. ඒක ඇතුළත ඇති වෙන එක. ඇතුළත ඇති වෙනකොට තාම අපිත් එක සැසඳන එකක් නම් වෙන්නේ දැනගන්න මොකක් කියලාද? තාම යෝනිසෝ මනසිකාරේ නෑ කියලා දැනගන්න අන්න එක නිමිත්තක්. ඒ කියන්නේ අපි දන්න වචන අපි දන්න විතරක අපිට දැන් අනිත් දේවල් එක සැසඳිලා තාම කල්පනාවට යනවනම් දැනගත යුතුයි තාම යෝනිසෝ මනසිකාරේ ඉපදුනේ නැහැ. අපි දන්න වචන විතරක සංකල්ප ඔස්සේ තාම ගලපන එක තමයි මේ කරන්නේ. මේ ටික තේරුම් නැති වුණාට ඒක තේරුම් ගන්න තව එකක් අල්ලගෙන අන්න ගලපනවා. ඒ නිසා මේ අවස්ථාවේ Taman දැනගන්න තාම යෝනිසෝ මනසිකාරේ නම් ඉපදුන් නැහැ කියලා. නැති එක විතරයි කියලා දෙන්න පුළුවන්. මොකද හටගන්න එක කියලා දෙන්න පුළුවන්. බුදුරණස් කියලා දෙනවනේ නේ. නැහැ කියන එක කියලා දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ආධ්‍යාත්මික බාහිර ආයතන ගැටීම. මේ වචන පාවිච්චි කරන්න එපා. ආධ්‍යාත්මික බාහිර ආයතන ගැටීම කියලා බුදුන් වහන්සේ කියන්නේ. චක්කුංච පාටිච්ච රූපචුප්ප චක්කු විඥාන ඔහොමනේ කියන්නේ. මනාප අමනාප මනාපමන මනාපයත් අමනාපයත් මනකමනාත් උපදින බව දේශනා කර ඇත. මෙසේ මනාපය අමනාපය ඉපදීමේදී පංචස්කන්ධයන්ගේ හට ගැනීමද ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා සකස් කිරීම හටගෙන උපාදාන වීමක් සිදු වෙනවා නේද? මෙසේ සේක පුජ්‍යලයන්ට හා බහා හා භාවිත ඉන්ද්‍රයන් ඇත්තහුට මනාප යමනාප උපදින බව සූත්‍රෙහි දැක්වේ. භාවිත ඉන්ද්‍රයන් ඇත්තහු කවරෙක්ද ඒ අයට උපාදානස්කන්ධ හට ගැනීම සිදුවේද මෙකරුණ පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිමි. ඒකේ සේකය සහ අසේකය කියනවනේ. මේක නම් ඉතින් ගොඩාක් දැන් කතා කරන්න තියෙන ඔක්කොම නම් කතා කරන්න බැරි. ඒ තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දැන් ඔන්න මනා පමනාපයක් හටගත්තාම ස්කන්ධයන්ගේ හට ගැනීම ඒ බව නොදන්නාකම අවිද්‍යාව සකස් කිරීම පාදාණයෙන් සිදු වෙනවා නේද? බුදුරණවහන්සේ න්‍යායක් දුන්නා. න්‍යායක්. දැන් මේ වගේ අපි දැන් බලන්නේ. ඔන්න ওই පැත්තේ තියෙනවා අර දැන් අපිට මේ මහත්තයා ඔන්න මේ ඇහෙන් රූප දැකලා මනාපමනාපය ඇති වෙනවා. මම මෙයාට කියනවා ওই මනාපමනාපය ඔතන අවිද්‍යාවෙන් තියෙන ඕක මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම එකක් නෙමෙයි මේක. දැන් මේ කාටද මම මේ කියන්නේ එතකොට දැන් මම දැකපු දේ අනිත් කෙනාට ඒ කියන්නේ දැන් මේක ඇත්තදේ බුදුරණවහන්සේ කිව්වා අපි අර දර්ශනීය කියන කාරණාව එහා ගිහිල්ලා තියෙන දේ විභේදනයක් කරන්න යනවා. දර්ශනය කියන එකෙන් එහා ඉක්ම වෙලා අපි තියෙන දේ තියෙන දෙයක් ඉබේදනය කරන්න යනවා මෙතන මේ තියෙන්නේ ආ දැන් මෙතන මනාප මනාපට ගත හරි අවිද්‍යාවේ අපි දැන් මේ ලේබල් එකක් කරලා හතුට වෙන්න කැමති නැද්ද දැන් ඔන්න අවිද්‍යාව ඔන්න උපාදානයි ඔන්න මේකයි කියලා තාම හිතෙන්නේ නැද්ද ගැළපුණේ අනර්ථය නිසා කියලා සැසඳුනේ ඒ කියන්නේ අනර්ථය කියන්නේ ප්‍රතිඵලයක් තියෙනවා. රසඳීමක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ ඉපදිලා ලෝක විහාර ඉක්මවන එකක් කියන්නේ. දැන් අපට මේ විග්‍රහය දැන් දුරනවාස දුන්නානේ පටිසම්පාද විග්‍රහය. ওই විග්‍රහයේදී ඔච්චරයි දෙන්න පුළුවන් නේ. ආය අපට අලුතින් දෙයක් දෙන්න බෑනේ. ඒතකොට ඔය විග්‍රහය ඒ විදිහටමනේ තියෙන්නේ. දැන් අපි මෙහෙම හිතුවොත් අපට වචනකින් අපි දෙන්නේ ශ්‍රද්ධාව නිසා. يعني බුදුරන් වහන්සේ කියපු ධර්මයේ තියෙනවානේ පංච පටිසමුපාද මේ ක්‍රියාවලිය. දැන් අපට ඊට වඩා වචන ටිකක් තේරෙනවා. අපි වචනකින් දෙන්නේ ශ්‍රද්ධාව නිසා. හරිද ඒක? නෑ. කතා හිතර විතර්ක කරන්න පුළුවන් නම් වචනෙන් දෙන්න බැයිද? හරිම දේ විතර්ක කරන්න පුළුවන් නම් තව එතනින් එහාට වචනයකින් ඒක කතා කරන්න බැයිද? කතා කරන්න පුළුවන්. අපටත් තේරෙන්න ඕනත් මොකද්ද? හරි දේ තේරෙන්න අවිද්‍යාපත්‍යයෙන් සංකාර සංකාරපත්‍යයෙන් විඥාන විඥාන ඔච්චරයි. අපට හැබැයි කියන්නේ ශ්‍රද්ධාව නිසා. හැබැයි අපට ඊට වඩා දෙයක් තේරෙනවා විද්‍යාව කියන එකේ. ඒ කියන්නේ විතරකෙන් ප්‍රත්‍යක්ෂය කියන එක නෙමෙයි මේ විතරකෙන් ඔන්න අපට සැසඳෙනවා මේක මෙහෙම. ආ මේක මෙහෙම. ඒක වචන දෙන්න බැයිද? විතරකේ හම්බෙන්නේ දෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නිසා දෙන්නේ නැහැ නෙමෙයි. දෙන්න බෑ. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ අලුත් දෙයක් දුන්නත් ඇයි? දෙන්න බෑ. සද්ධාව නිසා දෙන්නේ නැත්තේ නෑ. දෙන්න බෑ. ඇත්ත දෙන්න බෑ. එච්චරයි. ඒතර අපට දෙන්නේ නැතුව අපට ගැළපෙනවද? ඇත්ත හම්බෙලාද? නෑ. ගැළපෙන්නේ ඒ විග්‍රහය විතරයි. එතකොට එහෙනම් එතනදී අපි ඒ ධර්මයේ ඇහෙනකොට අපට ඉපදී තාම අමතකයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය ඉපදින්න ඕන කියන එක. ඒ ක්‍රියාව අධ්‍යක්ීම ප්‍රායෝගික සිදුවෙන එක නෙමෙයි. ඒක ඒ ඒ ක්‍රියාව කාටද වෙන්නේ ඉන්ද්‍රිය භාවනාව? සේකයටනේ. එතකොට දැන් සේකයට වෙන ක්‍රියාවනේ. එතකොට ඉස්සල්ලාම කරන්න ඕනත් ඒක තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය කරනවා. කරන තැනදී අර්ථය ධර්මයේ වැටහෙනවා. ඊට පස්සේ සේකත්වයේ දකිනවා. සේකත්වයේදී ඒ විග්‍රහය අත්දකින්නවා. යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරා යෝනිසෝ මනසිකාරයෙන් සේකත්වයේදී අත්දකින්න. ඔන්න ඔයදී හම්බෙන්නට ඕනේ. එතකොට අපි කතා කරනකොට මේ පංචපාස්කන්ධ හටගත්තේ. එතකොට එතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කොහොමද? හැබැයි මේකෙදි තව එකක් මතක තියාගන්න ඕනේ. අපිට වැරදි වැරදි හරි වැරදි දෙයක් යන්න ඕනේද නැද්ද? හැබැයි දැනගන්න ඕනේ මොකද්ද? වැරදි නොගියොත් බෑ නොගියොත් යන්න බෑ දැනගන්නට ඕනේ යන ප්‍රතිපදාවක් තියෙනවා අපට අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් ඔස්සේ අපි යනවද නැද්ද යනවා අන්න නුවණ තියෙන කෙනාගේ ලක්ෂණය තියෙනවා තමාව සතුටු කරන ගතිය ඉක්මවලා සත්‍ය හොයන ගතිය ඔන්න ඕක පොඩ්ඩක් බලන්න අපිට තියෙනවද කියලා තමාව සතුටු කරන ගතිය ඉක්මවලා සත්‍ය හොයන ගතිය. ඒ කියන්නේ දැන් මට මේක තේරෙනවා මේක ගැළපුණා මේක සැසඳුණා කියන්නේ තමාව සතුටු කිරීමක්ද නැද්ද? තමාව සතුටු කිරීමක්. එයිද මට හරිනේ. දැන් ඒක තමාව සතුටු වෙනවා නම් තම සත්‍යයෙන් ආයෙ සතුටු වෙන්න යනවද? නෑ දැන් හරිනේ. තමාව සතුටු කිරීම ඉක්මවන දෙයක් අපට හම්බ වෙන්නට ඕන. සත්‍ය වෙන ප්‍රතිපදාවෙන්. හැබැයි යමක් තේරෙනවා. තේරිච්ච තැනදී තේරුණා කියලා ගත්තා. හැබැයි ආයෙත් හම්බෙනවා ඉදිරියට තව යන්න තියෙනවා කියලා. ඔන්න ඔය සත්‍ය ගවේෂණය කියන කාරණාව තියෙනකොට එහෙම නැති වුණොත් අපි දැන් අපි ඉතින් එක දැනක සතර වුණා නම් ඔක්කොම තේරලා දැන් අපට ආය කරන්න දෙයක් නැහැ. දැන් ඇසීමේදී යමක් කෙනෙකුගේ ඇසීමේදී අවශ්‍ය කෘත්‍යයයි අවශ්‍යද දැන් ඒ කාරණා තේරුණා නේද? සෝතපන්න කෙනාට බුදුන් වහන්සේ දේශනා කරනවා නේද? තව කාගවත් උපදෙස් ඕනේ නැහැ කියලා. සෝතපන්න කෙනෙකුට ආයි උපදෙස් අවශ්‍ය නැහැ නේ රහත් වෙනවා. එතකොට එහෙනම් දැන් අපටත් ඒදී හරියටම තේරෙලා නම් අපට උපදෙස් ඕනේද? නෑ දැන් හතුරු දැන් කරගෙන යන්න තියෙන්නේ. එහෙම එකක් වෙන්නේ අපට හැම වෙලෙම හම්බෙන දේ සත්‍ය ඥානෙද හම්බෙන්නේ. සත්‍ය ඥානෙනේ කාටද? සෝතාපන්නයි. එහෙනම් අපට එන්නේ සත්‍ය ඥානෙද අසත්‍ය අඥානෙද? අසත්‍ය අඥානීනේ. ඒක අපි හිතන්න කැමති නෑනේ. ඒක හැබැයි අපිට යම් කිසි දෙයක් හම්බ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හම්බ වෙනවා. ඒක හරි අපේ කෝණයට. ඉතින් ඉදිරියට යනකොට තමයි ඒක ආයෙ වැරදි කියලා. ඒකයි මේකෙදි අපි ඇහෙන වචනේ තේරුම් ගන්න අපේ කෝණයෙන්මයි. ආ වෙනස්කමේ තේරුම් ගන්න බෑනේ. අනාත්ම බව ප්‍රකට වීමෙන් සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවයි මම නොලැබෙනකොට අපේ කෝණයක් තේරුම් ගන්නවා කියන එක අදාළ නෑ නේද ඊට පස්සේ. අන්න එතනදී සංයෝජනයේ දුර වෙනවා. ඔන්න ඔය සංයෝජනයේ පහර වදින වැඩපිළිවෙල අපට මේ ධර්මයෙන් ඇහෙනවට ඇත්තටම අකමැතියි. අපි කිව්වට මේ සෝතාපන්න වෙන්න ඕනේ කියලා කිව්වට මොකක්ද අකමැති? ඇත්තටම මේ සංයෝජනයේ පහරක් වදිනකොට හරිම අකමැති සක්කායදිට්ඨියේ පහරක් වදින එක. ඇයි මං වැරදිද මගේ අදහස වැරදිද මේ මොකද වෙන්නේ සක්කායදිටිට පහරක් වදිනවා තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් හටගත පංච උපාදාන ඒකට අකමැතියි ඒ කියන්නේ සැබෑවටම සෝතපන්නේ නෝනද සැබෑවටම ඕනේ නැහැ හොතපන්න වෙන්නේ හිතුවට ඕන කියලා ඇත්තටම හොතපන්න ඉන්න ඕනේ නැහැ ඕන නම් ඉතින් පහර වදින දැනගත් අන්න එකයි සෝතාපන්න මග යන කෙනාට හොතපන්න ඕනේ නැති සද්ධානුසාරි ධම්මානුසාරියට අනික් කෙනාට අවශ්‍ය නැහැ ඇයි යාටද හොත එයා කැමති පහර වදිනවට. හැම වෙලෙම පහර දුන්නට කැමති. ඇයි? හොතපට මගන යන්නේ. එතකම් කැමති නෑ. හරිම අකමැති Tamanට පහරක් වදිනවට. ඒ කියන්නේ ඇතුළත සංයෝජනයේ පහරක් වදිනවට අකමැති. දැන් අපිට මේක පිට තියෙන විග්‍රහයක් නෙමෙයි දන්න මේ විග්‍රහය දැන් මම ඇතුළතින් තේරුම් ගත්තානේ. ඒ විග්‍රහය වෙනස් විදියකට ඇහෙනකොට අම්මා ඇතුළත දෙදුරනවා. ඒතොරනේ පුදුම විදියට ඇතුළත දෙදරන්නේ. අර ඇහිච්ච විග්‍රහයේ ඇතුළ දෙදරනවා. කැමති නෑ. අරක හරියට ලස්සනට ගැලපෙනවනම් හරිම කැමතියි. සංයෝජන දුරු කරන්න කැමති නෑ. අපිට තාම අමතකයි මොකද්ද? මේ ඇතුළත සංයෝජන යන්නේ මේ දුරු වෙන්න තියෙන කියන එක. ඒක අමතකයි. යෝනිසු මනසිකාරයක් එක්කම ඇතුළත සංයෝජන දුරු වෙන්න ඕන කියන්නේ. ඒකේ පළවෙනිම එක සක්කාදිට්ඨිය කියන එක. ප්‍රත්‍යක්ෂේ මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙන්නේ. මෙන්න මේක හම්බෙනවලු. ඉතින් ඒ නිසා එතන අපි කල්පනා කරන්නට ඕනේ විස්තර විභාග කරනකොට අපි මේ දේශනාවේ තියෙන විදිහටම ගන්නට ඕනේ. අපට වෙන ක්‍රමයකට පැහැදිලි කරන්න බෑ. ඒතර පංචීපාස්කන්ධ තමයි අනේක සංගත පටිච්චසමුප්පන්න බව ඒ දැක්ම තියෙන්නේ. ඉතින් ඒක වෙන විග්‍රහයක් දෙන්න බෑ මේ මොකද්ද අපි දාගන්න එතන සංඥාව සංකල්පේ එහෙම මොකක් කතා කරන්න බෑ. අපි අපේ තේරෙන විදිහට කරන්නත් ඕනේ. හැබැයි දැනගන්නවා නම් ගොඩාක් හොඳයි. තාම මේ හරියට නම් නෙමෙයි කරන්නේ කියලා. ඒක නානම් යන්න ඉස්සරහට ඉලක්කයක් තියෙනවා. අසේක කෙනා තමයි භාවිත ඉන්ද්‍රිය. එතකොට භාවිත ඉන්ද්‍රිය කිව්වම ඉතින් රහතන් වහන්සේනේ. එතන භාවිත ඉන්ද්‍රිය කියන විග්‍රහයේදී අපිට දැන් දැන් සමහර විග්‍රහ දුන ලෝක ප්‍රඥාවක් තියෙනවා. කොට්ටිත සූත්‍රයේ තියෙන්නේ බුදුරන් වහන්සේ රස දකින්නවා රස දැනෙනවා තණ්හාව නැහැ කියලා. දිවයි රසය තියෙනවා කියලා. ඇහැ රූපය තියෙනවා පේනවා තණ්හාව නැහැ කියලා. එතකොට මේ පරියයන් කියනවනේ. එතකොට මේ වගේ පරියයවල් තියෙනවා බුදුරන් වහන්සේ පැහැදිලි කළා. නිවීම විග්‍රහ කරනකොට හේතු බල දහමත් එක්ක විග්‍රහ කරන ඒ පරියයය තියෙනවා. අපි ඒ පරියයය බලාගෙන යන්නට ඕනේ. එහෙම නොවියොත් මොකද වෙන්නේ? අවුල් වෙනවා වෙනවා වෙනවමයි. ඇයි අපි හැම එකක්ම ගලපන්න යනවා? ඒ පරයය විග්‍රහය බලන්නට ඕන. ඒ විග්‍රහය එකයි අපි ඒක තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි තව එකක්. නිතර මේක කියන්නේ. එපා වෙද්දන්නේ නැහැ. මොන පරයය තේරුම් ගත්තත් යෝනිසු මනසිකාරය නෝනත් නේ. ඇතුළතට පහරන්නේ වදින්න ඕනේ නැත්තේ. ඇයි අපි මේ පරයය ප්‍රහෙලිකා ටික ලියා ගන්න යන්නේ නේ? ප්‍රහෙලි ප්‍රහෙලිකා ටික ගලපගෙන විෂය නිර්දේශය ටිකක් නිරවුල් කරගන්න. ඇයි යන්නේ? යෝනිසු මනසිකාරය උපදවා ගන්න ඒක අමතක වෙනවා. ටිකක් කරනකොට ආය අමොද කියනවා. ඇත්තටම බලන්න සතුරු වෙන්න පුළුවන්ද කියලා මේ මම දන්නේ ඒක ප්‍රායෝගිකද කියලා. මට තේරෙන්නේ නැහැ කියන දේ සතුරු වෙන්න බෑ. බෑනේ. අවංකවම බලන්න. මම මොඩා කියන සතුරු වෙන්න පුළුවන්ද? බෑ. හැබැයි බුදුරණන් ධර්ම ඒක. බුදුරණන් වෙන මාර්ගය ඒක. හැබැයි අපි සතුට වෙන්න කැමති නැහැ. දැන් අපිට අසත්‍යනේ හැම වෙලෙම හම්බෙන්නේ අසත්‍යයි මොඩකමයි අසත්‍යයි මොඩකමයි වෙන දෙයක් හම්බෙන්නේ නැහනේ. සත්‍ය තුල නම් ඉන්නේ. අය මොකටද බුදුරුන්ගේ බණ අහන්නේ? ඈ අපි නෝනක් කාරණා නම් ඇයි බුදුරුන්ගේ බණ අහන්නේ? බුදුරුන්ගේ බණ අහනොත් ඇයි? මෝඩ නිසානේ. අසත්‍ය තුල ඉන්න නිසානේ. නමුත් අපි ඒකට කැමති නෑ. අපි හිතන්නේ නෑ නෑ අපි සත්‍ය තුල ඉන්නේ. අපිට මොකක් හරි කරාට පස්සේ තවත් මේක ස්ථාවර වෙයි. ඔහොමනේ හිතෙන්නේ. සත්‍ය ඥානීය සෝතාපන්න බව කියන්නේ. එයාට ආයේ ඕනේ බුදුරුන්ගේ බණ. එතකන් අපි තුල පිහිටීම සත්‍යද අසත්‍යද? පොඩ්ඩක් හරි සත්‍ය තියෙනවද? නෑ නෑ ඔක්කොම අසත්‍යයි. නුවණද මෝඩකමද? මෝඩක පොඩ්ඩක් හරි තියෙනවද? නෑ නෑ සම්පූර්ණයෙන්ම. අන්න ඒක තේරුම් ගත්තා නම් එයාට හම්බ වෙ යුත්තේ ඒකමයි. මොකෙන්ද? හැබැයි මෝඩයි මෝඩයි වැරදි එහෙම හිතුවට වැඩකුත් නෑ. ඒ මොකද්ද? ඒක අර මෝඩකමෙත් මෝඩකම. ඒක මෝඩකමෙත් මෝඩකම. මම මෝඩයි මට තේරෙන්නේ <laughs> ඒක ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. ලෝකී ප්‍රඥාව එතුවර පෙහෙලිකා ටික ලියලා හරියන්න. ස්වාමීන් වහන්සේ අද කාලීනව සමාජයේ ඇති පරිපාලන ක්‍රමය සහ මිනිසුන් හිතන සහ කයින් විඳින වද වේදනා දකින විට මට අපගේ සමග දේශ සිතුවිලි ඇති වෙනවා පොලිටිකස්ලා සමග දේශ සිතුවිලි ඇති වෙනවා මම දන්නවා මගේ නිවීම සොයන්න සොයා ගන්න පුළුවන් වෙන්නේ සමාජයේ ප්‍රශ්න සහ රටේ පිළිතුරු විසඳුම් සෙවීමෙන් නෙවෙයි කිය. නමුut මට අමාරුයි මේවා වලින් පූර්ණව අයින් වෙන්න. ඔබ වහන්සේ මීට දෙන අවවාදය ඇත්ත. සමාජයේ ගොදුරකට මිනිස්සුපත් වෙනවා. ඒක ස්වභාවය. සමාජයේ ගොදුරක් බවට ඇයි එහෙම වෙන්නේ? අපි ඉච්චර පින් කරලා නැහැ හරියට එහෙම ගොදුරක් ඉන්න නැතිව ඉන්නනේ අපට දැන් තියෙන්න ඕනේ මොකද වීරිය ලොකු වීරියක් තියෙන්න ඕනේ අන්න ඇතුළේ තියෙන දේ দমনය කරන්න ඒක අපි තුල පුජ්‍යලිකව හටගන්න හැකියාව නමුත් ආයන ගොදුරක්මයි සමාජයේ ගොදුරක් බවට පත් වෙනවා දැන් අපිට මෙහෙම අ මාළු හංචුවක් ඉන්නවා මාළු හංචුවම ඉන්නේ අපි හිතමු මාළු අනුභව කරන අපි හිතමු මෝරු මෝන් හරි ඉන්න ගොඩක් ඉන්න තැනක ඉන්නේ. දැන් ඌ දඟලනවා පොන්චි මාළු ටික දඟලනවා මෝරුන්ගෙන් කන්න නැතුව ඉන්න. හැබැයි මෝර මෝරු ටික ඉන්නේත් ඒක ඇතුලේමයි. ඒ විල ඇතුලේ මෝරු ටිකක් තියෙනවා අර මාළු ටිකක් තියෙනවා. කොහොමද බේරෙන්නේ නේ? බොදුර බවට පත් වෙනවනේ. අන්න ඒ වගේ තමයි අපිත් ඉන්නේ ඒකේ ගොදුර බවට පත් වෙනවා. ලොකු හැකියාවක් තියෙන්න ඕනේ ඉතින්. ඒකෙන් අයින් එන ඉතින් ඒ නිසා මෛත්‍රී කරන්න ඕනේ. මේක සමාජي හැටි කියලා හිතන්නට ඕනේ. කර්මයයි දෑවැද්ද කියලා හිතන්නට ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. යන්න ගියොත් අපිත් අහු වෙනවමයි. අනුන් කරන වැරද්දකින් තමන්ගෙන් පරිගන්න එපා. දැන් පොලිටික්ස්ලා නේද වැරදි කරන්නේ? පොලිටික්ස්ලානේ. ඇයි අපෙන් පරිගන්නේ? ඈ? වැරදි කරන්නේ යාළුවනේ. හොරගම් කරන්නේ වංචා කරන්නේ වැරදි විදියට ප්‍රශ්න කරන්නේ ඔක්කොම කරන්නේ යාළුවා. ඒක යාළුවට තියෙන්නේ. යාළුවා හොරගම් කරනවා, යාළුවා වැරදි විදියට කරනවා රට ඉවරයි කියලා අපි මොකද කරන්නේ? හිතෙන් රාගය විරාග වෙනවද? රාගයෙන් වැඩෙනවද? දේශයේ විරදෝෂ වෙනවද? දේශයේ වැඩෙනවද? වැඩෙනවනේ. දැන් අනික් කියුම් වැරදි කරන්නේ කාගෙන්ද පරිගන්නේ? තමන්ගේ. පරිගන්නේ කාගෙන්ද? තම ඒකෙන් කාටද විපාක සකස් වෙන්නේ? මටනේ. ඒ කට්ටිය කරන දේ කොහොමද සකස් වෙලා නිරයම යනවා. ආයි ආයි හිතන්න දෙයක් නැහැ. දැන් අපිට හිතෙන්නේ මේ මේ ඔමෙ හොරවම් කරලා මෙහෙම විඳවන නෑ නෑ. යාලා ඊළඟට ගිහිල්ලා ආයි විඳවන්න නැති නිසා තමයි ඔච්චර විඳවලා යන්නේ ආයි කල්ප කොඩි ගන්න උඩට එන්න බැරි වෙන්නේ නිරයට. ඇයි ඉතින් අපි ඒ අකුසලයට අපි දායක වෙන්නේ? නේ? අපි අනේ මෙහෙමයි මේ විදිහට කරනවා. ඇයි? අපෙන් පරිගන්නේ. ඒ නිසා අපි ඒක හිතන්නේ. අමාරුයි. මම මේ කිව්වට ලේසි නෑ. දක්ෂ වෙන්න ඕනේ. ඒකයි සමාධි ගොදුරක් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ මම දන්නා දේ නම් කරුණාවෙන් මට පැහැදිලි කර දෙන මැනව තෙරුවන් සරණයි. ශනයක් තුළ ඇති බව උච්ඡේදය නැති බව සාස්ත්‍යතයි. තණ්හා උපාදාන පාද වය හේතුඵල නිරෝධය ශනේ. හේතු මේව නම් ඉතින් බුදුරණවහන්සේ මේ බෝඩ් එකක් තියාගෙන චෝක් කැල්ලක් තියාගෙන අටාවක් ඇඳලා විග්‍රහ කරන්නේ. ඈ නෑ නේ අකුරු තිබෙන්නේ නෑ නේ මේ අකුරු වචනෙන් කිව්වේ මොකද්ද එතනින් හම්බුනේ යෝනිසමනසිකාරය නේ චෝක් කැලකින් මේක මෙහිමයි මෙහිම එහෙම කන්නේ දැන් මෙතන තියෙන දේ තමයි අපට හැවැත්ම හම්බ වෙනවා හැබැයි ඒක වැරදිනේ අන්න ඒකයි මේ විග්‍රහය වැරදිනේ හරි හැබැයි ඊතරණ මග නෑ කියන්නේ ලෝකෝත්තර මග නෑ ලෝක විග්‍රහය හරි ඒක ඒක වැරදි නෑ ඒක හරි. අපි කාටවත් කියන්න පුළුවන් ද ලෝකයේ ප්‍රඥප්තිය වැරදි කියලා. කාට ඊතර උනාට පස්සේ කියන්න දෙයක් නෑනේ. අපි දැන් ඊතර උනාට පස්සේ මෙතන ඉඳගෙන ඊතර වෙච්ච කෙනා වැරදි කියලා දකින්නවා කියලා කියනවා. ඒක කොච්චර මොඩකමක්ද? ඊතර උනාට පස්සේ අය කියන්න කතා කරන දේවල් දර පැනවීම ඉවරයිනේ. අපි හිතන්නේ ඊතර වෙච්ච කෙනා මේක වැරදි කියලා. නෑ නෑ මේ ලෝක ප්‍රඥාටි සම්පූර්ණයෙන් හරි. ඔක්කොත් වැරදි නෑ. බුදුරණවහන්සේ කියන්නේ ඊතරන ප්‍රතිපදාව. ඒක අපි යොමු වෙන්නට ඕනේ. කියන්නේ ඒක තව එකක්. ඊතරුණා කියලා මේක වැරදි කියන එක කිහිම එකක් නැහැ. එයා මනින්නේදී මේක වැරදි කියන්නේ මනින්න කෙනෙක් ඉඳලා ඉපෑ වැරදි කියන්නේ නිවුණාට පස්සේ කවුද මේක වැරදි කියන්නේ ලෝක ප්‍රතිපදාව. අනිවුණා. අපි මෙතන ඉඳලානේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේ කියන කාරණාව සාස්වත උච්ඡේද බව අපි කතා කරන මේ විග්‍රහය මෙතන අපට යම් කිසි විදිහකට අර්ථය කියන එක විග්‍රහ කරවන්න පුළුවන් නම් ඒ විග්‍රහය අනර්ථයමයි නිවන් මගට සාපේක්ෂව. ඇත්ත දුන්න දෙයට සාපේක්ෂව අර්ථය කියන එක තව විග්‍රහයකින් පැහැදිලි කරන්න පුළුවන් නම් මොකද්ද ඒ? අනර්ථයම්මනේ තමන් ගත්ත එකන්නේ. අර්ථය තමන්ට ඉපදුනමයි විග්‍රහ කරන්න බෑ යෝනිසමනසිකාරයෙන් යන්නේ. එතන මේ විග්‍රහයේදී අපට හැබැයි මේ විග්‍රහය හරි. අර පුංචි දරුවා පාත්‍රය කියන එක වළඳන් බව තේරුම් අරගෙන ඒකෙන් උයාගෙන කෑව අත්විඳ ප්‍රත්‍යක්ෂයි. ඒක ඇත්තමයි. වැරදි නෑ. බුදුරණවහන්සේ දුන්න අර්ථය උන්නේ. ඉතින් ඒ නිසා මේ හේතුඵල ධහමේදී හේතු එකතු වෙන විට ඵල උපදී හේතු එකතු වෙන තැනම හේතු නිරෝධය. ඉතින් එකතු වෙන තැනම නිරෝධය නම් හට ගන්නවා කියන්න බෑනේ. සමුදයෝ සමුදයෝති බුදුරණස් විග්‍රහ කරනවා. නැත කියන දෘෂ්ටිය දුර වෙනව කොහෙදද? ඇත සමුදය දකිනකොට නැත කියන්න බෑ. ඉතින් හේතු හට හේතු එකතු වෙන තැනම නම් හේතු නිරෝධය ඉතින් නෑනේ ඊට පස්සේ කතා කරන්න පුළුවන්ද හේතු එකතු වෙන තැනම හේතු නිරෝධය නම් කතා කරන්න කොහොමද හේතුව ප්‍රතිඵලය ඉතින් ප්‍රඥප්තිය නෑනේ බුදුන් වහන්සේ කියන එක නැතකින් දෘෂ්ටිය. හට ගන්නවා දකිනකොට නැත කියන එක වැරදි. නැති වෙනවා දකිනකොට ඇතකින් දැන් අපි මේ මොකද්ද මේ කරන්න හදන්නේ මේ ලෝකයේ දිහා බලාගෙන අර පටිසමුප්පල වචන ටික මේ ලෝක විග්‍රහයෙන් බෙදන්නනේ මේ හදන්නේ. එතකොට ඉතින් අපට විවිධ දේවල් හිතෙනවා. හැබැයි හිතන දේවල් අනර්ථය. ඒ නිසා යෝනිසු මනසිකාරය කරන්නට වෙනවා. ඉතින් මේ පරනිරෝධය මේ ඔක්කොම වැරදි නෑ හැබැයි මේ ඔක්කොම හරි. මේ විග්‍රහය හරි. 100%ක්ම හරි. ඒතරවල මග නැහැ. හේතු හේතුව ඵලයේ පැනවීම තනක් හමු නොවේ. එවිට පැවැත්ම ඇති බව හමු නොවේ. හේතුඵල එකතු වී දැන් ඇත්තරම නෑ කියලා කිව්වොත් දැන් මෙතන කතා කරනකොට හේතු සහ ඵලයේ එතන තැන තියෙනව නෑ කියන්න බෑනේ හතගන්නේ නෑ කියන්න බෑ තියෙනවා නෙමෙයි. තියෙනවා කියන්න බෑ ඉතින් අපි නෑ කියන්න කිව්වොත් එහෙම. නෑ කියන්නේ යන්නේ ඇයි? හටගත්තා දැක්කේ නෑ. පටන් ගැනීම වැරදිලා. හැබැයි විග්‍රහ කරන්නේ මොකද්ද? අවසානේ. වැරදිලා තියෙන කොහෙද? පටන් ගන්නව වැරදිලා. ඒකයි නෑ කියන්නේ. පටන් ගන්නව වැරදිලා. ඉතින් පටන් ගන්න ඕනේ ඉස්සල්ලා. සද්ධා ජාතෝ උපසංකමතු වෙන්නට ඕනේ. ඊට පස්සේ හරි. ආයතනය පටන් ගන්න. දේශනා කිරීමේදී අර්ථය හා ධර්මයේ වැටහි නම් දේශනා කරන්නේ කරන්නා එසේ කරන්නේ අර්ථය ධර්මයේ වටහා. ඔබ මේකතරම් පැහැදිලි කරා. වටහා ගන්න නොවේ. අර්ථය හා ධර්මයේ අපට තමන්ට තේරිච්ච දෙයක් වටහා ගන්න. තමන්ට තේරිච්ච අර්ථයක් වටහා ගන්නයි මේ කියන්නේ. ඇත්තන වටහාගෙන කෙනා ඇති ඉන්නවා. මගපලලාභී. හැබැයි ඒ කෙනා කියන්නේ මොකද්ද? අර බුදුරණවහන්සේ අර පුතඥයා කියන පුතඥයාගේ වටහා ගැනීම මත්තමක් යම් කිසි විදියකට වචන ටිකෙන් තිබ්බනේ ඒකමයි කියන්නේ. අලුත් දෙයක් දෙන්න බෑ. බුදුරණවහන්සේ කියපු දෙමයි කියන්න තියෙන අලුත් දෙයක් දෙන්න බෑ. ඊට පස්සේ අර්ථය ධර්මයේ වැටේ. ඒක තමා තුල සිදුවන්නක්. අනිත් අයත් එක්ක ගන්න පුළුවන් එකක් නෙමෙයි. අප කටයුතු කරන්නේ අපට ඇසෙන දේ අපට දැනනා දේට ගලපා නේද? නැත්නම් අර්ථයේ තේරුම් තේරුම් ගෙනද යන්න අප ගන්න ඔව් ඇත්තටම අර කලින් කියපු කාරණාවත් එක තමයි. ඒ කියන්නේ අපි අපි දන්න දේත් එක අහනන්නේ අර්ථය හම්බෙන්නේ අපි ස්වකීය රාමුවත් එක ගලපනවාමයි අර්ථය හම්බෙන්නේ නැහැ. ඒකනේ නිවන් දකින්න අමාරු. නැත්තම් ලේසිද? අර බුදුර මට එක අම්මා කෙනෙක් කිව්වා අර උදාහරණ ගැන හිතනකොට මේක මේ කරන්න බැරි එකක් නේ කියලා. ආශ්‍රෝමය 100ට පළලා විදින එක උදාහරණයක් දෙනව නේද? ඒ අම්මට එහෙම දිච්ච එක හරි හොඳයි. නේ? උදාහරණත් එක බලනකොට කරන්න බැරි වෙන්න නෙමෙයි කරන්න පුළුවන් දේ දැන් බුදුන් වහන්සේ එහෙම කියන්නේ නැහැ නේ කරන්න බෑ කියලා කියනවනේ නේ. හැබැයි අමාරුයි නේ. නමුත් අපට නම් හිතෙන්නේ අපේ කුණට ඒක අහනකොටම ගැළපෙන්න ඕන කියලානේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලෙම හැම වෙලෙම පහර දෙන්න. අපි කැමති නැහැනේ පහර දෙන්න Tamanට. තාම ප්‍රතිපදාවට එන්න කැමති නැහැ. එච්චරටම අකමැති සක්කාදිට දුරු කරන්න. නැත්නම් අකමැති. මට පහරක් වදිනවා නම් ඉවසන්න බෑ. එතකොට දෘෂ්ටිය තියෙන්නේ නිවන් දකින්නවා කියන්නේ මන් නැති වෙන එක නෙමෙයිද? හැබැයි ගැළපෙනවා සූත්‍ර ටික. ඔක්කොම ටික ගැළපෙනවා. සංයෝජන දුර වෙන්නේ. නැත්තම් අර බුදුරණවහන්සේ පිටිපස්සෙන් ආපු සරකාණිලා අර ගොසල් අපි වගේ අය රජෙක් කියන්නේ දැන් පුච්ච කාලේ දැන් අසුර කරන්නේ නැද්ද ගොසල් රජුනේ ළඟින් නේ තේරුම් ගන්න එපා හොඳද තේරුන්නේ ඇයි තේරුම් ගත්තේ නැත්තේ එච්චරට මේ තමන්ගේ රාමුව අයින් කරනවා කියන එක නම් ලේසියට අයින් කරන්න බෑ ඇත්තට මට ප්‍රායෝගිකව ධර්මය ඇහෙද්දි වදින්න ඕන එකට පහර පහර වදින්න වදින්න සංයෝජනෙට අන්න ප්‍රහාරක් එල්ලෙනවා ඒ කියන්නේ සංයෝජන කියන්නේ බන්ධනයන්නේ නේ. සංයෝජනය කියන්නේ. අන්න ඒ සංයෝජනයේට. ඒ කියන්නේ වැරදි සංයෝජනය. මම කියලා අල්ලගත්ත. ඔන්න ඔකට පහරක් වගේ. උපනායකයන් තමාතුලින් ප්‍රත්‍යක්ෂයෙන් තමාතුලින් දැකීම අත්දැකීම හැම විටම ඇතිවන්නේ අනර්ථය තුළ පමණක්ද? මට අත්දකින්නේ වන අනර්ථය තමයි. ඒ කියන්නේ අනර්ථය කියන්නේ මෙහෙමයි නිවන් මාර්ගට නිවන් මාර්ගත් එක්ක විග්‍රහ කරපොදේ. හැම එකක්ම නෑ. මහා දුක කනසූටි බුදුරණස් විග්‍රහ කරා. ඒක අපේ අර්ථය ගන්න තියෙනවා ඒ අපේ අපේ කෝණෙන් තේරෙන එකෙන්. ඒ ඒ අදාළ පරියායත් එක්ක තියෙනවා. හැබැයි සත්‍ය අවබෝධය කරා යන කාරණා විග්‍රහ කරනකොට එතනත් එකක් තියෙනවා. ඒකට සාපේක්ෂව අර්ථය තියෙනවා. නිවන් මාර්ග සාපේක්ෂ කාරණාවේ කතා කරන තැනදී නිවීම දක්වා අන්න එතනදී මගේ කෝණ හැසඳෙනවා නම් එතන අර්ථයක් හම්බෙන්නේ නැහැ. නිවීම දක්වා යන වෙන පිළිවිද. දැන් ලෝකෙ මට්ටමින් අපිට විග්‍රහ කරන දේවල් වලදී ඒවා අපිට තේරෙනවද නැද්ද? අන්න ඒකේ අර්ථයක් ගැනීමක් තියෙනවා. සමහර කට ඒව ගන්නෙත් නෑ. ඒවත් අවස්ථාවක ගැඹුරට දාන්න යනවා. එතන අනර්ථය ඊට පස්සේ. ඔය කර්ණිමජ සූත්‍රයේ තියෙන මෛත්‍රියක් නෙමෙයි කියලා අහලා තියෙනවනේ කට්ටිය කියනවා. එතකොට දැන් මොකද්ද කියන්නේ? දැන් මේක තව ගැඹුරු කරන්න ගිහිල්ලා අර්ථය එතකොට අන්න අනර්ථයක් ගන්න වෙනවා එතනින් ඊට පස්සේ. ඒ තේරෙන දේ එතන වෙන එකක් ගන්න වෙනවා. එතකොට එහෙනම් එතනදී මේ අර ඒ අවස්ථාවේ මුතනොදි පෙන්න පුදේත් එක. නිවන් මාර්ගයේදී ගත්තාම හම්බෙන්න ඕනේ සංයෝජන දුරු වෙන්නනේ. සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවනේ. ඒ ප්‍රතිපදාව ඉස්මතු කරද්දී සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවේදී හම්බෙන දේ වැරදි නේද? සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව ඉස්මතු කර ඉස්මතු වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරාම වැඩෙන ප්‍රතිපදාවක් අපි තුල ඉස්මතු වුණොත් ඒක වැරදිනේ. ආ එහෙනම් ඒක වැරදි. අනිත් වෙලාවෙදී එහෙම එකක් නැහැ. අර්ථය තමන්ගේ කොණ්ඩ ගැලපෙන එකක් තියෙනවා. නිවන් මාර්ගයේදී තමයි වැරදින්නේ. පිටින් බෙද බෙදා බලන්නේ සිතින් නේද? ඔව් සිතින් බලන්නේ. එවිට ඇතුළත නොවැඩෙන්නේ ඇයි? මෙහි විචක් නැහැ. විචක්ෂණයක් නැහැ. ඇතුළත වැඩෙන්නේ නැහැ. හිත සමාධිමත් වෙනවා. එච්චරයි වෙන්නේ. හිත සමාධිමත් වෙනවා ඇතුළත වැඩෙන එක නේ. විමර්ශනය කියන්නේ වෙන මේක. ඒක දෙන්න බෑනේ වචනයක් නේ. ඒක තමාවතර ඇති වෙන දෙයක්. ඔන්න ඕක අපට තේරුම් ගන්න අමාරුයි. ඒක අන්න ඒ කෙනාටයි ධර්මයේ ඒක තමා තුළ ඇති වෙන එකක් වෙන විග්‍රහයක් දෙන්න බෑ. ඒ විචක්ෂණය කියන එක. එතකොට මේ බෙද බෙදා බැලීම විචක්ෂණය නෙමෙයි. අපි ඒක සවිස්තර බැලීමක් විතරයි. ඒක සංකීර්ණ සරල විග්‍රහයක්. සාක්ෂාත් වීම යනු හේතු හට නොගැනීමද සාක්ෂාත් වීම කියන්නේ ඒකද කතා කරනකොට නිරෝධේ සාක්ෂාත් වීම කියන්නේ හේතු නිරෝධය. තස්ස අනිත්‍යත් ලං යන්නේ අර්ථ. තිතස්ස කියන්නේ උදේහා වය අර්ථය නිසා විමසි නෑ. උදේ වය කියන එකනේ තිතස්ස කියන්නේ අයිතිත්‍ය අධිද තියෙනවා. තිති කියන එක කියන්නේ පැවතීමේ අනිතත්තස් අඤ්‍යතාස්ලම්. ඒ කියන්නේ වෙනස් වීම වෙනස් වීම පනවන්නේ. පැවතීම වෙනස් වීම. ඒක දැන් අපට තියෙන තියනවා කියන කෝණයනේ. දැන් ඔබට හිතෙන්නේ අනුමුදස්නාමුදුර පේනකොට වෙනස් වීමක් තියෙනවා කියලාද? දැන් අර අරහින්දලා ඇවිදලා බණ කියනවා කියලාද? අවංකව හිතන දේ කල්පනා කරන දේ වෙන එකක්. ඔබට හිතෙන දේ මාතරේ ඉඳලා ඇවිල්ලා දැන් බණ කියනවා කියලා හිතෙන්නේ. එනස් එහෙම එකක් පේන්නේ නැහැ නේ. හිතුවට අර දැක්මක් අතන. සෝතපන්න කෙනාගේ දැක්මක්. තිතස් සංජිතත්තම් පඤ්ඤායති කියන්නේ. අපි හිතනවනේ. තාම අවදගයි මේ බුදුරණවහන්සේ පස්සති කියන එක එකක් විමර්ශති කියන එක තව එකක්. පෙන්වලා දීලා තියෙනවා. දකින්නවා කියන්නේ ඇහෙන්, පඤ්ඤායෙන්. වෙන හැකින් දකින්න බෑනේ. විමර්ශනය කරන්නේ මනසින්. අපි මනසින් කල්පනා කරලා තේරුම් ගත්තාම ඒක ඇත්ත නෙමෙයි. ඒක අපේ කෝණයෙන් අපි තේරුම් මට කියලා ගැනීම සුදුසු නැති බව දැනගන්නවා. දැන ගැනීම සෝතාපන්න බවද සෝතාපන්න කෙනාගේ පහදා දෙන්න. මම කියා ගැනීම සුදුසු නැහැ කියලා අනාත්මයි කියලා දැකීම කියන්නේ ඒකයි. ඒක සෝත අනාත්මයි කියලා දැකීම අපි දාගන්න ඕනේ ලේබල් එක. දැන් ඇත්තටම මේ ලේබල් එකක් වැදෙන්න සත්‍ය හොයන්න කෙනාට ලේබල් එක අවශ්‍ය නැහැ. ඒක තමයි සෝතාපන්න බව කියන්නේ. හැබැයි ඕක ලේබල් එකට යා යන්නේ නැහැ. ඇයි ඉතින්? ලේබල් එකට මොකට යන්නද? මම කියලා වැරදි නම් මොකට නම් ලේබල් එකට යන්නද නේ? අන්න ලේබල් එකට යන එක යාතුලින් ඉක්ම වෙනවා. බුදුරණන් දසදම සූත්‍රයේ අවසානයේ කියලා තියෙනවානේ. මරණ මංජක ඇවොත් ඔබ උතුරු මිනිස් දන් ලැබලා තියෙනවාද කියලා අන්න ඒ වෙලේ ප්‍රකාශ කරන්න කියනවා අන්න අයට යහපත පිණිස. ඒ ඒ ඒ මරණ මංජක වෙලේ යන්න අය ඇවිදilla ඔබ උතුරු මිනිස් දන් ලබා තියෙනවා දැයි ඇසුව විට Tamanට තේරෙන ආකාරයට විග්‍රහ කිරීමේ යම් පරියායකදී ඒ බවක් ඇතිවීමට හික්මෙන්න කියලා කියනවා. අන්න ඒ කියන්නේ භික්ෂුවට අසලම්ම සූත්‍රයේ භික්ෂුවට කල්පනා කරන්න කියන මොකද්ද? අවබෝධය කරා යන්න කියන එක. ඇයි අවසාන වෙලේ ඇඳලා ගෑවිලා ඉද්දි ඔබ දැන් මොන අධිගමයකට පැත්තු කියලා මංකුරු වෙන්න එපා කියනවා. ඒ කියන්නේ හැකිලෙන්න එපා කියනවා. හැකිලෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගත්ත කෙනෙක් බවටපත් වෙන්න කියලා රසධම්ම සූත්‍රයේ සිහි කරන්න කියලා. ඒ බවටපත් වෙනවා. එතකොට දැන් එවෙලේ කතා කරන්නේ ඇයි? අන් අයට යහපතක් කියනවනේ. නැතුව බුදුරන් ඒක ඒ ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මොකද ඒක අනවශ්‍ය දෙයක්. සත්‍යවාදී කෙනෙකුට අනවශ්‍ය දෙයක්. අසත්‍යවාදී කෙනෙකුට අවශ්‍ය දෙයක්. සත්‍යවාදී කෙනෙකුට අනවශ්‍ය දෙයක්. සිතින් මිදිය හා පෙන්වාගෙන වෙන සිතන විදිය පෙනෙන විදිය අතර වෙනස. සිතන්නේ කල්පනා කරන්නේ මනසින් පේන්නේ ඇහි. මේක කෝපය කියලා ඇහැට පේන්නේ. අන්න වගේ පෙනීමක් තමයි ප්‍රඥාවට. ප්‍රඥාව වෙනුත් දැකීමක්, පෙනීමක්, බැලීමක්, ඇහැට කල්පනා කිරීම. ඒක දෙක. කල්පනාව එකක්, පෙනීම දැකීමකින් තව එකක්. නිපක කියන්නේ ප්‍රඥාවට ස්ථාන ප්‍රඥාව කියලා අර්ථ දක්වනවා. සංකල්පයක් නොමැතිව හිතන්නින්ද බෑ. හිතන්නේ කෙසේද අනෝ? සංකල්පනොත් හිතන්න බෑනේ. සංකල්පයකින් හිතන්නේ. හිතන්නේ කියන්නේ ඒකම. එතකොට ඒකයි මේ යෝනිස මනසිකාරය කියන එක අපි හිතනවා වගේ අපට මේ හිම ඇහුණට යෝනිස මනසිකාරය උපදින්නේ ඇතුළත හැකියාවක් එක්ක. ඇහිමෙන් යෝනිස මනසිකාරයේ ඉපදිච්ච දැනදී ඇතුළත හැකියාව තියෙන කෙනා රෝතපන්නයි. ඒ හැකියාව ඇති කරන්න බෑ ධර්මයේ දුන්න කියලා. ඔව් විතක්ක ਵਿਚාරය ඒකක් හැටියට තමයි අපට හම්බෙලා අපි හැබැයි ඒකෙදි අර වැඩෙන වෙන වැඩ පිළිලා තියෙන ඔන්න ඕක තමයි අල්ලගන්න බැරි. ඉතින් ඒක නිසා මේ හැම වෙලෙම අපට එකම සරල කාරණාවක් තියෙනවා. අපි කල්පනා කරන ක්‍රමයක් එක්ක තේරුම් ගන්න නිවන් මාර්ගයේදී හම්බ වෙ යුතු සංවචන දරු වීමනේ. එහෙනම් සිදු වෙන්න ඕන කාරණාවක් තියෙන මොකද්ද? මං වැරදි කියලා හම්බෙන්නේ නැහැ. පත්‍යක්ෂේ. ඔන්න ඕක හම්බෙනවා නම් මොකෙන් හරි අන්න හිතන ක්‍රමයේ ටිකක් හරි. එච්චර අනිත් දේවල් ගැන වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ. හිතන ක්‍රමයේ තුල ධර්ම ඇහෙන දේ තුල හම්බෙනවා නම් හැම වෙලෙම මං වැරදි මං වැරදි කියලා කරන වැඩෙත් එක්ක නිකන් හිතන එක නෙමෙයි කරන වැඩෙත් එක්ක කල්පනා කරන දේත් එක්ක හම්බෙනවා නම් අන්න යෝනිසු මනසිකාරයක් කරනවා වගේ තමයි. ඇයි? ඒ සංයෝජනෙට පාරවදීදී. මං හරි මට තේරෙනවා මට ගැළපෙනවා කියලා නම් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අදට අපි සාකච්ඡාව අවසන් කරමු. ඉතින් අද දවසේ ඇත්තරම මේ සූත්‍ර ගොඩාක් කතා කරන්න තියදුනා. විශේෂයෙන් ඔබට මම මතක් කරන්න කැමතියි අනුරාධපුර ධම්මපාරමී ආරණ්‍ය බොහෝ වෙලාවට සැප්තැම්බර් 29 හෝ ඔක්තෝබර් 6 විවෘත කරන්න අපි අදහස් කරගෙන ඉන්නවා. ඊට පස්සේ අර නේවාසික වැඩසටහන් වල ඉන්න සහභාගී නායයට සහභාගී වෙන්නත් පුළුවන්. එහි සංවිතනිකාය විවරණයත් ඔක්තෝබර් මාසයේ සිට පටන් ගන්නවා. කරන්න. එතකොට ඒකටත් ඔබට සහභාගී වෙන්න පුළුවන්. බණ භාවනා කරගන්න අයටත් ධර්ම උපකාර කරගෙන ඒ වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. හොඳයි එහෙනම් අද අපි වැඩසටහන අවසන් කරමු.